හොඳයි. සුබුරුදු පරිදි ධම් සාකච්ඡාවක් ආරම්භ කරමු. මේක ඔබ අවස්ථාවක් කරගන්න. බුද්ධහම් පිළිබඳ කරුණ විග්‍රහ කරගන්න. තමන් මද වශයෙන් දන්නා ධර්මයක් තියෙනවනම් ඒක අවබෝධ කරගන්න මනාකොට ඔබට තියෙන ගැටලු සමාජයේ ඔබ සැරිසරනකොට ඔබට ගැටලු ඇති වෙනවා ඇති. මිනිස්සු කතා කරන දේවල් අහගෙන ඉඳන් ගැටලු මතුවෙනවා ඇති. දහම් පොත්වල පරිශීලනය කරනකොට ගැටලු ඇති වෙනවා ඇති. ඒ ගැටලු වලට විසඳුම් අපිට හැකි පමණින් අපි කතා කරමු. ඒ නිසා ඔබ සතුව පවතින බුදුදහමේ ගැඹුරු හරය විස්තර වශයෙන් දැනගන්න. ප්‍රශ්න අහන්න. ඔබට සුදුසුයි හිතන ප්‍රශ්න අහන්න මම ඉල්ලීම් කරන්නේ නැහැ ඔබගෙන් හුදෙක්ම ධර්ම කාරණා විතරක් අහන්න කියලා ධර්ම කාරණා කියන්නේ හුදෙක්ම නිවන් අවබෝධය පිණිසම තියෙන ධර්ම කාරණාම අහන්න කියලා. මොකද හේතුව Taman ඒක ඒ වගේ ධර්ම කාරණා ඒ වගේ දෙයක් Tamanගේ හිත තුළ තාම නොතිබෙන්න පුළුවන්. නමුත් අපි මේක මේ ස්ටෙප් බයි ස්ටෙප් මේ උඩට යන ගමනේදී. ඒක නිසා මේ එකපාරට ඉහළම මාළේ තියෙන පඩියද රීච් වෙනවා කියන එක අමාරු දෙයක්. ඒක නිසා ඔබට එහෙම ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් මේ ඔබ ජීවත් වෙනවනේ. ඔබ ඉපදුනා. ඒ ඉපදුනාට පස්සේ ඔබ ජීවත් වෙනවා. ඒ ඒ තුල ඔබට ඇති වෙලා තියෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ මනාකොට ඔය සියලු ප්‍රශ්න විසඳලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ දේවල් කතා කරන්න. කතා කළා හිමීට හිමීට අපිට නිවන නිවන කියන තැනට එන්න පුළුවන්. ප්‍රශ්නයක් අහනකොට ඕකෙන් ඇදිලෙයි ඔය හැමදේම. ඒ නිසා ඔබට තියෙන ගැටලු සාකච්ඡා කරමු. අද හාමුදුරුවෝ හාමුදුරුවෝ කතා කරා ඔව් මම දැන් මේක මේ මහේෂ අයියා මගෙන් අහලා සම්පූර්ණ දැනගත්තා මම හිතන්නේ එතුමට දැන් වුණා තියෙන මෙතනින් සියලු දෙනාට ඒක හරියාකාරව විග්‍රහ කරවන්න බොහොම හොඳයි ඒක තමන් දැනගත්තා වූ ධර්ම කාරණාවක් තව කෙනෙකුට දැනගන්න සලස්වනවා කියන එක මහා පිනක් අසුතවා පුතක් ජනෝ කියන බුදුහාඳුන කිව්වේ ධර්මය අහලා නැතිකම නිසායි පුතක් ජන ස්වභාවයටපත් පෘථග්ජනයා කියලා කියන්නේ පොතු ජනිත කරන්න. පොතු කියලා කියන්නේ හරයක් නැති දේ ජනිත කර කර ඉන්න කෙනා. කිසිම හරයක් නැති දේවල් ජනිත කර කර ඉන්න අය තමයි පෘථග්ජන කියලා කියන්නේ. නමුත් ඔබ දහම් හරය කියන එක ලබා ගත්තා නම් ජීවිතේට එදා පටන් ඔබ පෘථග්ජනෙක් නෙමෙයි. එදා පටන් ඔබ හරවත් දේ ජනිත කරන්නේ කියනවා. ඔබ ආර්යත්වයටපත් වෙනවා. ආර්යත්වය කියලා කියන්නේ වින්දුතුනේ හුදෙක්ම අරහත්වේ නෙමෙයි. <clears throat> අරහත්වය කියන ආර්යත්වයේ තියෙන ඉහළම ඉහළම පුරුකම්. නමුත් ඔබ ආර්ය පුත්‍රයෙක් බවට පත් වෙන්න. ඔබ තථාගත ශ්‍රාවකෙක් බවට පත් වෙන්න. ඔබ මේ දහම් මාර්ගයට එකතු වීමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී ඔබ පෘථග්ජන ස්වභාවයෙන් මිදෙනවා. එතකොට අර පෘථග්ජනයව කරන දේවල් තමන්ගේ අතින් කෙරෙන්නේ නැතුව යනවා. තමන් මනාකොට හික්මෙනවා. දුර්ජන මිනිස්සු මොනවා කළත් කිව්වත් පුදුමාකාර ඉවසීමක් Taman තුල ඇති වෙනවා. ඒකට මේ ධර්මය යම් යම් ආකාරයකින් අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධයට යම් කිසි කෙනෙක් ඒ ධර්මයේ තව කෙනෙකුට අවබෝධ කරවන්න මෙහෙත මහන්සි වෙනවා නම් ආදාර උපකාර කරනවා නම් ඒ තරම් පිනක් මේ ලෝකේ තව තුන් ලෝකෙම තවත් නැහැ. ඒක නිසා පළමු කොටම මේ ඔබ අද මේ ස්ථානට ඇවිල්ලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඉතින් මේ ඊට සලසලා දීම පිළිබඳ ඒ මහේෂ අයියා ඇතුළු ඊළඟට ඔබට ආහාර ආත්මාන ආදීන් සංග්‍රහ කරන්න අතුල අයියා ඇතුළු නේද? ඒ ඒ සියලු දෙනාටම ගොඩක් පිං සිද්ධ වෙන්න දෙයක් මේ මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. ඔය අස්ථාන ස්ථාන ගැන කතා කරද්දී අපි මැරුණාට පස්සේ අපි උප්පත්තිය ලබන ස්ථාන බොහෝමයක් තියෙනවා. කිසිම කෙනෙකුට කියන්න බෑ මම මලාට පස්සේ මං කොහෙද උපදින්නේ කියලා. ඒක කියන්න නම් චුත්තුපපාද ඥානය තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. සත්වයාගේ උපත විපත පිළිබඳ දක්නා නුවණ තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉපදුනාට පස්සේ යම් යම් දෙවිවරුන්ට වගේ ඕ අවිඥාලාභී උත්තමයන්ට ඉපදුනාට පස්සේ කියන්න පුළුවන් අහවල් පුද්ගලයා අහවල් තැන දැන් ඉපදිලා ඉන්නවා කියලා. එතකොට බින්වතුනි මේ ස්ථාන සහ අස්ථාන කියලා කියන්නේ ඔබ විසින් දෙන පින ඔබගේ ඥාතිවරයා මියදුනා ඒ ඥාතිවරයා මියදුනහම ඒ ඥාතිවරයා වෙනුවෙන් ඔබ දැන් පින් අනුමෝදන් කරනවා. ඉතින් අග්නි වජ්ජිගොත්ත කියන පිරිවැජිය බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුහාමුදුරනේ අපි මේ පින් දෙනවා. ඔබ වහන්සේ කියන ආකාරයට අපි පින් දෙනවා. අපි දන් දීලා සිල් රැකලා භාවනා කරලා මේ ආදි වශයෙන් දස පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරලා ඉවරලා අපි පින් දෙනවා. ඒ පින් අපේ ඥාතිය කරා යනවද? ඒ වෙලාවේ බුදුහාමුදුරෝ කියනවා වජ්ජිගොත්තය ඔබගේ ඥාතියා ස්ථානයේදී ලබයි අස්ථානයේදී නොලබයි. නෝක තමයි ධර්ම කාරණාව. ස්ථානයේදී ලබයි අස්ථානයේදී නොලබයි. ඒ කියන්නේ තමන්ගේ ඥාතිවරයා පිංගන්න පුළුවන් ස්ථානයක හිටියොත් ඒ කියන්නේ ඔබගේ පිනෙන් පෝෂණය වන තලයක හිටියොත් ඒ ඥාතිවරයාට ඒ පිං ලබා ගන්න පුළුවන්. ඔබගේ පිනෙන් පෝෂණය වෙන තලයේ නෙමෙයි නම් ඉන්නේ. ඒ ඥාති රටේ පින් ලබා ගන්න බෑ. අපාගත වෙච්ච කෙනෙකුට කවදාකවත් පින් ලබන්න බෑ. ඔය අපාගත වෙච්ච අය අවුරුදු බිලියන් ගණන් අපායේ දුක් විඳලා විඳලා විඳලා විඳලා උඩට එනවා. ඒ උඩට ආවට පස්සේ ඒගොල්ලෝ පරදත්තූප ජීවි කියන പ്രേත කොට්ටාසේ උපදිනවා. ඔය පරදත්තූප ජීවී කියන പ്രേත කොට්ටාසයට පුළුවන් අන් අයගේ පිනෙන් පෝෂණය වෙන්න. ඒ පරදත්තූප ජීවී പ്രേත කොට්ටාසයට ආහම ආන්නේ පුද්ගලයාට ඒ പ്രേතයට ඔබ දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒතර ඔබ දෙන පින් අනුමෝදන් වෙලා එයාට සුඛී සූපත් භාවයට පත් වෙන්න පුළුවන්. යම්කිසි ඔබගේ ඥාතිවරයා මනුස්ස ලෝකේ ඉපදුනොත් එයාට පින් අනුමෝදන් වෙන්න බෑ. ඔබගේ ඥාතිවරයා දිව්‍ය ලෝකෙ ඉපදුනොත් එයාට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. නමුත් ඒ පිනෙන් පෝෂණය වීමේ අවශ්‍යතාවයක් එතන නැහැ. ඔබ දෙන පිනෙන් දේවත්වයට පත් වෙච්ච කිසිම දෙවි කෙනෙක් මේ තුන් ලෝකෙම නැහැ. තමන් හොඳ වැඩ කළා තමන් කරපු හොඳ පුණ්‍ය ක්‍රියා වල බලමහිමේ නිසා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා දිව්‍ය සැප සම්පත් විඳින දෙවිවරු මිසක් ඔබ පින් දීලා බලවත් කරපු දෙවිවරු මේ තුන් ලෝකේ නැහැ. ඒ මහත් මිත්‍යා බොරු කතා. නමුත් ඔබ පින් දුන්නාට පස්සේ දෙවියෝ ඔබ ගැන සන්තෝෂ වෙනවා. සන්තෝෂ වෙලා ඔබට ආශිර්වාද කරනවා. ඒකයි කියන්නේ දෙවිවරුන්ට පින් අනුමෝදන් කරන්න කියලා. ඒ නිසා දෙවිවරුන්ගේ බල ගන්නන නෙමෙයි. නමුත් අර පරදත්තූප ජීවී කියන പ്രേත කොට්ටාසේ ඉන්න තමන්ගේ ඥාතිවරයන්ට තමන් දෙන පින ගන්න පුළුවන්. ඒත් එක්කම බුදුහාමුදුරුවෝ කියනවා පින්වත් වස්තිගොත්ද ඔය ඔබ ගැන පින නාස්තිනවයි කියලා හිතන්න එපා. ඔබ පින් දුන්නාට පස්සේ ඒ ඒ දෙන පින මේට 91 කල්පයකට මෙහා ඉන්න. කල්ප 91කට මෙහා ඉන්න ඔබට සම්බන්ධ කිසියම් හෝ කෙනෙකුට ඒ පින අනුමෝදන් වෙන්න පුළුවන්. ඒකට උදාහරණයක් බුදුහාමුදුරුවෝ කියනවා යතාවාරී වහා පූරා පරිපූර්ණති සාගරං ඒව මේවෝ හිතෝ දින්නම් තේතානං උපකප්පති යතාවාරී වහා පූරා පරිපූර්ණති සාගරං. ඒ කියන්නේ මොකද්ද? මේ වැස්ස නිසා වැහි ජලය පොළොවට වැටිලා මොකද වෙන්නේ? ජල මාර්ග හැදෙනවා. මේ ජල මාර්ගය කොහේදී කවදා හරි කොහෙටද යන්නේ? සාගරයට. යතාවාරී වහා පූරා පරිපූර්ණති සාගරං. ඒ වාරි ජලය ගිහිල්ලා සාගරය පරිපූර්ණය කරනවා. ඒව මේවෝ හිතෝදින්නම් පේතානං උපකප්පති. අන්න ඒ වගේ ඔබ දෙන පින් ඥාති ප්‍රේතය කරා යනවා. බලන්න බුදුහාමුදුර එතන උදාහරණයක් ගත්ත එක හරියට තේරුම් ගත්තොත් ඔබගේ ওই ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා. බුදුහාමුදුරෝ ගත්තේ වැහි ජලය. වැහි ජලය මේ පොළොවට වැල්ල ගලාගෙන යනකොට මේ වැහි ජලය දන්නවද යා මුහුදට යන්නේ කියලා. එයා ඔහෙ ගලනවා නේ. එයා දන්නේ මුහුදට යනවා. එයා බෑවුමක් තියෙන තැන ගලාගෙන යනවා. ඒ වගේම මුහුද දන්නවද මේ වාරි ජලය Taman කරා එනවා කියලා. ඒත් නෑ. නමුත් ඔන්න ඔය වගේම තමයි අපි දෙන පිනක් ඥාති ප්‍රේතයා. අපි පින් දෙනවා ඥාති ප්‍රේතයා දන්නේත් නෑ ඒ පින් ඒ ඥාති ප්‍රේතයා කරා එනවා කියලා. ඒ වගේම අපි දන්නේත් නෑ ඥාති ප්‍රේතයා කරා එක ගියා කියලා. නමුත් අපි දැනගත්තත් නොදැනගත්තත් අපි දෙන පින් මේට 91 කල්පයකට මෙහා ඉන්න සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට අනුමෝදන් වෙන්න පුළුවන්. හැබැයි පින්තුනි ඔය පින් අනුමෝදනාව කියන දේ හිමිකමක් තියෙනවා. එයා ගෙදර ආන්ටි මැරුණට අපි පින් දීලා එයාට පින් ගන්න පුළුවන් ස්වභාවය හරිම අඩුයි. ඒකට හේතුව තමයි හිමිකමක් තිබ්බ නැත්නම් ඒ පින් අනුමෝදන් වෙන්න බෑ. මේට 91 කල්පයකට මෙහා හරි මොකක් කර හිමිකමක් තියෙන්න ඕනේ. ඉතින් ඒක එතකොට අපි දෙන පින් ඕනම කෙනෙකුට අනුමෝදන් වෙන්න පුළුවන් මගේ මට්ටමක් තියෙන මොකද කල්පන්නු එකක් ඇතුළත අපිට කී වතාවක් හම්බෙලා ඇද්ද මේ මිනිස්සුන්ට. මොකක් හරි මොකක් හරි හේතුවක් තියෙනවා අඳුන් තරේ පොඩි උදව්වක් හරි කරලා තියෙනවා අන්න එතකොට අපි දෙන පින් අනුමෝදන් වෙන්නේ ඥාතිවරයන්ට හේතු වාසනාවක් තියෙනවා එතකොට ඒ ඥාති ප්‍රේතයා ඒක අනුමෝදන් වෙනවා. අන්න එයා ඉන්නේ ස්ථානයේ. නමුත් අස්ථානයේ ඉන්න ඥාති ප්‍රේතයෝ ඉන්නවා. එයාට කොච්චර පින් දුන්නත් අනුමෝදන් වෙන්න බෑ. කාලකන්ජන වගේ අතුරු යෝනි වල ඉපදිලා ඉන්නවනේ. ඒක සතර අපායේ සත්තු. තිරසන් යෝනි ඉපදිලා ඉන්නවනේ. තමන්ගේ ගෙදර ඉන්න බල්ලට කොච්චර පින් දුන්නත් පින් ගන්න පුළුවන්ද? එතකොට හිතලා මෙත මෙතනදී මේ අස්ථානයේදී ලබයි අස්ථානයේදී නොලබයි කියලා මේ අපි හිතාගෙන ඉන්න අපි හරි උජාගලෙන් හිතාගෙන ඉන්නවා. අපි තමයි දැන් ලොක්කෝ. අපි තමයි දැන් පින් දෙන්නේ. නෑ ඕක නෙමෙයි හිතන අස්ථානං උපමං කත්වා. Tamanට උපමා කරගෙන මේක හිතන්න. අද පරදත්තූප ජීවී කියන പ്രേත කොටාසේ ඉන්න පෙරේතයින්ට විතරයි පින්වතුනි පින් අනුමෝදන් වෙන්න පුළුවන්. අනිත් කිසිම කෙනෙකුට පින් අනුමෝදන් වෙන්න බෑ. പ്രേත කොට්ටාස කෝටියක් ගත්තොත් ඔය කෝටියෙන් එකක් තමයි ඔය කියන්නේ. එතකොට හිතලා බලන්න සම්භාවිතාව කොච්චරද කියලා. probability කොච්චරද කියලා. මැරිලා පෙරේතෙක් වෙලා තමන්ගේ දරුවෝ විසින් දෙන පින් ගන්න පුළුවන් වෙන්නේ අතලොස්ස පෙරේතෙකුට විතරයි. ඔබ හිතන තරම් සුන්දර නෑ මේ සසර. ඔබට පේන්නේ මේ රාමුව විතරයි. ඔය රාමුවෙන් එහා තියෙන ටික පේන්නේ නැහැ. පිංගුතුනි ඔය රාමුවෙන් මෙහා තිබ්බ ටික පේන්නේ නැහැ. අද යන්නම් මට මේ රාමුවේ තියෙන චිත්‍ර ටික විතරයි. නමුත් ඔබ බුද්ධඝම කියන අර සමාගම තුල නැත්තම් මොකද ඒකද මේ ඒ බුද්ධඝම කියන රාමුව ඇතුලේ ඉන්න පිරිසක් විදිහට මොකද බුද්ධඝම කියන වචනේ මම අනුමත කරන්නේ නැහැ මේකට තථාගත ධර්මයට නමුත් බුද්ධාගම කියන රාමුව ඇතුලේ ඉන්න පිරිසක් විදියට ඔබට ඊට වඩා දෙයක් හිතන්න පුළුවන්කම තියෙනවා. ඔබ මේ මේ බලන්න මේ මේ රටේ මේ රට දැන් ඔබ ඔබට හොඳටම කරුණු කාරණා තියෙනවා මේ රටවල තුලින් ගන්න. මේ බලන්න මේ රටේ ඉන්න මිනිස්සු ගත්තාම මේ රටේ ඉන්න මිනිස්සුන්ට තියෙන එක රාමුව. මෙහෙ මොනවද තිබ්බේ? ඒ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒගොල්ලන්ට දන්නේ? හෝ ඒගොල්ලන්ගේ ආගමෙන් ඒගොල්ලන්ට කියලා තියෙනවා එහෙම එකක් තිබුණේ නැහැ. රාමුවේ මේ පැත්ත ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ. මෙහෙම එකක් දන්නේ නැහැ. ඒක නිසා මේ රාමුව ඇතුළට වෙලා ඒ රාමුවේ කරන්න පුළුවන් හැම දෙයක්ම ඒගොල්ලෝ කරනවා. සත්තු මරණ එක පව් කියලා අපි කියනවා. නමුත් ඒ රාමුවේ ඉන්න අයට සත්තු මරණ එක පවක් නෙමෙයි. අපි කියනවා සත්තු මරුවා මහා විපාක ගෙනත් දෙයි. ඒකේ වань ප්‍රශ්නයක් නෑ. ඇයි රාමු ඇතුලේදී? ඒ රාමු ඇතුලේ ඒගොල්ලෝ විඳින්න පුළුවන් උපරිම සැප සම්පත් විඳිනවා. නමුත් ඔබ බුද්ධ ධර්මයේ කෙනෙක් විදියට මම බෞද්ධයෙක් කියන වචනේ පාවිච්චි කරන්නේ නෑ පිටින්. බෞද්ධය කියන වචනේ පාවිච්චි කරන මට ඊට වඩා එහාට පෝරයි යන්න වෙනවා. බුද්ධ ධර්මයේ කෙනෙක් විදිහට ඒ සරලම දෙයක් අපි හිතා ගන්න ඕනේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියවත් අඳුම ධර්මයෙන් වෙන් වෙලා ඉන්නේ. ඒතර අපි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි ඉන්නේ. අතීත භවයක් නැත අනාගත භවයක් නැත අතීත අනාගත භව දෙක නැත. මව නැත පියා නැත. යුතුයම් යුතුය කිරීම යනු දෙකක් එහෙම කියලා දෙයක් නැත. ඔය ආදී වශයෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙන තථාගතයන් වහන්සේ මේ ලෝකෙ පිහිවෙන්න ඉස්සෙල්ලා. ඒ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් තමයි අද මේ ලෝකෙ සැරිසරන්නේ. තව ටික කලකින් මව නැත පියා නැත. උඹලා හදුවරන් මරනවා. ඔය මට්ටමට මේ කියනවා. දැන් ගොඩක් දුරට ඇවිල්ලා තව ටික කලකින් ඕම යනවා. ඒතර මව නැත කියන්නද යුතුයකම් ඉටු කිරීම යන දේ කියලා දෙයක් නැත. එහෙම දේවල් එනවා ලෝකෙට. මේ ලෝක විනාශෙත් එක්ක යන දේවල්. ඒතර මේ දහවත්තුක මිත්‍යා දෘෂ්ටිය තුළ තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඒතකොට මේ මිනිසුන්ට හිතා ගන්න බෑ කිසි දෙයක් මේ පැත්තේවත් අර පැත්තේවත් ගැන. නමුත් ඔබ බුද්ධාගමේ කෙනෙක් විදියට ඔබට මේ දේවල් හිතෙන්න ඕනේ. ඔබට පුදුමාකාර බයක් දැනෙන්න මොකද ඔබ හරි බුද්ධිමත්. ඔබ ප්‍රඥාවන්ත වෙගෙන යන්නේ. ඔබ ධර්මය පරිශීලනය කළා ඔබ දන්නව නෑ නෑ නෑ මෙහෙම දෙයක් මෙතන තියෙනවා. ඒකයි මේ මේ ශාසනයේ බීජය සද්ධාව. සද්ධා මූලිකා. මේ ශාසනයේ බීජය තියෙන සද්ධාව. තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධාව තියෙන ප්‍රථම කොට. අන්න එතකොට තමයි අපායක් තියනවද නැද්ද කියලා අපි දැනගන්නේ. නැත්නම් මේ ඉන්න සයන්ටිස්ලා පිළිබඳ සද්ධාවක් තියෙනවා. ඒගොල්ලෝ කියන එක ඇත්ත කියලා පිළිගන්න. කොහොම සයන්ස් සයන්ටිස්ලා පිළිබඳව සත්‍ය මම විද්‍යාඥයෝ කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ පුංගා. විද්‍යාඥයෝ මේ කියන්නේ මේ සයන්ටිස්ට්ලට විද්‍යාඥයෝ කියන්න බෑ. බුද්ධ ප්‍රමුඛ මහා රහතන් වහන්සේලා තමයි විද්‍යාඥයෝ මේ ලෝකෙට පහළ වෙච්ච. එතනින් එහාට විද්‍යාඥයෝ පහළුනේ නැහැ. පහළ වෙනවා දැන්ට රහතන් වහන්සේලා වශයෙන්. විද්‍යාඥ විද්‍යාඥ කියන වචනේ ගැන පාවිච්චි කරන්න බෑ. ඒතර සයන්ටිස්ට්ලා සයන්ස් තරණ ගිහිල්ලා නින්නේ. එතකොට සයන්ටිස්ට්ලාම බිලීව් කළා එක්ක මේ අපායක් තියෙනවා කියලා පිළිගන්න. තථාගතයන් වහන්සේ කෙරේ අප්‍රමාණ ශ්‍රද්ධාවකින් ඉන්න කෙනෙක් තථාගතයන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් මේක දේශනා කරලා තියෙනවා කියලා අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගත්තට පස්සේ ඔන්න අපිට පේන ගන්න මෙතන කවුරුත් නැන්නේ පෙරේතෙක් දැකපු කෙනෙක්. එතකොට අපි හිතන් ඉන්න අපි ඇහැට පේන ටික තමයි හරි ඒක තමයි රාමෝ කියන්නේ. ඇහැට පේන ටික කනට ඇහෙන ටික නාසයට දැනෙන ටික දිවට දැනෙන ටික ශරීරයට දැනෙන ටික මොළයට තේරෙන ටික. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ ඔය ඔය මේ ටික තමයි මේ ලෝකේ කියලා. මෙතනින් ඉහළ ලෝකයක් නැහැ. මේ ටිකට ගෝචර වෙනවා නම් ඒ ටික තමයි ලෝකය කියලා කිව්වේ. එතකොට පින්වතුනි මෙතන හොඳාකාරවම අවබෝධ කරගන්න ඔබගේ ගති ලක්ෂණ වලට අනුරූපව ඔබට මතු භවයක් සකස් වෙනවා. ඔබගේ පෙර භවයේ බොහොම පැහැදිලි ඇති. ඒක නිසා ඒ කරගත්ත පින් බලයට ඔබ අද මිනිස්සෙක් කියලා ඉපදුනා අතපය හතර හොඳට තියෙන කන් දෙක හොඳට ඇහෙන ඇස් හොඳට පේන. ඔබ කල්පනා කරලා බලන්න අද ඔබට අවුරුදු 30යි 35යි 40යි 45යි 50යි 50යි 60යි 65යි ඔය අවදී ඉන්න පිරිස. ඔබ කල්පනා කරලා බලන්න උප්පත්ති සිට ඔබ මේ දක්වා කරපු කරපු දේවල්. ඒ කල්පනා කරලා බලන්න එහෙනම් ඊට පස්සේ එකින් එක එකින් එක එකින් එක ඇනලයිස් කරලා බලන්න ඔබ මෙන්න මේ මෙන්න මේ දේවල් කළා නම් මෙන්න මෙන්න මේ දේවල් වලට මා කොහේ ආයුතුද එතකොට ඔබට හිතෙයි මගේ දරුවන්ට හා රහතන් වහන්සේලාට දන් දීලවත් මාව ගොඩ දා ගන්න පුළුවන් මට්ටමක් එයිද? අනිතෙන් හිතලා බලන්න. ඒක තමයි අස්ථානයේ ස්ථානය දැනගත්තා තමන්ට උපමා කරගන්න. තථාගතයන් වහන්සේගේ ධර්මය හැමතිස්සෙම තමන්ට උපමා කරගෙන බලන්න. තමන්ට උපමා කරගන්න කරගන්න කරගන්න කරගන්න මේකේ තියෙන ගැඹුරු පැත්ත තේරෙන්න ගන්න. නැත්තම් අපිට වෙන්නේ පින්වතුනි ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් කියයි කකුළු අධිය කෙලියේ. ලිපේ ගින්දර මොලවනකම් කකුළුවා බොහෝම පිරිසිදු වතුරකට වැහලා තියෙනවා මෙච්චර කල් මම මඩේ හිටියේ කොච්චර දැන් සන් හනීපයක්ද මට කියලා හොඳට තීන පින ඉන්නවා. නමුත් ගින්දර ටික ආවට පස්සේ උණු වතුරට පිච්චිලා මැරිලා යනවා. ඔන්න ඒ දේ තමයි අපි හැමෝටම අන්තිමට වෙන්නේ. නමුත් අපි ඒ දේ වෙනකන් අපි මොකද කරන්නේ? අපිට පුළුවන් තරම් දේ දේවල් කර කර ඉන්නවා. ඉතින් මම ඔබගෙන් ඉල්ලන්නේ මේ අස්ථානයේ ස්ථානයේ උපදින්න. අදුම තරමේ ස්ථානයේවත් උපදින්න අපි පින් කළා තියෙනවා. අපි නොකුත් මනපර අපේ දරුවන්ගේ පිනෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ අර ස්ථානයේ කියන තැනට යන්න. අඳුම ධර්මයි. එතකොට පින් ගන්න පුළුවන්. තව තියෙන ප්‍රශ්න අහන්න. දැන් ඊළඟ වනවාරයේදී ඔබට මෙහෙම කරන්න පුළුවන්. දැන් ඔබට මේ මේ මෙතන මෙහෙම අහන්න බැරි නම් ඔබ දැන් ආයෙත් කන වෙලාවට වගේ මහේෂ් අයියට ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න. නේද? දැන් එහෙමත් ඒවා තියන්න අනේ මම මොකද්ද වගේ මේක අහන්න මේක වැරදි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. ඒක අහන්න තියෙන සබකෝලේ නෙමෙයි. මම මේක අහන එක මෙතන සුදුසුද දන්නේ නැහැ. මම මේක ඇහුවොත් එම් මෙතන හැමෝම හිතයි දන්නේ නැහැ. මම ධර්මයේ බිඳු මාත්‍රයක්වත් දන්නේ නැති මීහරකෙක් කියලා. ඈ අය ඔන්න ඔය විදිහට අපිට හිතෙනවා. ඒක ස්වභාවය. ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා හොඳම දේ තමයි ඔබට එහෙම ප්‍රශ්න අහන්න මොකද්ද වගේ නම් ඔය කන බොන වෙලාවට නිකන් ඔය සතුරු සාමිතියේ වෙලාවට නිකන් ඔය මායිසයට කියන්න. මල්ලි මේ මෙහෙම එකක් කිව්වහම ඇති. එතකොට එයා එයා ඒව මගෙන් අහයි වෙලාවට. නෑ එහෙම හරියද? කොහොම හරි අවශ්‍යතාවයේ තියෙන මොකද්ද? මේ ධර්මය අවබෝධ කරගන්න. මොකද ඔබ ඔබට මේ ලොකු chance එකක් ලැබිලා තියෙන්නේ. මට ඒකමයි මේ උත්සාහ කරන්නේ මම පුළුවන් තරම්. මම ධර්ම රසය කොච්චර විඳිනවද? මේ ධර්මය කියන එකත් කුඩු ගැහුවා වගේ දෙයක්. ඒ ධර්මයේ හැසිරෙන්නේ නැති වෙනකොට හරිම අමාරුයි ශරීරය ශරීරය පවත්වාගෙන යන්න. මානසික ප්‍රබෝධයක් ඇති වෙන්නෙම නැහැ. ඒක නිකන් පිරිත් සූත්‍රයක් අනුම ධර්මයේ කියව ගන්න පුළුවන් වුණොත් ඒ මොහොතේදී මනස පුදුමාකාර දේ ප්‍රබෝධමත් වෙනවා. අන්න ඒ දේ තමයි ඔබ ඔබ ලබා ගත යුත්තේ. මේ ධර්ම රසය ඒකනේ බුදුහාමුදුරු අන්තිමට කියන්නේ නිවන මේ මේ ධර්මය වත් ධර්මයක් අන්තිමට අතහැර ගන්න ඕනේ කියලා. ධර්මය අතහැර ගන්න බැරි වෙනවා අන්තිමට. ඒකට ධර්මයක් අතහරින්න කියන බුදුහාමුදුරු කියේ මොකද? ඒ බුදුහාමුදුරු ධර්මයක් අතහරින්න කියන කියන්නේ හේතුව මොකද එතකොට? මේ ධර්මයට ඇඩික්ට් වෙනවා කියන එක. ඉතින් ඔබ හැබැයි මුලින්ම ධර්මය අතහැරලා හරියන්නේ නැහැ නේද? ඔබ ධර්මයෙන් මුලින් එන්න. ඇවිල්ලා ධර්මයේ පරිශීලනය කරන්න. ධර්මයේ කියවන්නේ කියවනකොට කියවනකොට අඩුම ධර්මයේ තථාගතයන් වහන්සේ හෝ ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක උත්තමයන් වහන්සේලා ගැන අඩුම ධර්මයේ කියවන්න. සාරිපුත්‍රයන් වහන්සේ ගැන කියවනකොට මට ඇතිවෙන ප්‍රීතිය මෙපමණයි කියන්නේ. පුදුමාකාර ප්‍රීතියක් ඇති වෙනවා. ඇස් දෙකට කඳුළු උඩනවා. මේ වගේ උත්මයනේ පිරිනිවන් පෑවේ. මේ වගේ උත්මයනේ මේ ලෝකේ ජීවත් වෙලා තියෙන්නේ. මේ මහ පොළොව පොඩිතරම් වාසනාවන්තද? මේ වගේ උත්මයන්ගෙන් පාද ස්පර්ශය ලබන ඒ වගේ උත්තරමගේ පායට පෑගෙන වැලි පොදක් මහමෙරක් වගේ. ඒ තරම් උත්තම වූ ගතිගුණ තිබිච්ච උත්තමයෝ. ඔබ කොහොමද දැනගන්නේ ඒවා? ශ්‍රාවක චරිත ගැන කියවන්න. ලංකාවේ ඒ පිළිබඳ පොත් ලියලා තියෙන ගොඩාරියක්. ගෙනල්ලා කියවන්න. ඔබ කියවන්න කියවන්න ඔබට දැනෙයි පුදුමාකාර නිවීමක් සසුන දුරට එන්න සසුන පිට ඉඳගෙන සසුන අත ගන්න එපා බුද්ධ ශාසනය සම්පූර්ණ කරන්න බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද අමාත්‍යන්තද බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද බුද්ධ ශාසනය කියන්නේ දෙයක් නෙමෙයි පිටින් සංස්ථාවක් නෙමෙයි. බුදු සාසනය කියලා කියන්නේ බුදුන්ගේ අනුශාසනය. බුදුන්ගේ අනුශාසනය සම්පූර්ණ කරන්න. සදාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට බිහි වෙන්නේ ඇයි? මට මේක කියන ලොකු වුණාවක් තිබ්බ ඔබට. පින්වතුනි මට දෙන්න උත්තරයක් මෙන්න මේකට. මේ ලෝකේ සැප හොයාගෙන ගිය අතර අග්‍රස්ථානික සැප හොයාගෙන ගිය අයට සැපම උපරිම සැප හොයාගෙන ගිය අතර අග්‍රස්ථානයේ කවුද බුදුහාමුදුරුවෝ එකපාරට එකක නොවෙන්න පුළුවන්. මම විස්තර කරන්න. මම මේ දවස්වල හරියට මෙනෙහි කරන දෙයක් ඒක. පුදුම සැපහැවිල්ලක් හෙව්වේ නේද? හිතලා බලන්න. අපේ සිද්ධාර්ථ කුමාර අවදි ඉඳලා එහෙම බලනකොට පුදුම මේ ඒ දුකට පොඩ්ඩක්වත් කැමති නැති කෙනෙක් තමයි. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිකා තුනක් හදලා දීලා දැටි දස්ස ඇති වෙන්න දීලා කන්න බොන්න පුදුමාකාර රස දේවල් දීලා කාන්තාව වශයෙන් කාන්තාව දීලා ඒ විදිහට තාත්තා හැමදේම නිර්මාණය කරලා තිබ්බා එතකොට අද අපි සැප කියලා මොනවද හිතන්නේ අද අපි සැප කියලා හිතන්නේ පින්වතුනි කම් සැප වෙන සැපක් කොහෙද නේද? කම්තප. කම්තප කියන්නේ මොනවද? කාමය කියලා කියන්නේ හොඳටම ලිංගික ආස්වාදයට නෙමෙයි. කාමය කියන්නේ මොකද්ද? මේ පංචේන්ද්‍රියන් පිනවීමට තියෙන කැමැත්ත. ඇස, කන, නාසය, දිව, ශරීරය. ඔය ටික පිනවන්න සමනස. ශරීරය. පිනවන්න පුදුමාසයි. මේ ළඟදී කෙනෙක් මගෙන් ඇහුවා බුද්ධාගම කෙනෙක් නිසා මම මේ මේ මේ මේ ආසෙන් උත්තරයක් දුන්න යාට ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා ව්‍යාපාරයක් මොකද පිළිද ව්‍යාපාරයක් කියන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න කොහෙන්ද ලෝකෙන් ලෝකේ කියන්නේ මොකද්ද ඔය ෂඩේන්ද්‍රයන් නේද ඔය ඉන්ද්‍රිය හයෙන් එහෙකට ගෝචර වෙන ප්‍රොඩක්ට් එකක් විපදවනවා නම් ඒක අනිවාර්යම ව්‍යාපාරයක් වෙනවා. නේද? ඔය හයයට ගෝචර නොවන ප්‍රොඩක්ට් එකක් නිපදව මොකද? ඔය හය තමයි ලෝකේ. ඔබට ඊට හයහ ලෝකයක් තියෙනවා. අපාය ඔබට ලෝකයක්ද? බුදුහාමුදුරුවෝ කියන පිළිගන්නන්නේ. ඔබට ලෝකයක් නෙමෙයි. කවුරු හරි කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගත්තොත් එහෙම අපායට බස්ස ගන්න දැම්මොත් කවුද යන්නේ? ඔබට ගෝචර නැහැ. ඔබ යන්නේ. එතකොට මේ ලෝකය කියන්නේ ඔන්න ඉන්ද්‍රිය හය. ඔය ඉන්ද්‍රිය හයෙන් එහාට ගියාට පස්සේ ඔබට එතන ලෝකයක් නැහැ. එතකොට මේ ඔබ දැන් කම්සප විඳිනවා කියලා කියනවා ඉන්ද්‍රිය හය පෝෂණය කරනවා. ඔය ඉන්ද්‍රිය හය සංතරපණය කරනවා. ඔබ ලස්සනට ගේ හදාගෙන ඉන්නවා ගේ තියාගෙන ඉන්නවා. මේ වරදවල් කියනව නෙවෙයි මම කියන්නේ. මේවා අවබෝධ කරගන්න. බුදුහාමුදුර කොහෙවත් කියන්නේ මේ ගරාවට ඉන්න බල්ල කියලා. බුදුහාමුදුර කොහෙවත් කියන්නේ කාර්යදීපත් විකාපල්ල කියලා. බුදුහාමුදුර ලස්සන දේවල් වලට වෛර කරපු කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුර ලස්සන දේවල් අගය කරලා තියෙනවා. ආනන්ද. තාපාල ජීවිතේ රමණීයයි නේද? එතකොට සුන්දරත්වය අගය කරලා තියෙනවා බුදුහාඳුර. එතකොට බින්දුතුනි දැන් මෙතන ගන්න දැන් මේ මේ කියන මේ ෂඩේන්ද්‍රයන් පිනවීමට තියෙන ආශාව තමයි ඉතින් අපි මේ කම්තප කියලා කියන්නේ. අපි ඔය ඔය ඉන්ද්‍රියහය පිනවීම උදෙසා අපි මහා මහන්සියක් වෙහිදලා වෙහිදලා වෙහිදලා වෙහිදලා වෙහිදලා හම්බ කරනවා. ඒ හම්බ කරලා ඉවර වෙලා ඒ ධනය සම්පූර්ණයෙන්ම යොදවනවා අපේ කම්සප සහ අපේ භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ එහෙම නැත්නම් දරුවන්ගේ හෝ අම්මා තාත්තගේ සහෝදර සහෝදරියගේ යාළුවන්ගේ කම් සැප උදෙසා එතකොට අපි මේ විඳින කම් සැප කියන්නේ ওই ටිකනේ ඔය ටිකම සිද්ධාර්ථ කුමාරයාත් වින්දා අපි වගේ නෙමෙයි 10000 ගුණයක යහපැත්තේ ඔය ටිකක් මදි වුණානේ අන්න එතන හිතලා බලන්න. ඔය ටිකක් මදි වෙලා තමයි කලකිරුනේ. ඔය කලකිරුණ නෙමෙයි. ඇත්තටම බැලුවොත්. ඒ ටිකක් මදි වුණා. නිකන් හිතලා බලන්න. හරි. ඔන්න දැන් වුණාම හිතනවා. හරි. දැන් මේ ඔක්කොම දැන් මට තියෙනවා. right. ආ. ඔය මොනවද මම දන්නේ නැහැ. මම මහා මම වයසට යනවනේ. අන්න කල්පනා කරන්න පටන් ගත්තා. ඔය මුත් නැහැ. හරි මගේ ඇහත් පින වෙනවා. කනත් පින වෙනවා. නාසයත් පින වෙනවා. දිවත් පින වෙනවා. කයත් පින වෙනවා. මනසත් පින වෙනවා. ඔය ඔක්කොම පින වෙනවා. හරි දැන් පර්ෆෙක්ට් ඒ පැත්තෙන්. හිතලා බලන්න ඉතින් මේ ශාක්‍ය ශාක්‍ය වංශයේ රාජකුමාරයා. ඈ ඒ පළාතේම ඉරවු මේ බොහොම ප්‍රෞඩ ජාතියක රාජකුමාරයා. පොඩි සපත විඳින්න නැත්තේ. දැන් ඔය ටික විඳගෙන යන අතරතුර තවත් සබ් ඕනේ. මොකද්ද? කල්පනා කළා අර මහල්ලව දැක්කට පස්සේ තමයි ඒක කල්පනා වුනේ. තවත් සැප හොයාගෙන යන්න. මේ මේ කොච්චර සැපලින්ද මෙන්න මෙතන පොඩි දුකක් තියෙනවනේ. හරියන්නේ හරියන්නේ. මෙතන පොඩි දුකක් තියෙනවා. අන්න එතනට ඔළුව දැම්මා. දැන් කල්පනා කරනවා මේ දුකෙලොත් කොහොමද මිදෙන්නේ? ඊට පස්සේ දැක්කා ලෙඩෙක්. ආ මේ කොච්චර මම මේක වින්දා ලෙඩ වුණොත් ඔක්කොම ඉවරයි. අන්න ආයෙ හිතනවා දැන්. එහෙනම් දැන් මේ මේ මම මේ විඳින සැපට බාධායි මේ. මේවෙන් දුකටපත් වෙන්න වෙනවනේ. කොහොමද දුකටපත් වෙන්න වෙනවනේ මේවෙන්. මම මේ විඳින සාමාන්‍ය සැප නම් මට තාත්තෙන් ඉල්ලගත්ත හැකි. තාත්තට කිව්වා මට හැමදේම කරයි. ඒක තාත්තට කියලා පුළුවන් නම් මම වයසට නවත්තන්න. තාත්තට කිව්වා ලෙඩ හැදෙන එක නවත්තන්න. අන්න කල්පනා කරනවා. ඊළඟට දැක්ක මල මිනිහ. බලන්න අර සැප හොයාගෙන ගිය ගමන සැපේ උපරිමයට හොයාගෙන ගියා මේ මොනවා කළත් වැඩන්නේ මැරෙනවා නෑ නෑ නෑ හරියන්නේ අන්න උන්වහන්සේ හිතන්න පටන් ගත්තා එහෙනම් පින්වතුනි මේ බුදුදහම තියෙන්නේ කාටද බුදුදහම තියෙන්නේ සැප හොයාගෙන යන අයට හැබැයි මෝඩ විදියට නෙමෙයි. බුද්ධිමත් විදියට සැප හොයාගෙන යන අයටයි මේක තියෙන්නේ. උන්වහන්සේ මොකද හිතුවේ? හරියන්නේ මේ මේ සැප බලද්දී මේ තියෙන දුකත් එක්ක බලද්දී මේ සැප නොගෙන හැකි තරම් කුඩයි. මේක පොඩ්ඩක් අතහැරලා මෙන්න මේ තුන මහලු වෙන එක ලෙඩ වෙන එක මැරෙන එක මෙන්න මේ තුන නවත්ත ගන්න ක්‍රමයක් ගැන කල්පනා කළා වුණා. බලන්න උන්වහන්සේ ටර්න් වෙච්ච තැන. අන්න එතකොට තමයි උන්වහන්සේට ආරංචි උනේ මේක නවත්ත ගන්න. ශරීරයට අධික ලෙස දුක් දුන්නා නම් හරි කියලා. මොකද ඒක හරිද විච්ච මතයක්. නිගන්නාත පුත්තල එහෙම කරේම ඕක. අතීතයේදී විච්ච සියලුම දේවල් දැන් දුක් විඳලා විඳලා විඳලා විඳලා විඳලා විඳලා නැති කරගත්තොත් ගොඩ කියලා හිතාගෙන තමයි හිටියේ. ඕක සමාජයේ මුල් බැහැගෙන තිබ්බා. <clears throat> මේ රූක්ෂ ප්‍රතිපදාවන් අනුගමනය කරන්න ගත්තේ මොකක් උදේසා? සැප උදේසා. දැන් ඕනේකම තියෙන අර අර පුංචි සැපේ නෙමෙයි. අර ඉස්සරහට එන්න තියෙන මහ විශාල දුකක් තියෙන්නේ. අන්න ඒක නැති කරගන්න හදන්නේ. බලන්න මේ වැරදි බුදුදහම දකින්න එපා මේ නිකන් අර මේ ෆ්‍රස්ට්‍රේට් වෙන ආගමක් ඉදින අපේ ජීවිත නිකන් පස්සට යන ආගමක් ඉදින. එහෙම දකින්න එපා බුදුදහම. ඔබ මේ දකින්න හීන සැපට වඩා එහා සැපක් තමයි තථාගතයන් වහන්සේ හෙව්වේ. අන්නේ සබ බලාගෙන තමයි පින්වතුනි එදා ගිහි ගිය අතරේ. ගිහි ගිය ඉඳලා මට මේක කරන්න බැරි නිසා. නැත්නම් උන්වහන්සේ ගිහි ගිය ඉඳ තිබ්බා. ගිහි ගිය ඉඳලා බුදු වෙච්ච පසේ බුදුරු ඉන්න ඕන තරම්. රජ ඇඳුම පිටින් පසේ බුදුවරෙක් වෙච්ච උත්මයෙක් ඉන්නවා. අයින් මාසද අයින් අයින් උනේ. අර අර මතය ආවා. මොකද්ද? සමාජයේ මුල් බැහැගත්ත මතයක් තිබ්බා. දුක කියන එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න. සම්පූර්ණයෙන්ම අයින් කරන්න නම් මම කරන්න ඕනේ කියලාද? ශරීරය තවන්න ඕනේ. දුකටපත් කරන්න, වේදනාවටපත් කරන්න ඕනේ කියන හැඟීම උන්වහන්සේට ආවා. දැන් එතකොට උන්වහන්සේ මොකද කල්පනා කරන්නේ? ආ දැන් මගේ තාත්තා ඉන්නවා. පුංචි අම්මා ඉන්නවා. ඈ ඒ පුංචි අම්මගේ සහෝදර ලැබිච්ච දරුවෝ ඉන්නවා. ඒ මගේ සහෝදරයෝ. ඈ දැන් මට පුතෙකුත් ඉපදුනා. දැසිදාර්තෝ ඉන්නවා. මට මේ මිනිස්සු හරි ආදරේ. ඉතින් මට මේක ඇතුළේ ඉඳගෙන පුළුවන් මේ මේ දුක විඳින්න. මෙන්න මේකයි පින්වතුන් අපි හිතන්න ඕනේ. දැන් අපි මේ අපි දන්නේ මොකක්ද? හරි. අන්න දැක්කා. හතරවෙනි විදිහට දැක්කා. හරි. ගෙදර එනකොට මරගණන් මේ මොකද නලගණන් අර නිදාගෙන හිටපු විදිහ දැක්කා. ඈ කලකිරුණා. ඊගේ අතහැරලා ගියා. නෑ. ගිහිගේ අතහැරලා ගියේ ඔය ටික කලකිරිලා නෙමෙයි පින්වතුන්. ගිහිගේ අතහැරලා ගියේ උන්වහන්සේ හිතාගත්තා මේ සැප හැරුණාම මෙන්න මේ දුක් ගොන්න තියෙනවා. මේ දුක්ගොන්න නැති කරන්න ක්‍රමයක්. ඒ ක්‍රමය ගැන උන්වහන්සේ මෙනෙහි කරද්දී හොයද්දි හොයද්දි තමයි මේ සමාජයේ මුල් බහගත්ත ක්‍රමයක් තිබ්බා ශරීරයට අධික ලෙස දුක් දුන්නොත් සියලු දුක් කෙලවර කරන්න පුළුවන් කියලා. දැන් උන්වහන්සේ මොකද කරන්නේ? හරියට දුක් දෙන්න පටන් ගන්න හදනවා. පටන් ගන්න පුළුවන් නම් රජවාසලේ ඉන්නගෙන බෑ. අන්න ඒක නිසායි උන්වහන්සේ රජවාසලත් ඇරලා ගියේ. එදා පමණ රූක්ෂ ප්‍රතිපදාවන් අනුගමනය කරගෙන ගියා. විවිධ ගුරුවරු හොයාගෙන ගියා මේකට උපක්‍රම තියෙන. බලන්න දැන් ඒ කාලේ සිව් 60ක් නේද දෙසට දෙසට. ඒ කියන්නේ 62ක් මිත්‍යා දෘෂ්ටික ආගම්දී පතතාගතයන් වහන්සේ ලෝකෙ බිහිවෙන්නේ. ඔය හැම මිත්‍යා දෘෂ්ටික ආගමකම හරේ වෙලා තිබෙමු. සරිලන දුක් වීම සහ මොකන්ද? සැප. සැප. නිගණ්ඨනාථ පුත්ත මොකද්ද කිව්වේ? මේ ආත්මේ පුළුවන් තරම් දුක් විපල්ලා ශරීරෙට. පෙර කරපුවා ඔක්කොම මේ ආත්මෙම පුළුවන් තරම් දුක් දීලා දුක් දීලා දුක් දීලා ඉවර කරපන්න. ඊළඟ එකේ ඉඳලා සැප. සැප. බ්‍රාහමණය දෙවියන්ට පුළුවන් තරම් උද පූජා පවත්වපල්ලා. එතකොට මහා බ්‍රහ්මයා බිලි කපු දාලා ගෝ ගන්නා උඩට. එතකොට ඔබ බ්‍රහ්ම ලෝකේ ඉන්න සැප සදාකාලික සැප. මොකද ඒගොල්ලෝ ඉතින් හිටියේ බ්‍රහ්මයන්ට සදාකාලික සැප කියලා. ඇයි? ධානය ලබාගෙන හිටපු අය තෝ තාපසවරු ඈ අවුරුදු 60ක් විතර භාවනා කරලා ධානය ලබාගත්තු තාපසවරු ඔන්න රීකරණ පටන් ගන්නවා බ්‍රහ්මයේ ආදි කාලේ. බ්‍රහ්මයේක අරගෙන ඒ බ්‍රහ්මයාගේ පසර පසර පසර පසර රීකරගෙන යනවා. අරයාගේ මුළු ජීවිත කාලෙවත් යනවා. නමුත් අර බ්‍රහ්මයාගේ ආයු කාලය තාම තියෙනවා. මොකද බ්‍රහ්මයාගේ ආයු කාලය ගොඩක් වැඩි. අන්න මැරෙන මොහොතේ ගමන් හිස පිළිතර කතා කරලා කියනවා මං අහවල් බ්‍රහ්මයා ගැන මෙහෙම බැලුවා. ඒ බ්‍රහ්මයා තාමත් ඉන්නවා. මේ මේ මං මේ අතීත භවයන් සිහි කරගෙන යන්නේ. මේ අවුරුදු ගණන් සිහි කරගෙන යන්නේ. මම නොකාලදී සිහි කළේ මේවා. ඒ බ්‍රහ්මයාගේ තාමත් ආයුෂ තියෙනවා මම තාමත් ඉවර නෑ කළා. ඒ කියන්නේ මේ බ්‍රහ්මවරු කියන පිරිස සදාකාලිකයි. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකේ සදාකාලිකයි කියන සීල් එක හොයා ගියා. ඊට සමට අපාගත වෙන්නේද? ධ්‍යාන පිළිහිලා නැත්නම් සමහර බ්‍රහ්ම ලෝකේ යන්නේ නැති. ඒ කොයි කොයි ඉන්න උපදින්නේ නැති. තවතර ශිෂ්‍යපිරිස එදාපනම් පවත්තක දෙනවා ක්‍රමයක්. බ්‍රහ්ම ලෝකෙට ගියොත් ගොඩ කියලා. අන්න ඒ නිසා මොකද කියන්නේ බ්‍රහ්මයව සතුරු කරන්නේ ඊශ්වරයව සතුරු කරන්නේ. කියලා හිතාගෙන යාග හෝම පවත්වනවා. මොකටද මේ? සැප. ක්‍රිස්තියානි ආගමේ අය ඇයි දෙවියන් වහන්සේ වන්දනා කරන්නේ? සැප කොහෙන්ද? ස්වර්ගයට යන්න. සැප. බලන්න කී මොනම ආගමේද දුක දුක උදෙසා වැඩ කරන්නේ? කිසිම ආගමක නැහැ. එහෙනම් මේ දෙසපක් මිත්‍යා දෘෂ්ටික ආගම් හැම එකක්ම තිබ්බ සැප හොයාගෙන යනවා. ඒකයි මම කිව්වේ සැප හොයන නතර අග්‍රස්ථානයටපත් වුණේ තථාගතයන් වහන්සේ. සැප හොයන හරිකමේ හොයාගත්තේ උන්වහන්සේ. හැබැයි අන්තිමට උන්වහන්සේ බැලුවා අර සප හොයන ක්‍රමේ හොයාගෙන සප හොයාගත්තට පස්සේ ආපස්සට හැරිලා බලනකොට අර හරි සප හොයන ක්‍රමයට අර පුංචි සප හොයන ක්‍රමේ හරි බාධාවක්. ඔබට ඕනම් පුළුවන් ප්‍රාදේශීය සභාවේ සභාපති වෙන්න. හැබැයි උත්සාහ කළොත් ඔබට පුළුවන් අගමැති වෙන්න. හැබැයි අගමැති වෙන්න යන ගමනේදී පාර්ලිමේන්තුවේ සභාපති වෙලා හරියන්නේ නැහැ. මොකද මේ ඊළඟ ඡන්දෙදී අනිත් එකට ඊළඟ බලන් ඉන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක්. උන්වහන්සේ මේක අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන ආපස්සට බලනකොට මොකද්ද? අර අර අපි විඳින පුංචි සැප. උන්වහන්සේ එදා විඳ පුංචි සැප ලොකු බාධාවක්. මහා සැප උදෙසා. උන්වහන්සේ මහා සැප ලැබුවා. කවදාවත් කාටවත් නවත්තන්න බැරි දේවල් උන්වහන්සේ නැවැත්තුවා. කවදාවත් කාටවත් නවත්තන්න බැරි දේවල් මොනවද? මහලු වෙන එක. උන්වහන්සේ නැවැත්තුවා. උන්වහන්සේ ආයි කවදාවත් මහලු වෙනවද පින්වත්නි? මේ හිතන බලන්න මේ මේක මේ උඩින් අත ගන්න එපා. කාරණාවෙන් කාරණාව හොඳට හිතන බලන්න. බලන්න උන්වහන්සේගේ ගමන. ඒ කරුණු කාරණා ඉස්ස කරගන්න. ආයි උන්වහන්සේ කවදාකවත් ළඩ වෙනවද? ආයි උන්වහන්සේ කවදාකවත් මැරෙනවද? නෑ. එහෙනම් අපිත් දැන් මේ සැප හොයාගෙන යන ගමනක් තියෙන්නේ. ඒ නිසා මේ ශරීර දුක් දෙන්න ඕනේ භාවනා කරන්න මේ කැලේ ගිහිල්ලා භාවනා ඔය ඔක්කොම බොරු කතා. ධර්ම අවබෝධය තුලින් නිවන ලැබෙන්නේ. මේක හරියට වෙන් කරගන්න. බුද්ධ ආගමේ ප්‍රතිපත්තිය රැකගෙන යනවද? බෞද්ධ දර්ශනයට අනුකූලව ජීවත් යනවද? බුද්ධ ආගමේ ප්‍රතිපත්තිය රැකීම වරදක් නෙමෙයි. ඒ කියන්නේ හදාගත්ත අපි අපේ තියෙනනේ මේ යම් කිසි රාමුවක් අපි හදාගෙන බුද්ධ පූජා තියන්න දන් දෙන්න හාමුදුරුවන්ට දන් දෙන්න නේද උපාසක උපාසිකාවන්ට දන් දෙන්න දැන් ඔය ඕගේ කතන්ද ලොකු ප්‍රමාණයක් තියෙනවා එතකොට ඔක්කොම නිය ගත්තට පස්සේ ඒවත් බොහෝම වැදගත් හැබැයි මම කියන්නේ ඒව බුදුදහම නෙමෙයි කියලා හැබැයි මම කියන්නේ ඒකම ඒකමයි බුදුදහම කියලත්. බුදුදහම ඊට වඩා ගොඩාක් හරවත්. එතන ඔබ යන්න එතනට යන්න පුළුවන් නම් බුදුදහම ඒ ඒ ඉවුර පැනලා ගිහිල්ලා බුදුදහම ස්පර්ශ කරන්න පුළුවන් නම් ඔබට හරියාකාරව දන් දෙන්න පුළුවන්. ඔබට හරියාකාරව සිල් රකින්න පුළුවන්. ඔබට හරියාකාරව බණ භාවනා කරන්න පුළුවන්. ඔබ යන්නේ මේ සප හොයාගෙන යන ගමනක. ස්ටෙප් බයි ස්ටෙප් ඔබ උඩට යනකොට ඔබට තේරෙන ගණි හැමදේම. ඒක නිසා නිරන්තරයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න. ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා ඔබ ශ්‍රවණය කළ යුත්තේ තථාගත ධර්මය. තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය. නිවන් අවබෝධ වෙන ධර්මය, රාගයේ ඡය වෙන ධර්මය, ද්වේෂයේ ඡය වෙන ධර්මය, මෝහයේ ඡය වෙන ධර්මය. ඒවයි ඔබ පරිශීලනය කළ යුත්තේ. පින්වතුනි හිතලා බලන්න මේ කාමය කියන එක ඔබ කොයිතරම් පෙළෙනවද කියලා. මේ ඉන්ද්‍රියන් ටික පිනව ගන්න බැරි වුණාම මොන තරම් වේදනාවක්ද ඇති වෙන්නේ කියලා හිතලා බලන්න. තප්පරයක් හිත නිදහසේ ඉන්න දෙනවද බලන්න මේ ඉන්ද්‍රියන් හය. හැම තිස්සම කලබ. මනස කඩා බිඳලා නෝනේ හැම තිස්සම. මේ හිත. ලක්ෂණ රූපයක් තියෙන මෙතන. ඒක එකමාත යනවා. දැන් අයියෝ ඒ කියන්නේ දැන් ඊට පස්සේ මොකද කරන්නේ? අර මනෝ විඥානේ අත්ෙන් ඇදලා අත දාලා ගන්න හදනවා රූපේ. තා එක තප්පරයක් බලන්න ආයෙසර මනෝ විඥානේ අත්ෙන් හරි බලන්න. අයියෝ ඒක මට හැමදාම බලන්න තියෙනවා නංචි. අපි කොච්චර අපි බලන්න කොච්චර වටනවද කියලා. මේ අපිට තේරෙන්නේ නැහැ. ඇයි මේ රාමු ඇතුලේ අපි ඉන්නේ? ස්වභාවිකයි. නමුත් හිතන්න. කනට ඇහිච්ච මිහිරි සංගීතයක්. ඒ සංගීත ලබා ගන්න අපි කොච්චර උත්සාහ කරනවද ඊට පස්සේ? කොච්චර උත්සාහ කරනවද? ඒක ලබා ගන්න. CD තටි කියලා නිෂ්පාදනය කරගෙන ඒවා අපි ගිහිල්ලා ඒවා ගහගෙන ඒවා ගෙදර ගෙනල්ලා කැසට් රෙකෝඩර් යන්නේ ඊට පස්සේ තව පැය පහක් වැඩිපුර දවසකට වැඩ කළා. හයි අර මනස පෙළනවා. මට අරක අහන්න ඕනේ කරන්නේ කොහොම හරි. ඊට පස්සේ ඒක ගන්න දැන් වංචාවක් කරලා හරි. ඒක කඩේට ගිහලා කැසට් එකක් හොරකම් කරලා හරි. මොකද? අර අර ගන්න. ඉතල බලන්න මම මේ කියන දේවල් ගැන. අපේ හැම තිස්සෙම අපේ මනස කඩා බිඳ දාන ඔය ඉන්ද්‍රිය හය. අපි හරීම අතෘප්තිකර ස්වභාවයක ඉන්නේ. අන්සැටිස්ෆයිඩ්. හරීම අතෘප්තිකරයි. අපිව තෘප්තිමත් කරන්න හරිම අමාරු. මේ ඉන්ද්‍රිය 6 තෘප්තිමත් කරන්න පුළුවන්. සහතන් වහන්සේ කෙනෙකුට හැරෙන්න මේ කිසිම කෙනෙකුට බැහැ. මහා අතෘප්ති කර අතෘප්ති කර ඉන්ද්‍රිය හයක් අපිට තියෙන්නේ. කෑම බලන්න කෑම. මේ මේවා මම මේ කියන්නේ පින්වතුනි හිතන්න. මොහොතින් මොහොත හිතන්න. මේ හිතන්න හිතන්න හිතන්න හිතන්න තමයි Taman ධර්මය තුලට යන්නේ. එතකොට තමයි ඔබට ධර්මය පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්නේ. නිදා ගන්න ගිහිල්ලා එක විනාඩි පහක් හිතන්න. වාහනේ යන ගමන් නිකන් විනාඩි පහක් හිතන්න. බස් එකේ යනකොට ඇද්දක පියාගෙන හිතන්න. කෑම ගැන හිතලා බලන්න. මේ කවදා හරි දවසක අපි උප්පත්ති ලැබපු දාපටන් අද මේ වෙනකන් කාපු කෑම ටික ගොඩ ගැහුවොත් මේ පෘථුවිය වගේ කී ගුණයක් ගොඩ ගහ ගන්න පුළුවන් පෘථිවිය වගේ 10000 ගුණයක් ගොඩ ගහ ගන්න පුළුවන් ඒ අපි මේ කවදා හරි දවසක උප්පත්ති ලැබපු දාපට මේ දක්වා කාපු කැම ටික ගොඩක් ගැහුවොත් එහෙම ඒත් හෙටත් කන්න ආසයි නේද? එතකොට මේ දිව කියන එක කවදාවත් ඔබට පිනවල ඉවර කරන්න පුළුවන්ද? නබ අතීත සංසාරේ ඉඳලා මේක පිනවනවා. පිනව මේ දිව පිනවපු වාර ගානත් එක සංසනකොට පෘථිවි වගේ දාස් ගුණයක් ඇති. කාපු කැමති. නමුත් ඔබට කවදාකවත් පිනෝල ඉවර කරන්න බෑ. මේක හැම තිස්සම ගේන්නේ හරීම වද කරන දෙයක් අත්. නිකමට හිතලා බලන්න මම මේ කියන්නේ යන්නේ මෙන්න මේකෙන් මිදුන උත්මේ මොන තරම් සැපක් විඳිනවද? ඔබ අද රෙස්ටුරන්ට් එකකින් කනවා. කාපු වෙලාවෙ ඉඳලා ඒ කෑම රහයි නම් ඔබට මොකද වෙන්නේ? ඕක ආයි කවත්ත ආයි කන්නේ කියන හැඟීම නෙමෙයි හැමදෙන්නේ. ආයි කවද්ද ඕක කන්නේ. රෙසිපි එක මොකද්ද මේකේ? හොයනවා ඉන්ටර්නෙට් සර්ච් කරනවා පොත් ගන්නවා කොහොම හරි හොයනවා කොහොම හරි ඕනේ මේක ආයතනයක් මේ ගන්න මේ අපේ ස්වභාවය ඔබගේ මගේ හැපි හැමෝගෙම ස්වභාවය අපි මේ රහතන් වහන්සේගේ ස්වභාවය නෙමෙයි ඒක. ඒතර අපි මේ හදන්නේ ඒ රහතන් වහන්සේගේ ස්වභාවයට යන්න අපි ගාව තියෙන දේ අවබෝධ කරගන්න. ඉතින් අපි දැන් හිතන්න ඕනේ දැන් ඔබට මම මෙහෙම දෙයක් කියනවා. ඔබ බුද්ධිමත් ත්‍රිසක් විදියට මම ඔබට හිල් වෙච්ච කලයක් දීලා අඩිය පොඩ්ඩක් හිලක් තියෙන කලයක් දීලා මං කියනවා හරි. ඔබ දැන් මේකට වතුර පුරවන්න. ඔබ වතුර පුරවන්නේ මොකක් අවබෝධ වෙනකල්ද? මොකක් අවබෝධ වෙනකල්ද? මේකේ හිලක් තියනවා කියලා අවබෝධ වෙනකල්. ඔබට අවබෝධ වුණා නම් යම් දවසක මේකේ හිලක් තියනවා කොච්චර පිරෙව්වත් වැඩක් නැහැ කියලා ඔබ එතනින් යන වගුරු පුරවයිද කලෙට? පුරවයිද? කවදාකවත් පුරවන්නේ නැහැ. ඒ පුරවනවා නම් ඔබ ඉන්නෝනේ මෙහෙම මේ පිස්සන් කොටුවේ. නමුත් ඔබට මෙන්න මේ දේ අවබෝධ කරගන්න හරිම අමාරුයි. මේකත් හිල් වෙච්ච කලයකට වතුර දානවා වගේ වැඩක්. ඔය ඉන්ද්‍රිය හය පිනවන්න උත්සාහ කිරීම. ඔබට කවදාකවත් පිනවල ඉවර කරන්න බෑ පින්වතුනි. ඔබ ජන්මයක් ලබනවා. මොකෙක් කරෙක් වෙලා. ජන්මලාභයක් ලැබුවා. දැන් මොකද වෙන්නේ? දැන් පිනවනවා. මහලු වෙනවා. පිනවනවා. ලෙඩ වෙනවා. පිනවනවා. දවසක් සාමුදුරුව කෙනෙක් කිව්වා මේ වෙච්ච සිද්ධිය. මේක උපාසක අම්ම කෙනෙක් නැගින උපාසක අම්ම කෙනෙක් නෙමෙයි කාන්තාවක් උගුර පිළිකාවක් ඇති නහයෙන් බට දාලා තියෙන්නේ දැන් නහයෙන් බට දාලා අර නහයෙන් බට දාලානේ දියර જાතියෙම දෙන්නේ නේද මේ මේ ඔක්කොම මේ නැති නැති කෙනෙක් නෑ එයාගේ ආදරේ ගිහිල්ලා එයාගෙන් අහනවලු ඔයා මොනවද කන්නා බලන්න පින්නදුනි මොනතරම් පුතක්ජනද කියලා ඔයා මොනවද කන්නා අරයා කියනවලු මේ පොලොස් ඇඹුල් තියලා දාද මොනවද ලියලා දුන්නලු මෙයා ගේන්න කියලා. බලන්න පොඩිතරම් පෘථග්ජනද කියලා. ඔයා මොනවද කන්නාස කියලා අහන එතනද කියලා. දැන් මෙතන නැහැ. මේ කන්න බෑ. ඒත් අර ආසාව ගිහිල්ලා ඔන්න ඔය බැඳීම කියන එක පින්වතුනි ඔබ මේ සසරේ අරගෙන යනවා. ඔබගේ මරණ මොහොතේ ඔබට ඔවගේ බැඳීමක් එනවා. ඔය ආයතන හයෙන් එකකට. අන්න ඒක අරමුණු කරගෙන ඔබ උපදිනවා මොකෙක් හරි එකෙක් කියලා. ඇයි? තෘප්තිමත් නැහැ. ඇහැ තෘප්තිමත් කරලා ඉවර කරන්න පුළුවන්. ඔබ දැන් ලස්සන රූප කොච්චර බලනද? නමුත් ඔබ හෙට තව ලස්සන රූපයක් දිහා දැක්කොත් එහෙම මුළු ජීවිත කාලෙම ලස්සන රූපයක් දැකලා නෑ කටත් අරගෙන බලන් ඉන්නද ඒක තියා. මලක් ගැන හිතලා බලන්න. විශේෂයෙන් කාන්තාව මලක් ගැන shopping ගියාම මොකක් හරි ලස්සන මලක් දැක්කොත් එහෙම මුළු ජීවිත ජීවිතේටම සංසාරෙටම මෙච්චර ලස්සන මලක් දැකලා නැහැ වගේ අරක දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඕවරි ගන්න ඕනේ. අර බලන්න පින නීමේ ස්වභාවය. ඒක පින බඳි. ඒ ඒක නෑ. ඊට පස්සේ ආයි ආයි තව දෙයක්. ඉතින් කවදාවත් මේක පිනවල ඉවර කරන්න බෑ. මේකම තමයි පින්වතුනි විනාශේ. අන්න ඒකයි මට කියන්න ඕනේ ගමනේ. සීමාවක් නැති පිනවීම උදෙසා තියෙන ආසාව. ඔබ ඔන්න ඔය ආසාවෙන් පෙලිපෙලි තමයි තිරිසන් යෝනියේ උපදින්නේ. අවීචමා නරකාදිගත වෙන්නේ. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඔන්න ඔය තියෙන බැඳීම නැති කරගන්න. ඔය ඇත්තද ප්‍රශ්නේ? බුද්ධිමත් තැනකට එමු අපි. දැන් තෘප්තියක් නැති ආසාවක් තියෙන එක සීමාවක් නැති ආසාවක් තියෙන එකට හේතුව ඇහැද? ඇහැ නේද? ඇහැ කියන්නේ බොහෝම අහිංසක කෙනෙක්. ඔය ඇහැට මෙන්න හොඳට අවබෝධ කරගන්න හොඳ ධර්ම කාරණාවක් කියන්න. ඔය ඇහැට රූපයක් වුණ ගෙහිච්ච දවසක මේ ඇහැයි රූපය කියන දෙන්න හරීම සම්බන්ධ දෙන්නේ. අම්මයි පුතයි. හරීම සම්බන්ධ දෙන්නේ. ඔය ඇහැ කියන කෙනාට රූපයක් මුණගැහිච්ච ගමන් මේ ලෝකේ කාටවත් නවත්තන්න බැරි දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද? මොකද්ද? විඥානයක් පහළ වෙනවා. චක්කු විඥානය පහළ වෙනවා. ඔය චක්කු විඥානය පහළ වෙච්ච ගමන් මොකද වෙන්නේ? ස්පර්ශය පහළ වෙනවා. ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන තුන එකතු වෙච්ච ගමන් සංකාර ස්පර්ශ වුණා. ඔබට චක්කු විඥාන පහළ වෙන්නේ නැත්නම් ඇහැයි රූපය කොච්චරද වැඩන්නේ? ඔබට ඇහක් නැත්නම් කොච්චර මොනවද වැඩන්නේ? ඔබට රූප වෙන්නේ නැත්නම් විඥානය පහළ වෙන්න බෑ. ඔය විඥානය කියන එක නා පහළ වෙන්නේ ඇහැට රූපයක් එකතු වෙච්ච එකම. ඇහැට හොඳට අවබෝධ කරගන්න. මේ ඇහැට රූපයක් ආපු ගමන් ඒ තප්පරෙන් කෝටියෙන් පංගුවක් ඇතුළත චක්කු විඥානය පහළ වෙනවා. ඒ විඥානය පහළ වෙච්ච ගමන් අන්න ස්පර්ශ වුණා. ස්පර්ශ වුණා කියන්නේ Tamanට පෙනිච්ච බව දැනුණා. අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? අඳුන ගන්නවා. අන්න අඳුනගත්තා. ආ කාන්තා රූපය. ආ පිරිමි රූපය. ආ මලක්. සතෙක් අඳුනගත්තා. ලස්සනයි. අඳුනගත්ත ගමන් මොකද කරන්නේ? විඳිනවා. අනේ සතක්. අයියෝ දුකක්. ගානක් නැහැ. විඳිනවා. වින්ද ගමන් මොකද්ද වෙන්නේ? ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. වින්ද ගමන් මොකද වෙන්නේ? තණ්හාවක් ඇති වෙනවා. තණ්හාව කියන්නේ මොකද්ද? ඒ ඒ තණ්හා වීම. ඒ ඒ තණ්හා බැඳීම. ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍ය මොනවද මේ දුක්ඛ සමුදය දුකට හේතුව යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග රහගතා తත්‍ර తත්‍ර අභිනන්දනි සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මොකද ඒ ඒ තන්හි ඇලෙනවා හරි බලන්න තන්හි හා වුණා ඒ ඒ තන්හි හා වෙනවා මේ තණ්හාව කියන එක නන්දිරාගදාගතා පුදුමාකාර හැඟීමක් ජනිත කරවනවා. චේතන්නේ ආ වෙලා. දැන් බලන්න ඔබට වෙච්ච දේ. ඔබගේ ওই පුංචි ඇහැ ඔබට කරන දේ ගැන හිතලා බලන්න. ඔබගේ ওই පුංචි ඇහැට රූපයක් අහු වෙනවා. දැන් ඔබ හැමතිස්සෙම මේක හිතලා බලන්න. මේ මේ මේ ධර්මයේ කතා කරන්නේ පින්වතුනි හුදෙක්ම වචන මාත්‍රට නෙමෙයි. මේව හොඳට ගන්න ඔළුවට. ඒ අරගෙන නිකන් ඉන්න වෙලාවට සිහියෙන් ඉන්න වෙලාවට හිතල බලන්න. මේක හිතුවා කියලා ඔබට ගිහි ජීවිතේ එහෙම එපා වෙන්නේ නැහැ කවදාවත් බය වෙන්න එපා. ඔබට ගිහි ජීවිතේ එපා වෙන කාලේ වෙනකොට ඔබ මනාවකට ධර්මය අවබෝධ වෙලා ඔබට අර ගැප් එක දැනෙන්නේ නැති. ඔබට ගිහි ජීවිතේ එපා වෙනවා අනාගාමී වෙන්න ඕනේ. ඔබේ හත්ත පුතග්ජනෙක් වගේ ඉඳගෙන අත අනාගාමී තලයකට හානේ ගිහි ජීවිතෙන් අයින් වෙනුනොත් එහෙම ඒක හිතන්න එපා. ඔබට ඔබට හිතිලා ඔබ අයින් වෙන්නේ දාට. දැන් ඔබට ඒ මානසික මට්ටමක් නෑ. දැන් අයින් වුණොත් වෙන ගැප් එකක්. වැන්නොත් මැරෙන සයිසේ ගැප් එකක් ජීවිතේ. හොඳට මේ ඔළුවට ගන්න. නිකන් ඉන්න වෙලාවට හිතන්න. බලන්න ඔබගේ පුංචි ඇහැට රූපයක් ආවා. රූපයක් කියලා කියන්නේ මේ ලෝකේ තියෙන අනිකුත් වස්තුව. හොඳටම හිතන්න ඕනේ. දැන් බලන්න. මේ ලෝකේ තියෙන වස්තුන්ගේ නෙමෙයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ලස්සන රූපයක් දිහා දැක්කම ඔබට කාමයක් ඇතිවීම වස්තුවේ වරදද? එහෙම තමයි මුස්ලිම් අය දකින්නේ. ඒක වස්තුවේ වරදක්. ඒකද වස්තු වහන්න ඕනේ එතන මොකද කරන්නේ අර අහිංසක කාන්තාවගේ මෙතන ඉඳලා මෙතන යනවා ඔක්කොම ටික වහනවා දැන් ඇයි තත්නති වෙන්නේ රූපේ හින්දා දැන් මොන තරම් කමන්නේ නමුත් අවබෝධයදී වස්තු වහනවා මේ වස්තුවේ වරද නැහැ බුදුහාමුදුරුවෝ කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ මිනිස්සෙන්ට ඇතිවෙන කාමය සංකල්පීය රාගයක් කාන්තාවගේ ලස්සන කාන්තාවගේ රූපයක් තියෙනවා සමිත නේද ලස්සන රෝස මලක් තියෙනවා හුදෙක්මයි මොකද්ද හිතන්න මේ බිත්තිය ඇඳලා තියෙන ලස්සන රෝස මලක් දැන් අපි ඔක්කොම මේක දිහා බලාගෙන ඉන්නවා. දැන් අපිට දැන් අපිට කාමයක් වෙලා තියෙන්නේ. දැන් කෙනෙකුට හිතන අනේ මේක මට අයිති කරගන්න නැත්තම්. අනේ මේ වගේ රෝද බඳුරක් හොවා ගන්න නැත්තම්. අනේ කොච්චර සුවඳක්ද? පෙති කොච්චර සිනුදක්ද? දැන් ඔක්කොම මෙතන ඉඳලා බලන්න මේ මොකද්ද? මොකද්ද ඔක ඇත්තටම තියෙන්නේ? පැන්සලිරිටි එකකුයි සංගත තියෙන්නේ. පාට. ඉතින් ටික ඔක්කොම කොහෙද තිබුණේ නිකන්නේ? කොහෙද තිබුණේ? තමන්ගේ සංකල්ප තුල. අන්න බලන්න බුදුබණ කොච්චර නම් සත්‍යද කියලා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මිනිසුන්ට ඇති වෙන කාමය සංකල්පීය රාගයක් විතරයි. අපි හිතෙන් තමයි මේක ඇති කරගන්නේ. නැත්නම් ඔබ ඔබ කාම ඔබ කම්සප් මුදසා භාවිතා කරන සියලුම බාන්න ඔබ හිතින් අයිති කරගත්ත දේවල් නිසා. ඔබ හිතින් හිතලා ඒ දේ කරගන්නවා නිසා. ඒ හැරෙන වෙන මොකුත් ඔතන නෑ. එකින් එක ගැන එකින් එක ගැන ඔබ හිතන බලන්න. ඔබ සියල්ල ඇති කරගන්නේ හිතේ. එහෙමනම් පින්වතුනි ඔන්න දැන් අපි ආයෙත් අතට තියෙනවා. ඔය පුංචි ඇස් දෙකට බලන්න මෙච්චර ඇති ඇස් දෙක. නමුත් ඔබ කෝටි වතාවක් අපාගත කරවන්න පුළුවන් ඇස් දෙක. සම්මත කරන්න එපා. කෝටි වතාවක් තිරනයෝනේ උප්පන්දන්න පුළුවන් ඔබ ඔය ඇස් දෙකට. කෝටි වතාවක් මල පෙරේත වෙලා සෙවල පෙරාගෙන කෙල පෙරාගෙන හොට්ටු පෙරාගෙන කටවල් කුණු වෙලා පණුව වැක්කිරි වැක්කිරි තංගල උප්පත් අනුබුලම ඔය අද්දක. චූටි ඇස් දෙකක් ඔබට තියෙනවා. ඔය චූටි ඇස් දෙක නෙමෙයි ඔක කරන්නේ. ඔය චූටි ඇස් දෙක ඉස්සරහට රූපයක් ආපු ගමන් චක්කු විඥානය කියන එක හට ගන්නවා. ඔන්න මේවා ඉගෙන ගන්න. හරීම වැදගත්. මෙන්න මේවයි බුදුදහම කියන්නේ. දෙවිවරු මේවා අහගෙන ඉන්න. ඔන්න දැන් චක්කු විඥානය හටගත්තා. ඔය චක්කු විඥානයේ හටගත් ගමන් දැන් ඔබ හිතන්න ඔබ ඔබට ඔබට වෙන දේ ඔබ හිතන්න. ස්ලෝ මෝෂන් කරලා මේව වෙන්නේ කරනකොට වෙලා ඉවරයි. තප්පරකින් කෝටියෙන් පංගුකති වෙලා ඉවරයි. ඔබට කරන්න තියෙන ස්ලෝ මෝෂන් එක යන්න. ස්ලෝ මෝෂන් එකේ හිතන්න. ඇහැ රූපයක් ආපු ගමන් චක්කු විඥානය හටගත්තා. චක්කු විඥානය හටගත්ත ගමනේ ස්පර්ශය එන්නේ. ඔන්න ස්පර්ශ වුණා රග්ගාල ඇහි දෙයක්. රග්ගාල ස්පර්ශ වුණා මොකද? කෙනෙක් පේනවා. ඊට පස්සේ මොකද වුනේ? හඳුනා ගන්නවා. අන්නේ හඳුනා ගැනීමට ලක් වුණාට පස්සේ ඊළඟට මොකද කරන්නේ? පිළිදිනවා. ඔන්න වින්දා. ඒ විඳීම සැප විඳීමක් වෙන්න පුළුවන්, දුක් විඳීමක්. දුකක් දැනෙන දෙයක් වෙන්න පුළුවන්. උපේක්ෂා හැඟීමක් වෙන්න පුළුවන්. දැන් මේ ළඟදී මම දැක්කා මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා ලංකාවේ කෙල්ලගේ ඔළුව කුඩින් බස් එකක් යනවා. ගිහිල්ලා. හරියටම ඔළුවට බස් එක නැතිලා. චොප්ප වෙලා ඔළුව. ඉස්කෝලෙන් දරුවෙක්ගේ. ඒක රූපයක්. මෙන්න මගේ මගේ යාට ඒ රූපය දැක්ක ගමන් චක්කු විඤ්ඤාණ චක්කු විඤ්ඤාණ ප්‍රශ්නේ නැහැ මොනවද දකින්නේ කියන එක. වනේ එයා හරිම අමුතු පොරක්. හරිම අමුතු කෙනෙක් චක්කු විඤ්ඤාණේ. ඔබට ඕන දෙයක් හරිම මිතුරුයි. ඕන දෙයක් මවල එයා පෙන්වන ලස්සනට. එයා කංගල එතනට ඇවිල්ලා අර ගාඩ පෙනීම ලබා දෙනවා. ඉතින් අරක දැක්කා. දැක ගම චක්කු විඤ්ඤාණ එකතු වුණා. එකතු වෙච්ච ගම ඕන අඳුරගත්තා. ආ අඳුර ගැනීම තමයි දැක්ක කියලා කියන්නේ අපි. ඔය ස්පර්ශයට තමයි දැක්කා. මොන් දැක්කා. ඊට පස්සේ තමයි මොක් කරන්නේ? අඳුරගන්නේ. ආ මේ කෙල්ලෙක් බස් එකට යට වෙලා. ඔළුව යට වෙලා තියෙනවා. මස් හැමදැනම විසිරීලා ගිහිල්ලා. අන්න ඊට පස්සේ විඳිනවා. අයියෝ දැන් එන්නේ මොකද්ද? දැන් එන්නේ තණ්හාව නෙමෙයි. දැන් එන්නේ මොකද්ද? දැන් එන්නේ තරහක්. වේදනාව, දුක. තරහක් එන්නේ. ඒ වගේම Tamanට පේන්න ගන්නවා. ඇස් දෙක තියෙනවා. තමන් මේ ලෝකේ ආසන කරන රූපයක් ඔබට පේනවා. මෙන්න එතන ආව ගමන් ඔබට උනේ අර යාළුවා එනවා. යාළුවා කොහෙන් අනේ ටංගාල එනවා එතනට. කවුද යාළුවා? චක්කු විඥානේ. පිටුද මේවා නිකන් කියන්න. එතකොට ඔබට මේවා නිකන් ෆැමිලිය වෙනවා. චක්කු විඥානේ කියන්නේ ඩග්ගාල ෆැමිලිය වෙනවා. ඒ ෆැමිලිය වුණාට පස්සේ ඔබට ඒක ඔස්සේ හිතන්න පුළුවන්. නැත්තම් ඇහැ කියලා මම කිව්වා මේ ඇහැ හරි ඇහැ හරි රූපයක් හරි අර මොකද්ද මේ අපිට හරක ධර්ම හිතන්න හම්බෙන්නේ නැහැ. ඒ වචන දන්නේ නැන්නේ. දැන් විඥානය කියන එක විග්‍රහ කරන්න කියොත් එහෙම අපිට සිංහලෙන් නැහැ. විඥානය නම් මතක නැහැ. ඕක සිංහලෙන් විග්‍රහ කරගන්න කිව්වොත් මොකද වෙන්නේ? ඔබට පොතක් ලියන්න පුළුවන් විඥානය ගැන සිංහලෙන් විග්‍රහ කරන්න කියොත්. චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩලම් මනෝ මනායතන මනේන්ද්‍රියන් චක්කු විඥානං විඥානස්කන්ධෝ ඔන්න එනවා. ඔඩි ඔක්කොම දිහි කරන්නේ නම් විඥානේ කියන එක අඳුරගන්න. ඊට වඩා හොඳ විඥාන කියන වචනේ පාඩක. විඥාන කියන ඔබගේ හොඳම යාළුවා ළඟම ඉන්න. ඔබ අපාට අරන් යන්න. හොදි ඉව ලෝකේ අරන් යන්න. කොහෙද එයා? එයාට පස්සේ එන කොහෙද යන්නේ කියන එක. එයා ඔබට එයාගේ කාරණාව ඉදිරිපත් කරනවා. මොකද එයාගේ කාරණාව ඔබ ඔබ ඇහැ ඇහැ අරගෙන රූපයක් එතන දාමු ගමන් එයාට ගලවිලා ඔබට අර රූපෙ පෙන්වනවා. ඒ පෙන්නපු ගමන් ඔබ මොකද කරන්නේ ඊට පස්සේ? ඔබ දැන් පෙන්නලා එයාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඔබට පෙනුණා. පෙනිච්ච ගමන් ඔබ අඳුනගත්තා. අඳුරගත්ත ගමන් ඔබ වින්දා. වින්න ගමන් තණ්හාවක් ඇති වුණා ඒකට. ඒ තැන් නිහා වුණා. ඔය තණ්හාව කියන දේ මහා ලොකුට හිතන්න එපා. ඒ තැන ඔබ හා වුණා. දැන් ඔබ ඒකත් එක්ක බැඳෙනවා. ඒ තැන හා වෙච්ච ගමන් ඔබ මොකද වෙන්නේ? ඒකත් එක්ක බැඳෙනවා. ඔය බැඳීමට කියනවා උපාදාන කියලා. උපාදාන ආසන්නෙන් ඇදිලා යනවා. ඒකත් එක්ක ඇදිලා යනවා. ඔන්න ඔය උපාදාන වුණාට පස්සේ ඔය ඔස්සේ ඔබට ඒ සඳහා භවයක් ඇති වෙනවා. භවය කියලා කියන්නේ උප්පත්තිය බිඳින කර්ම සකස් වෙනවා. කර්මය සියලු දේ උතන්ට ඇවිල්ලා ඔබට භවයක් සකස් වෙනවා. කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය කොහේ හරි භවයක් සකස් වෙනවා. භවය සකස් වෙච්ච ගමන් ඔබට උපතක් තීරණය වෙනවා. කාම භවයේ නම් ඔබට භවය සකස් උනේ ඔබට උපතක් තීරණය වෙන්න පුළුවන් සතර අපායේ. මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝක හයේ. ඔය හතර තැන ඔය දේ සිද්ධ වෙන්න පුළුවන්. ඔය ඔය ඔය කියන 11 තැන. සතර අපායත්, මනුස්ස ලෝකයත්, දිව්‍ය ලෝක හයත්. බලන්න ඔබගේ පුංචි ඇස් දෙක ඔබට කරපු විපත. මම ආයෙත් හරයක් කියන්න. මේ කියන්නේ නැවත නැවත නැවත නැවතත් කියන්නේ ඔබට මේක මතකයේ තියෙන්න. මේක මෙනෙහි කරන්න. මේක මෙනෙහි කළා කියලා ඔබට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ව්‍යාපාර කරන්න ඉන්නවනේ ඔබගේ ව්‍යාපාර වැටෙන්නේ නැහැ පිටුද මේවා කළයි කියලා බය වෙන්න එපා. <coughs> චක්කු විඤ්ඤාණය. ඒ ඒ චක්කු විඤ්ඤාණය පහළ වෙච්ච ගමන් ඔබට මොකද වෙන්නේ? ඒක ඉස්සල දෙයක් වෙන මොකද? ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණා. ස්පර්ශ වෙච්ච ගමන් සංඥාව පහළ වෙනවා. ඔබ ඒක අඳුන ගන්නවා. මනමෙ වෙන දේ. ඔබ ඒක අඳුන ගන්නවා. අඳුන ගත්ත ගමන් මොකද වෙන්නේ? ඔබ විඳිනවා ඒක. ඔබ විඳ ගමන් මොකද වෙන්නේ? ඒක රාත හිතනවා. ඒ කියන්නේ ඒ තන ඔබ හා වෙනවා. ඒ ඒ තන හා වෙනවා බං. ඒ ඒ තන හා වෙනවා. తත්‍ර తත්‍රා විනන්දනි. ඒ ඒ තන අභිනන්දනය කරනවා. ඔබ ප්‍රමෝදයට පත් කරනවා ඒ තන. ඒ ප්‍රමෝදයටපත් වුණාට පස්සේ තමයි ඔබ ඒකත් එක්ක ඇදිලා යන්නේ. බලන්න ඔබ මේ සංසාරේ අරගෙන යන සකසින්ම තථාගතයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. උන්වහන්සේගේ බුද්ධිය ගැන මට හිතා ගන්න බැහැ. උන්වහන්සේගේ බුද්ධිය ගැන හිතා ගන්න පුළුවන් ලෝකින්නේ. තවත් ඒ වගේ පුද්ගලයෙකුට විතරයි නේද? අපි කොහේ හිතන්නේ? හිතන බලන්න මේක. ඔබට කවදාවත් හිතේද මේ දේවල්? මේ සුද්දේකට කවදාවත් හිතේද මේ දේවල්? හිතලා බලන්න. බලන්න ගානට අපි මේ සසරේ අරන් යන්නේ. දැන් අපි යන්කෝ ඇහැ ඊළඟ කනට යන. කනට යන. කන ශබ්දේ. කනට ශබ්දය ආපු ගමන් අන්න යාළුවා දැන් තාම. කවුද යාළුවා? විඤ්ඤාණය. කනයි ශබ්දයයි. සෝත විඤ්ඤාණය. කනට සෝත කියලා කියනවා. සෝත විඥානය ආවද. ඔන්න ඒ තුන එකතු වෙච්ච ගම ඔබ ස්පර්ශ කළා. සත්‍යයක් වුණා. ස්පර්ශ කරපු ගමන් ඔබ අඳුනගත්තා. සංඥාව ඔබ අඳුනගත්ත ගමන් ඔබ වින්දා විඳපු ගමන් මොකද උනේ? ඒ විඳපු තැන ඔබ හා වුණා. අමරදේවගේ සින්දුවක්. ඔබ වින්දා. ඒ තැන හා වුණා. ඒ තැන හා වෙලා ඒකත් එක්ක බැඳීලා ගියා. ඒ බැඳීලා යන අතරතුර ඔබ කරපු ගොඩක් දේවල් තියෙනවා. දුවල මාකට් එකට ගියා. සීවි ෂොප් එකෙන් හෙව්වා අපරදේ හින්දු ටික ඔක්කොම කොහොම ලෝකේනාව ගෙදර කඩට යන්නේ ගෙදර දුවලා ගියා DVD ප්ලේයර් එකක් ගෙනාවා හෝ VCD ප්ලේයර් එකක් මොකක්ද ගෙනාවා ගෙනාවා ඒවා කළා හැබැයි ඒ ඒකට මෙයාට බැඳිලා යාම කියන්නේ එයාට අමතර ඵලයක් මොකේද ඒ තන්හි හාවීමේ අමතර ඵලයක් ඔබ ඒකෙන් කරන්නේ අර ඔබ හදපු බුඩිමට ඔය ප්ලම්ස් ටිකක් කජු ටිකක් වගේ දානවා. යන්න කොහේ හරි යන්න හදාගන්න ඒ ටික. ඒක ගිහලා කඩකාරයන් හොරෙන් අරන් යනවා. නැත්නම් ගහලා අරන් යනවා. අම්මට කියන මට දෙනවද නැද්ද? අම්මා හදාගත්තොත් එම ගබෙදින් ඩෝන් ගාලා ගැහුවා අම්මට. හරි. අම්මා මැරලා වෙන්න එතනම. හරි. අර ඒ අර ප්ලම්ප් දාගත්තා. අපිට භවය ඇත්තනේ සකස් වෙලා ඉවරයි. ඒ අර අර ටික පොඩිමට අවශ්‍ය ප්ලම්ප්ස් ටික තමයි අපිට ඊට පස්සේ දාගන්නේ. ඒ කරන කොටගෙන ආයෙ අපාගත වෙනවා. බලන්න ඔබට වෙන්නේ නේද? ඔබ පිළිගත්තත් නැත්නම් මේක තමයි ඇත්ත. ඔකේද? විකාර. පිළිගත්තත් නැත්නම් මේකයි ඇත්ත. ඔබ විශ්වාස කරනවා නම් බෙල්ල කැපුවම මැරෙන්නේ නැහැ කියලා. ඒක ඔබගේ විශ්වාසයක් විතරයි. නමුත් ඇත්තටම බෙල්ල කැපුණොත් එදාටම මැරෙනවා. ඒකයි ඇත්ත. ඇත්තයි විශ්වාසය කියන්නේ දෙකක්. ඒක නිසා ඕනම ආගමක ඕනම කෙනෙකුට ඕනේ විශ්වාසයක් දරාගෙන ඉන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ඇත්ත. ඇත්තට ඒගොල්ලෝ මූණ දෙන්න ඕනේ. දැන් ඔබ කණෙන් ශබ්ද අහලා අන්න ඔබට වෙච්ච දේ. දැන් අර ඒතන්හි හා වුණා. ඒතන්හි හා වුණාට පස්සේ ඒකත් එක්ක ඇදීලා ගියා. ඔකට තමයි උපාදාන කියන්නේ. ඒකත් එක්ක ඇදීලා ගියා. උපාදාන වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? භවයක් සකස් වෙනවා. උපත පිළිව උප උපත පිළිව කර්ම සකස් වෙනවා. දැන් ඕන භවයකුත් සකස් වුණා. කාම භවය රූප භවය අරූප භවය දැන් ඔබ ඉපදුණා ඔබ ඉපදිච්ච නිසා දැන් අපිට මොනවද තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛ අප්‍රියෙහි සංපයෝගෝ දුක්ඛ යම් පිච්ඡන් නලපති තම්පි දුක්ඛං ඔය ටික ඔක්කොම ඇදලා යනවා. කනත් ඉවරයි. ඇස කන නාසය. අපි නාසය පැත්තට ගිහින්. ඔබට නිව ඔබට නිවන් දකින්න බින්දු මාත්‍රිය හරි ආසාවක් තියෙනවා. මම කියන්නේ මහා ලොකු දෙයක්. අඩුම ධර්මයේ අංශු මාත්‍රී වාතාවක් තියෙනවා. මෙන්න මේ ටික පාඩම් කළා. නිකන් එක දවසකට එක විනාඩි 5ක් මේ ගැන හිතන්න. ඔබ දෙවියන්ට පහනක් පත්තු වෙනවා නේද? ඔබ දෙවියන්ට පහන පත්තු වෙන වෙලාවට දෙවියන් ස්තෝත්‍ර කියන්නේ તો ඔන්න ඔබ දෙවි ඉස්සරහට කියලා හිතන්න. ඔබ ඇත්තටම වදින ඇත්ත දෙවි කෙනෙකුට නම් ඔබට පීඩ ලැබේ අර වගේ 100 ගුණයක්. වගකීමක් ඇත්තමයි මම කතා කරන්නේ. මේ ලෝකයේ ඇත්තට දෙවිවරු හරි කැමතියි. යන් නාසයට. නාසය තියෙනවා. ඔකට ගඳ සුවඳ එනවා. සුවඳක් එනවා. ආපු ගම මොකද වෙන්නේ? ගාන විඥානය හටගන්නවා. ගාන විඥාන විඥාන ඔය විඥානය කියන්නේ බුදුහාමුදුරනේ විඥානය කියන්නේ මායාකාරී රූපවා ගන්න බුදුහාමුදුර විඥානය. එයා තුක්කාර දිලනෝ එතන මේ තප්පරකලෙන් තාව. එයා තමයි ඔක්කොම කරන්නේ. තථාගතයන් වහන්සේට විඥානය කියන එක නැන්නේ. තථාගතයන් වහන්සේ දෙන පාරිසුද්ධ චිත්තයක්. ඒක නිසා අපිට පෙන්වන බොරුව සදාගතයන් වහන්සේට එයා පෙන්වන්නේ නැහැ. පොත විඥානය කියන එක මරලා දාලා තියෙන සදාගතයන් වහන්සේ. තණ්හාව ප්‍රහාණය වුණු වෙලාවෙ ඉඳලා විඥානය මරනවා. දැන් තියෙන පිරිසුදු චිත්තය ප්‍රවහස්වර චිත්තය භවයේ සැරිසරන්නේ නැති චිත්තයක් ප්‍රභා අස්සර චිත්තයක් භවයේ සැරි නොසරන චිත්තයක් මොකද විඥානය ආවත. එයා යාළුවනේ. එයා තමයි දැන් මේක පටන් ගන්න. ඔන්න ගඳක් සුවඳක් සුවඳක් දැනුණා. දැනෙච්ච ගමන් දැන් සුවඳ ස්පර්ශ කරා. ස්පර්ශ කළාගෙන් දැක්ක දැනුණා. දැනෙච්ච ගමන් මොකද කරන්නේ? අඳුනගත්තා. ඕ. රෝස. අඳුනගත්තා. අඳුනගත්ත ගමන් මොකද කරේ? රෝස. අඳුර ගැනීමත් එක්කම විඳීමක්. එවද? හ්ම්. ගොම්බෙට්ටක්. අන්න විඳීමක්. ඊළඟට මොකද වෙන්නේ? විඳ ගමන් ඊළඟට එනවා කවුද? ඒ තනහා වෙන එක්කෙනා. ඔබ ඒ තනහා වෙනවා. තක්කාලහා වෙනවා. රෝස කවුන හාවෙලා නිකන් ඉන්නවද ඔය හාවෙලා නිකන් ඉන්නවනේ ඒත් කමන්නේ හැබැයි බුද්ධියෙන් පින්තුනම බුද්ධිය නැති කරගන්න පුළුවන් ඒකයි මේ කියන්නේ මේ දක්වා තියෙන්නේ කොහොමද ඉස්සරහට ටික හරි නවත්ත ගන්න පුළුවන් නේද ඔබගේ මේ ඔබගේ තියෙන මේ ගහ හොඳට අතුපතර විහිදලා තියෙන ගහක් මෙච්චර විතරදී මුල ඔබට පුළුවන් මෙහෙම කරන්න මේ ධර්මයේ ශ්‍රවණය කරලා අවබෝධ කරගන්න මෙන්න මේ කාරණා අවබෝධ කරගෙන ඔබ හැමතිස්සෙම කරුණ මනසින් හිතලා ඔය ඒට උඩින් යන දරු ටික ඔක්කොම කපන්න පුළුවන්. ගහ කපා ගන්න තාම සල්ලි නැහැ. ඒක ඔබ මොකද කරන්න ඕනේ? බුද්ධිමත්. එතන ඉහාට වැඩෙන ටික ඔක්කොම කපා ගන්න. එතකොට ගහ කපන්න ඔබට ලේසි කවදා හරි. ඔබ ප්‍රැක්ටිස් කරනවා ගහ අතනින් එන දළු ටික ඔක්කොම කපනවා. එක දල්ලක්වත් ආයෙ එන දෙන්නේ නැහැ. ඔක්කොම කපනවා. ඒකට ඒ දේ කරන්න බුණ බුද්ධිය. හැබැයි ඒක නෙමෙයි පින්වතුන් අරහත්ත්වය කියන්නේ. මේ මනසින් තද කරගෙන ඉන්න එක නෙමෙයි අරහත්ත්වය කියන්නේ. ඔබට කාමය කාම කාමයේ ආසාවක් ඇති වුණාට පස්සේ නෑ මම එහෙම නෑ නෑ මම නෑ මම නෑ මම එහෙම. ඒ ඒක නෙමෙයි පින්වතුන් අරහත්ත්වය කියන්නේ. එන්නේ නෑ කාම ආසාව. පදංග වශයෙන් ප්‍රහාණය වෙලා ඉවරයි. ස්කම්බන ප්‍රහාණය වෙලා ඉවරයි. මුලින්ම එක මුල් කෑල්ලක් නැත ඔක්කොම උදුරලා ඉවරයි. නේද අපි කරන්නේ මොකද්ද? අපිට මොකක් හරි ආසාවක් ඇවිත් ගමන් අපි නෑ නෑ නෑ මම කතාගත යනවාද ශ්‍රාවකද මේ. මගේ අතින් ඕක දෙන්න විශ්වාස නැහැ. හරි අපි ඒක යවා ගත්තා. ඒක නෙමෙයි අරහත්ත්වේ. නමුත් ඔබ කලේ අර දැල්ල කඩලා දාපු. හැබැයි දළු දාලා මර මහා රූප ගහක් වැවෙනවට වඩා හොඳ පුංචි කන්නේ දැල්ල කඩලා දාගන්න. දොරේකට හුරු වෙන්න පුළුවන්. කැමතිද? ඔබට ඒකට හුරු වෙන්න පුළුවන්. ඔබට මහා වාසනාවක්. මේ අද ඔබ දන්නවද අද මේ කතා කරන සූත්‍රය මොකක්ද කියලා? මේ දන්නේම නැත්නම් මම මේ කවදාකම හිතාගෙන ඉන්නේ නැහැ මේ සූත්‍ර කතා කරන්නේ. මේ ඔබගේ පින. මේ කතා කරේ චතක්ක සූත්‍රය. රාතන් වහන්සේ ලක්ෂ ගාණක් බිහි වෙලා තියෙනවා මේ චතක්ක සූත්‍ර දේශනාව අහලා. චතක්ක සූත්‍රය. ඔබගේ භව ගමන සකස් වෙන හැටි ඉන්ද්‍රියයන් පටන් අරගෙන ඔබ කොහෙද යන්නේ කියන එක මම පෙන්වන්නේ. මම හිතාගෙන ආවෙත් නෑ ඔබ අන්න ප්‍රශ්න වෙන්නේ නෑ තමයි. ඔබ රැඳුන ඔබ එතන එතනට ගියා. ඒක ඔබගේ පින. මම ඔල්රෙඩි දන්නවා මේක. මම ඔල්රෙඩි මෙනෙහි කරන දෙයක්. ඒතර රසගන නාසය දිව. දිව දිවට රස. රසක් ගන්න. දිවයි රසයි එකතු වෙච්ච ගමන් එකතු වෙන එක නේද කවුද ඉන්නේ? ජීවහා විඤ්ඥානය ජීවහා විඤ්ඥානය ජීවහා විඤ්ඥානය එකතු වෙලා අන්න ඔබට ස්පර්ශයක් ඇති කරනවා රස ඊට පස්සේ ඔබ අඳුන ගන්න මොන රස ඔබ අඳුනගත්ත ගමන් ඔබට ආසාවක් ඇති වෙනවා ඔබ ඔබ විඳිනවා ඒක ඒ විඳපු ගමන් ඒ තන ඔබ හා වෙනවා හා වෙලා විතර නතර වෙන්නේ හා වෙලා මොකද වෙන්නේ? ඇදීලා යනවා එකත් එක්ක. ඇදීලා යනකොට ඒකට අනුව යනකොට මොකද වෙන්නේ? ඒකත් එක්ක බැඳීලා යනකොට මොකද වෙන්නේ? ඔබට භවයක් සකස් වෙනවා. ඒ භවය නිසා ඔබට නැවත જાතියක් හටගන්නවා. ඒ જાතිය නිසා ඔබට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස යේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්පේහි සම්පයෝගෝ දුක්ඛ යම් පිච්ඡන් නලපති තම්පි දුක්ඛ ඔය ටික ඔක්කොම ඇති ඔන්න දීප ඊළඟට කය කයත් උහු ඊළඟට මනස මනසත් බොහොමයි. එහෙමනම් පින්වතුනි හිතලා බලන්න. ඔය ඇස කන නාසය දිව ශරීරය කියන හය එක්ක එකතු වෙන අය අභ්‍යන්තර ආයතන බාහිර ආයතන අභ්‍යන්තර ආයතන තමයි මොනවද? ඇස කන නාසය දිව ශරීරය මන. බාහිර ආයතන උනත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඊළඟට ධම්ම. මනසට ධම්ම. ඔය අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි විඥාන 6යි ස්පර්ශ 6යි සංඥා හයයි. එකතු වුණාම ඔය ඔක්කොම එකට එකතු වෙනවා. මේව වයර් මෙහෙම ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා වයර් 50 මෙතන එකතු වෙනවා. එකතු වෙලා මොකද වෙන්නේ? සංහා. මෙන්න මෙතනින් එක වයර් එකක් යන්නේ. නාන ප්‍රකාරේ බව සකස් කළ දෙනවා. නාන ප්‍රකාරයේ බව සකස් කළ දෙනවා. ඉතින් ඒ බවවල ඉපදී ඉපදී මැරි මැරි දුක් විඳ විඳ දුක් විඳ විඳ බව ගමන යනවා. ආයෙ මෙහෙන් ජෙනරේට් වෙනවා. මොකද මෙහි දැන් අතනින් එකක් ගියාම මෙහෙන් කීයක් තියෙනවද? 36ක්. එක එක අවුට් එකයි තියෙන්නේ. ඉන්පුට් කී හස් තියනවද 36ක් 36කින් අරන් දෙනවා යන්න ඡක් ඡක්ක කිව්වේ ඒකයි හය ඒවා හයක් හිතලා බලන්න මෙන්න මේකයි සත් හරීම නීරස ඇති. සමහර හිතෙන්න පුළුවන් කෙනෙකුට ඕ ඔබ ඔබ ඔබලට නම් නෙමෙයි. බුද්ධ ආගමේ වෙලා ඉපදුනාට වඩා හොඳයි වෙන ආගමක වෙලා ඉපදුනා. ඔළුවට වදේ ජීවිතයේ තියෙන ඇත්ත తত্ত্বය හරි භයානකයි. මම කියන්නේ නැහැ ඔබට දැනෙලා තියෙන්නේ. අර ඔබට කොච්චර ওই ශරීර කූඩු ඇතුලේ පොඩි තරම් නිරෝගයක් ඇද්ද මේ දැනට දැනට කල්පනා කරලා මේ අවුරුදු ගානේ නෑ අද මේ මේ දරුවා මයින් මේ පුඩුවක් ගැන අහුවාම ඉතින් අපි දෙන කතාවුනේ මේ හතර හැටි අර ඉලෙක්ට්‍රික් පුඩු තියෙන්නේ මෙහෙම අර පල්ලෙහාට ගිහලා මෙහෙම ගෙනල්ලා උත්තරක් තියෙන. අර නැගිටින්න බැරි. ඉතින් එම් බුරුවක් දැකලාදී අපි කතා කරලා ඒක. හරි හරි වටනවා ඉතින්. ධර්මානුකූලව ඒක විග්‍රහ කරගත්ත එක. ඒක ඒක අරහාරි. ඉතින් අන්තිමට තමන්ගේ ශරීරය තමන්ට උස්සගන්න බැරිවෙනවා. නේද? තමන්ගේ ශරීරය තමන්ට උස්සගන්න බැරි වෙනවා. ඉතින් තරුණ කම ගැන උද්දම් මැනීම ඇති ඵලය මොකද්ද? ඔක්කොම ඉන්නේ පරාද වෙන මිනිස්සු. පරාදේ බාර ගන්න මිනිස්සු. තථාගතයන් වහන්සේ විතරයි කිව්වොත් මේ පරාදේ බාරගත්තේ නැහැ. මොකද්ද පරාදේ? නෑ මම දක විඳිනවමයි. ඔය කොහොම කරත් මං සැප විඳිනවා. ඕකට එන්නේ අද අය. කොහේ ඉන්නද? මං සැප විඳිනවා. සැප තියෙනකම් මං සැප විඳිනවා. ඊට පස්සේ මං දුක් විඳිනවා. දැන් ඉස්සුනේ යන්නේ. ඔව්ද නැද්ද? තරුණ කමේ ඉන්නකම් මේ කය උස්ස ගන්න පුළුවන්කම් ඇති වෙන්න කය පිනවනවා. 60 බිම 60 60 පිරලා අවත බිම වෙන කාලේ වෙනකොට ඒක ඒ දුක විඳිනවා. ඒක නේද යනවා. දෙහින ඒක තමයි ලයිෆ් ස්ටයිල් එක. This is lifestyle කියනවා. මේ නම් මිනිස්යාගේ ජීවන චක්‍රය කියනවා නැත්තම්. Lifestyle. මෙතන ඉපදුණා ආව මේ කාලේ තමයි හොඳම කාලේ ඒගොල්ල හොඳට සැපවින්න සැපවින්න විතර මෙතනට ආවා. දැන් ඉතින් ඉහළ දුක තමයි තියෙන්නේ. ඒ ටික වින්න හරි ඉවරයි. අන්න ඒක ඒක ඒක අද්දු ගෑවුණා. ඒ ආවදනකුත් නැහැ යමදනකුත් නැහැ ප්‍රශ්නයක් නැහැ ඒක නිසා. නමුත් පිටුදී අර ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඔන්න දැන් ප්‍රශ්න ඔළුවට. ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් හද්ද ඉන්නේ බුද්ධ වේලා පිටුන රාහුනේ වෙනාගම කියලා පිටුන කිසි ප්‍රශ්නයක් නැතුව. මේ සත්‍යයෙන් ඉන්න කාලේ තමයි ඉඳලා දුක් විඳලා දුක් විඳලා හිතේ කරදරේ නැත්නම් කරලා යන්න පුළුවන්. මේක අපි එහෙමද? සැපක් විඳින ගත්තොත් එහෙන මොකද වෙන්නේ? අනේ හිතෙනවා නේ? අනේ හිතෙනවා ඉතින්. මේක මේක මේක කොහොම කළත් වැඩක් නැහැ. දැන් ඉතින් අපිට මෙහෙම නෑ මෙහෙම තියෙන්නේ මේකනේ මෙහෙමනේ. ඈ? අපි දෙලොවක් අතර තනි වෙනවා ඊට පස්සේ. නේද? මම කියන්නේ එහෙම දෙලොවක් අතර තනි කරගන්න එක නෙමෙයි කරන්න ඕනේ. ධර්ම තප්පරෙන් තප්පරේ තප්පරෙන් තප්පරේ ධර්මයට එන්න. ඔබට කොහොම කළත් ධර්මයේ පීඨ හැරෙන්න වෙන පීඨක් ඔබට හොයාගන්න බෑ. දෙවියන්ට තියෙන ධර්මයේ පීඨ නම් ඔබට කොහොමද ධර්මයේ පීඨ? මම කියන්නේ දෙවියන්ගේ පීඨ නෑ කියලා. වැරදි වාදකකට ගන්න එපා. ඔබට අසනීපයක් තියෙනවා අසනීප කරගන්න ඕනේ. ඒක බේස් වලට කරන්න බෑ. පුණ්‍ය ඉර්ධියක් තියෙන කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. දෙක ධර්මයට කරන්න බෑ. ඒකට පීඨක් වෙන්න ඔබට දෙවි කෙනකින් ආශිර්වාදයක් ගන්න පුළුවන්. ඒකට බේත් කරන්න පුළුවන් ડોක්ටර් කෙනකින් පිටක් ගන්න පුළුවන්. ඒ කියන්නේ භව දුකට. පිටක්. භව අසනීපේද භව රෝගයට පිටක්. ධර්මයෙන් ගන්න ඕනේ. ඇත්ත කියන එක හරියට ඉත්තයි. කොහොමද මරණ වෙලාව ඔබට පේනොත් මේ ඊළඟට. පේන පේන. කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත ඔය තුනේ එකක් පේනවා මරණ වෙලාවට. හිතලා බලන්න. මරණ මොහොත ගැන හිතලා බලන්න. ඉන්න ගමන් පොඩ්ඩක්. ඒ අත්දැකීම අරන් බලන්න. හිතෙන් ඒ අත්දැකීම අපි හිතෙන් කොච්චර අත්දැකීම් ගන්නවද? අරන් බලන්න. මරණ අත්දැකීම ගැන තරම් බලන්න. බීලිම කොළුට කඩාගෙන මරණ අත්දැකීම ගැන නියම් බලන්න. බස්සේ කොළුඩින් චොප්ප යනවා මම නියම් බලන්න. අරන් බලන්න අත්දැකීම කොහොම. ඔබගේ මරණය කොහොම වේද කියලා ඔබට කියන්නේ නැහැ. දියේ ගිරිලා පිච්චිලා බෝම්බ එකට අහු වෙලා ජීවිතේ දෙන අසුබ ස්වභාවය කියනවා නෙමෙයි පින්වතුනි. ඇත්ත ස්වභාවය කියනවා. ඒ ඇත්ත සමාඩ අසුබ වෙන්න පුළුවන්. සුබදේ අසුබ හැටියටත් අසුබදේ සුබ හැටියටත් ඉඳාගෙන ඉන්න මොඩේ වෙන්නත් පුළුවන් නැත්තම්. කන්න උනුනහම කබරය තලගෑ වෙනවනේ. එදාකින් අපි හිතාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන හරි අත්ත අවබෝධ කරගන්න. එකපාරට අවබෝධ කරගත්තම ආයි සදාත මේකයි. ඒක අවබෝධ කරගත්තා කියන තමන්ට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හොඳට මම දන්න දෙයක්. තමන්ට අනිත් අයත් එක්ක ගැටෙන්නේ නැතුව හිටිය හැකි. තමන් ගොඩාක් උදව් උපකාර කරපු කෙනෙක්. තමන්ට අනිත් පැත්තට පහරක් දී. තමන්ට අනිත් පැත්තට දොස් කියද්දී. ඉවදගෙන ඉන්න පුළුවන්. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකේ. ඕකත් මට මහලු දෙයක්. Taman අවබෝධ වෙනවා ගන්න. ධර්මයට එන්න. ඒ එන්න එන්න එන්න එන්න ඔබට අවබෝධ වෙන්න ගන්න. මේ ලෝකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම බව අවබෝධ වෙන්න ගන්න. ඔබට මහා පාඩුවක් කරලා යනවා කෙනෙක්. ඔය ඔබට දෙන්නේ අනේ ඒකට හෙනම ගහපිය. අඩිය දින අඩිය දින වාරයක් ගන්නකොට හෙන ගහපිය. එහෙමනේ මේ ගමන්ට එන්නේ. අනේ අහිංසකයා. මහා පාප කර්මයක් කරගත්තා. මහා වංචාවක් කරලා කොළ මිටියක් අරගෙන ගියා. නමුත් අරගෙන ගියේ කොළ මිටිය. නමුත් කරගත්තේ මොකක්ද? ආත්ම සංසාරයක් යනකම් ගොඩේ මන් නැති මහා පාපයක්. අනේ අසරණ එයා ගැන අන්නේම හැඟීමක් ඇති වෙනවා ඔබට. ඔබලත් අය වුණා කොළමිටිය. බලන්න මරාගන්නේ කොළමිටිය එකක් නෙමෙයිද කියලා. ඔබ මරලා ඔබ කෙලින් ගාව දින පවුම් මිලියන 10ක්. දැන් පාලේ අරගෙන එනවා. ඉඳලා බලන්න. ඔබට ඔබට දැන් ඔත්තුවක් ලැබෙනවා මෙයා පාරේ මේක අරගෙන එනවා කියලා. තනියෙන්. ඔබ මොකද කරන්නේ? පාර අරගෙන ඉන්නවා. pia ko tua kwa kwa makar diya ඔබට කම්මැලි නිසා ඔබ මොකද කරන්නේ ප්‍රවෘත්ති අහගෙන ඉන්නවා. ඔබගේ ෆෝන් එක ඉයර්ෆෝන් එක කනේ ගහගෙන. අර මිනිස්සේ ආපු ගමන් පැනපු ගමන් මොකද කරන්නේ? චක්ගාල කැපුවා බෙල්ල නැත්නම් වෙඩි තිබ්බා. සල්ලි දික් ගත්තා. ගන්නකොටම ප්‍රවෘත්ති ඉය ප්‍රවෘත්ති වලට යනවා. අද පටන්. අද මේ රාත්‍රී 12යි පිට. එංගලන්තයේ සියලුම මුදල් අවලංගුයි. දැන් ඔබට මොන තරම් මොන වගේ හැකියාවක් ඔබට එයිද? ඔබ දැන් ඇත්තටම අර මනුස්සයා වැරි මොනවද ඉතින්? මොනවද වැරි? කොළ පිටීකටනේ. මම වටිනකම මත තමයි හැමදේ ඔබ වටිනකම කියන්නේ ඔබගේ හිතේ. පංචේන්ද්‍රියන් හය සදේන්ද්‍රියන්ගේ පිනවීමේ වටිනකම තියෙන්නේ. හිතලා බලන්න. ඔය ඉන්ද්‍රිය හය විනවන්න නැත්නම් ඔබ හම්බ කරයි. අවංකවම කියන්නේ. අද මේ මැරිගෙන හම්බ කරනවානේ අපි නේ. අපේ හෝ දරුවන්ගේ හෝ කාගේ හෝ ඉන්ද්‍රියන් පිනවන්න තියෙන අදුප්ති කර ආසාව සම්පර්ණය කරගන්න මේ හැමදේම කරන්නේ. ඒක නිසා පින්වතුනි මේ කරුණු කාරණා ගැන මනාකොට හිතන්න. මේවම හිතන්න කියන්නේ ඔබගේ ජීවිතය අදද හෙටද කියලා විශ්වාස කරගන්න. මම හැමදාම ජීවත් වෙන්න ආවා කියලා හිතන්නත් එපා. ඔබගේ ආසි තව ගොඩාක් කල් තියෙයි කියලා හිතන්නත් එපා. මරණානුස්මෘතිය සීකරන්න කිව්වේ ඒකයි. මම අනුස්මෘති කියන්නේ මොකද්ද? චතුරාක් චතුරාර්යකා භාවනාව වලින් එකක්. වික්ෂුන් වහන්සේම නිවන් දකින්න භාවනා කරන්නා වූ නිවන් දකින්න මඟ යන්නා වූ වික්ෂුන් වහන්සේව ආරක්ෂා කරන හතර ආකාරයක භාවනා ක්‍රමයක් තියෙනවා. ඔක එකක් තමයි මරණානුස්මෘතිය කියන්නේ. අද ඔක වැරදියටනේ වඩන්නේ. අද මොකද්ද වඩන්නේ? මරණම් මරණම් මරණම් මරණම් මරණම් මරණම් මරණම් මරණම් ඔන්න මරණානුස්මෘතිය මැරෙනව මැරෙනව මැරෙනව මැරෙනව කියන්නේ. එහෙම නෙමෙයි. බුදුහාමුදුරුවෝ මරණානුස්සතිය සීකරන්න කිව්වේ අද මැරෙයිද දන්නේ. මේ සම්මේ ඊළඟ තප්පරේ මැරෙයිද දන්නේ. හෙට උදේ එළි වෙන්න එළි වෙයිද දන්නේ. වහ වහ නිවන් දකින්න ඕනේ. වහ වහ නිවන් දකින්න ඕනේ. නෝකයි ප්‍රශ්න. බලන්න කිව්ව බුදුහාමුදුරුවෝ. අනිත් එක විදිහට නිකමට හිතලා බලන්නකෝ. ඉතින් මේ ධර්ම දැන් ඔබට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් chance එක වැඩි ඉන්නේ. නේද? ඔය උදාහරණ වෙලා ඉපදිලා ඔබට ධර්මය ඇහෙනවා මේ කාලේ ධර්මය අපි කතා කරනවා. මං ඇවිල්ලා ඔබ ගාවට එන ධර්මය කතා කරනවා. තවත් මහාමුදුරන් වහන්සේලා සුළු පිරිසක් ධර්මයේ කතා කරනවා ඔබත් එක්ක. මේ වෙලාවේ ඔබට මනුසාත්මයක් ලැබිලා තියෙන ධර්මය අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් උතෙක්. මේ මොහොත මිස්සුනොත් එහෙම. මිස්සෙල බල්ලෙක් වුණොත් එහෙම කමන්නේ මැරෙලා ඉන්නේ. ඔක්කොම සුන්නේ. ආයි බල්ලෙන් මනුසාත්මයක් හැමන කොයි කාලයක් එයිද? එතකොට ඔබ නේද මේ ලෝකින අවාසනාවන්තයා? විභාගෙට එක්සෑම් එකකට S එකක් ගන්න කෙනාද අවාසනාවන්තයා මෙඩිකල් කොලෙජ් එකට යන එක ලකුණක් මදි වෙන කෙනාද අවාසනාවන්තයා කවුද අවාසනාවන්තයා මෙඩිකල් කොලෙජ් යන අර එක ලකුණක් මදි වෙන කෙනා නේද ඒක අපි හැමෝම පිළිගන්නවා ඔබට අන්න ඒකයි උදා වෙලා තියෙන්නේ ඔබට ධර්මය ඇහෙනවා ඔබ ධර්මය අහන්නත් වෙනවා. දැන් ඔබගේ යාළුවාට ගෙදර හොඳට පුදි. නැත්තම් අද රෙදුලාතරය පාටියක්. බෝතලයක් අදාගෙන පාටියක්. නෝ හරි. නැත්තම් අද පබ් එක ඔය කොහේ හරි ඔබගේ යාළුවෝ පිරිස සැරිසරනවා. නමුත් ඔබ ධර්මය අහන්නත් ඇවිල්ලා. ඒක ඔබ ආසන්නයට කිත්තු වෙලා ඉන්න දැන්. ඒ ඔබට එහෙම දෙයක් අරගෙන ප්‍රශ්නයක් නෑ. අයි දැනিলাවත් නෑ. <coughs> දැනিলাවත් නිසා ප්‍රශ්නයක්. නමුත් මේගොල්ලන්ට ඕගොල්ලන්ට මේක ප්‍රශ්නයක්. ඒක නිසා වහ වහ අවබෝධ කරගන්න. ඔබට ඒ chance එක ඇවිල්ලා තියෙන්නේ. ඒ chance එක උපරිම ප්‍රයෝජනෙ ගන්න. තම තරේම කියන දෙයක් තමයි ධර්මයට නැඹුරු වුණා කියලා ධර්මයේ ස්පර්ශ කළා කියලා කිසිම අඩුවක් වෙන්නේ ඔබට ඇති පමණට මුදල් හොයන්න පුළුවන්. සාධාරණ ව්‍යාපාරයක් දිනු ගන්න පුළුවන් ඕන තරම් දෙවියන්ගේ ආශිර්වාදය සහිතව. දැන් ඔබද කරන්න දෙවියන් ආශිර්වාදෙත් එක නෙමෙයි. නමුත් ඔබ ධර්මයට ලෙන්ගත් වෙන ලෙන්ගත් වෙන්න. ඔබ ධර්මයේ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඔබගෙන් පිට වෙන කිරණ දෙවියන්ට සුබදායකයි. ඒක නිසා දෙවියෝ ඔබට කිට්ටු වෙනවා. මම මේ කතා කරන්නේ වගකීම් සහිත. දැනගෙන. මං ගැන දන්න අය දන්නවා. හත පහකට අඩුවක් වෙන්නේ. ඔබගේ හැඟීම් බොහෝම උසස් වෙනවා. ඔබගෙන් පිට වෙන කිරණ ඔබගේ දරුවන්ට බලපාන බොහෝම හොඳට. අනේ අපේ අම්මා කියන හැඟීම ඇති වෙනවා. අවද පරිසරයට ඔබගෙන් පිට වෙන කිරණ බොහෝ සුපදායක වෙනවා. ඔබට කිසිම අවඩක් වෙන්නේ නැහැ. අනිත් එක ඔබ නිවනින් සැනසෙනවා. ඔබ නිවන පොට්ට පොට්ට පොට්ට පොට්ට කිට්ටු වෙනවා. ඒක නිසා පින්වතුනි මේ ධර්මය අහන්න එන මේ කාලය කැප කරන වෙලාව උපරිම ඵලයක් ගන්න. උපරිම ඵලයක් ගන්න මේ ධර්මයේ හොඳට ධාරණය කරගන්න. ඒ ධාරණය කරගෙන මේවා නිතර නිතර නිතර නිතර මෙනෙහි කරන්න. එතකොට හැම ඉරිදාවකම පන්දලට ගිය අවුරුද්දක් තිස්සේ හැම ඉරිදාගම පන්දලට ගිය කෙනා ලැබපු දේට වඩා කෝටි ගුණයක දෙයක් අද මෙතනට ඔබ ඇවිල්ලා මේ අහපු ධර්මයේ ටික අවබෝධ කරගත්තා නම් ඔබට ලැබෙනවා. තව දින ප්‍රශ්නයක් ඔබට සමාජය ඇතුලේ ගොඩාක් ප්‍රශ්න ඇති. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔබට ආමුදුරන්ගෙන් අහන්න බැරි ඕනම ප්‍රශ්නයක් අහන්න. අහන්න අහන්න. ඕනම එකක් අහන්න. ඔබ මොන ප්‍රශ්නයක්වත් මට කියේ තියන්නේ නැහැ. මම ධර්මය අවබෝධ කරගෙන ගොඩාක් දුරට ධර්මය අවබෝධ කරගෙන ධර්මයත් එක්ක ස්පර්ශ කරගෙන ඉන්න කෙනෙක්. ඔබ මාතක තරහ කළා කියලා මට කියේ තියන්නේ නැහැ. ඔබට පුළුවන් ඕන වෙලාව තරගෙන හැබැයි අවදන් ගන්න ඔබ තරග ගන්න තථාගතයන් වහන්සේගේ ධර්මයත් එක්ක. ඒ නිසා ධර්මයෙන් නිගාවන්න වෙන අයුරින් තරග කරන්න. ප්‍රභාස්වර මනස කියලා කියන්නේ ප්‍රභාස්වර කියන එක අපි කඩුවාම කෑ කොටස් වලට ප්‍රභා අස්සර ඒ කියන්නේ භවයේ සැරිසරන්නේ නැති ප්‍රභා අස්සර භවයේ සැරිසරන්නේ නැති. එතකොට සහතන් වහන්සේලා තියෙන්නේ ප්‍රභාස්තර චිත්තයක්. ප්‍රභාස්තර විනම් වික්කවේ චිත්තං. මේ චිත්තය කියලා කියන්නේ ප්‍රභාස්තර චිත්තයට. අපිට තියෙන්නේ විඥානයක්. විඥානය කියන්නේ ආගන්තුකේන උපකිලිත්තේන උපකිලිත්තං. ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙච්ච ගහන වෙච්ච පිරිච්ච කිලිටි වෙච්ච සිතකට තමයි විඥානය කියලා කියන්නේ. ඒතර අපිට තියෙන්නේ විඥාන. ඒක නිසා විඥානය කියන මායාකාරය අපිට විවිධ විවිධ බොරු දේවල් පෙන්න පෙන්න සසරේ අපිව අරගෙන යනවා. නමුත් රහතන් වහන්සේට තියෙන්නේ පාරිසුද්ධ චිත්තය. ප්‍රභාස්වර චිත්තයක්. ඒ කියන්නේ භවයේ සැරිසරන්නේ නැති භවයේ සැරිසරන්නේ නැති කියපු ගමන් ඔතනට එන අනිත් එක්කෙනා තමයි කවුද? තණ්හාවක් නැති. නේද? භවයේ සැරිසරන්නේ නැත්තේ තණ්හාවක් නැති නිසා. එතකොට තණ්හාවක් නැති සිතක් ප්‍රබහස්තර චිත්තයක් කියලා කියනවා. සමහරු කියනවා මේ දරුවන්ට ප්‍රබහස්තර සිතක් තියෙනවා. පුංචි දරුවන්ට. නැහැ. දරුවන්ට ප්‍රබහස්තර සිතක් නෙමෙයි. ගොඩාක් දේවල් යටපත් වෙච්ච පිරිසුදු සිතක් තියෙනවා. ප්‍රබහස්තර සිතක් තියෙනවා කියලා කියන්න බෑ. ප්‍රබහස්තර සිතක් තියෙන රාතන් වහන්සේට විතරයි. මොකද භවයේ සැරිසරන්නේ නැති සිතක් තිබ්බනම් කොහොමද දරුවෙකුනේ? ඔතන වැරදි අර්ථකථනයක් අරගෙන තියෙන. සිංහලෙන් ඕක අර්ථ දක්වන්නේ ප්‍රභාසර චින්නම් වික්ක වේ චිත්තම් කියන එකට ප්‍රභාසර චිත්ත කියන එකට අර්ථ දක්වගත්තේ පිරිසුදු සිතක් කියන එක. නෑ. පිරිසුදු සිතක් නෙමෙයි කියන ප්‍රභාසර සිතක් කියන්නේ. ඒලොර ගොඩාක් ගැඹුරු අර්ථයක් තියෙනවා ඒක. ඒ අර පිරිසුදු සිතක් කියන අර්ථයෙන් දරුවන්ට ඕක ගන්න පුළුවන්. පුංචි දරුවන් අත දරුවෝ ඉන්නේ. නේද? අවුරුද්දක් ඉතිර යනකම් ඉතින් ඔය කිසි දෙයක් දන්නේ නැහැනේ. කිසිම නැහැනේ මොකුත් නේද? ඈ? නිකන් මේ බලන්න මෙන්න මේකත් මෙන්න ඔය ඇදිච්ච වෙලාව මම කියන්නම්. මෙන්න මේ කාරණා ගැන හොඳට හිතලා බලන්න. තාත්තා තාත්තගේ තියෙන ඉඩම් ටිකේ ඔක්කොම ඔප්පු ටික අර පුංචි පුතා ගාවේ තියෙනවා. තියලා සෙල්ලම් කාර් එකක්. පවුමයි. පවුමක අරගලේ පවුම් මිලියන 10ක වටින ඔප්පු. ඒ ඔප්පු ටිකයි අර සෙල්ලම් කාර් එකයි දරුවා ගාවේ තියෙනවා. තියෙන දරුවට තෝරන්න ගියොත් දරුවා මොකද තෝරන්නේ? හරි. ඕම තියලා ඕකෙන් මොකක් ගන්න හැදුවද දරුවා අඬන්නේ? කාර්යයන්ද දඬන්නේ. පවුමයි. බලන්න. වටිනකමට අනුව නේද හැමදේම ඇති වෙන්නේ. වටිනකම තියෙන අතේ. ඔය දරුවට අවුරුදු 25ක් වෙච්ච තැන ඔහම තිබ්බත් හිතලා බලන්න මේ දේ. දැන් ප්‍රභාසර හිතගෙන දෙන්නව නේද? ප්‍රභාසර කියලා කියන්නේ භවයේ සැරි නොසරන. දැන් ඔබට ප්‍රභාසර හිතක් ඇති කරගන්න, තණ්හාව ප්‍රහාණය කරගන්න වෙනවා. පුංචි දරුවන්ට තියෙන පිරිසිදු හිතක් මිසක් ප්‍රභාසර හිතක් නෙමෙයි. විඥානයක් හැදෙන්න සිතකින් විඥානයකට එන්න කාරණා හයක් හතක් සම්පූර්ණ වෙන්න චිත්ත, මනෝ, මානසං, හදයන්, පණ්ඩලං, මනෝ, මනායතන, මනේන්ද්‍රියං, චක්කු විඥාන, විඥානස්කන්ධෝ. විඥානස්කන්ධයට එන්න ඔය ටික ඔක්කොම පිරෙන්න ඕනේ. අර ඔක්කොම ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙවි, කිලිටි වෙවි, කිලිටි වෙවි තමයි අර සිත කියන එක විඥානයේ බවට පත් වෙන්නේ. ඔබට කරන්න තියෙන්නේ තණ්හාව ප්‍රහාණය කර ගැනීම තුල අර විඥානයේ කියන එක ඔක්කොම සිතට අරන් ආවා. දැන් තියෙන්නේ පිරිසිදු චිත්තයක්. තණ්හාවක් නැති පිරිසිදු චිත්තයක්. ප්‍රබහස්තර චිත්තයක්. භවයේ සැරිසරන්නේ නැති සිත. අහන්න ප්‍රශ්න දෙනවා. බල හරි වැදගත්. කෙනෙකුට තියෙන ප්‍රශ්නේ හැමෝටම හරියම වැදගත්. ලොකු විනක් ප්‍රශ්නයක් අහනවා කියන එක. ඔබ මොන ප්‍රශ්නයක් අහුවත් ඔබගේ ධර්මය ධර්මය පිළිබඳ තියෙන දැනුම මෙතන මිනුම් කෙරෙන්නේ නැහැ. ඒ නිසා අපිට කැම ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ. ලෝකෙ ගැන හෝ ලෝකෙන් එතර වීම ගැන. අන අන්‍යයට උපතින්ම ඇසන්ද වෙච්ච පුද්ගලයෙකුට සම්පූර්ණ. මන්ද බුද්ධික. මන්ද බුද්ධි කෙනෙකුට. මන්ද බුද්ධි කෙනෙක් වහම අන්තිම අන්තිම ධර්මයේ. මන්ද බුද්ධික කෙනෙක්ගේ අවසානයේ කොහොම තීරණය වෙන්නේ කියලා කොහොමද අපි හිතන්නේ? ඔය මොනවා වුණත් පුද්ගලයා ඉන්නේ සිහියෙන්ද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. අවසාන චිත්තය කියන එක චුති චිත්තය ප්‍රතිසන්දිය වෙනවා. මම මරණ මොහොත ගැන කියන්නම්. ඒ ඒකෙන් ඔබට ලොකු දෙයක් ගන්න තියෙනවා. ඔබගේ සිහි මුලා වුණොත් මැරෙන වෙලාවේදී මේ කරපු කෙරුවාව ලොකුම නෑ. මොකද මරණාසන්න මේ මේක අර මේ බොහොම වැදගත් දෙයක් මේක. අර මතකද මේ පුංචි කාලේ දන්වැල් හැදුවා වෙසක් එකට. මතකද? පාට පාට සවකොල දාලා රවුම් හදා හදා ධම්මෙල් හැදුව මතකද ඉස්කෝලේ? දරුවෝ හරි ධම්මෙල් හදලා මතක් මතක ඇත්තේ ඉස්කෝල ලංකාවේදී නේද? එතකොට ඔය ධම්මෙල් වගේ තමයි අපේ මේ සිත් පරම්පරාව. මේ සිතත් එක්ක අනිශ්චිත සම්බන්ධයි. එකිනෙකට සම්බන්ධ නැති හිතයක් හොයාගන්න බෑ කවදාවත්. මං කියව පොතක තියෙනවා මේ විද්‍යාඥයෝ හොයාගෙන දිනවලු එක දවසකට අපේ හිත මේ සිතුවිලි කියන්නේ සිත් අපිට දෙලක්ෂ ගානක් විතර පහල වෙනවා කියන. පට්ට බොරු. <laughs> ඒ ඒගොල්ලන්ට තේරෙන ටික. සිතුවිල්ලක තවත් සිතුවිල්ලකට අතර වෙනස කොහොමද උදාහරණ කියන්නේ? සිතුවිලි දෙකක් අතර කාල පරතරේ. කොහොමද කියන්නේ? වේගෙන් වතුර ගලාගෙන යන ගඟක එක වතුර බිඳුවක් ඉස්සරහට ඇවිල්ලා ඒ අඩුව පුරවන තව වතුර බිඳුවක් එනවා දැකලා තියෙනවද? ඔබ දැකලා තියෙනවද? වේගෙන් වතුර ගලාගෙන යන ගඟක එක වතුර බිඳුවක් ඉස්සරහට ආවම ඒකේ අඩුව පුරවන තව වතුර බිඳුවක් එනවා දැකලා තියෙනවද? නෑ. අන්න ඊට වඩා අඩු කාලයක් කියන්නේ සිද්ද එකක් අතර කාල පරතරේ. එහෙනම් දෙලක්ෂ ගානක් දස කර පුළුවන්. ඈ? තප්පරයකින් කෝටියක් පංගුක කීයක් ඇති වෙනවද අපිට? ඔය හිතත් කොටස් 54කට බෙදලා තියෙනවා බුදුහාමුදුරුවෝ. දැන් හිතාගන්න බුදුහාමුදුරන්ගේ තරම. අපි බුදුහාමුදුරන්ගේ දකින්න රතන සූත්‍රයයි, කර්ණීමෙත සූත්‍රයයි, මහා මංගල සූත්‍රයයි කියලා. ඔච්චර අඩු කාලයකදී ඇති වෙන එක හිතක් කොටස් 54කට බෙදලා. ඔව් මෙහෙමයි. දැන් ඔතනදී මේක හරියට මේ මේ විදිහට ගල්ප ගන්න. දැන් අපි අර කරු කතා කරේ දැන් හරි. එතකොට දැන් මේ සිතුවිල්ලක් සිතුවිල්ලක් ගන්න යන්නේ අර දඟල වගේ. හරිද? ඒ දඟලේ පුරුකට මේ මේ පුරුක සම්බන්ධ. මේකට සම්බන්ධ මේ මේ මේ මේ මේක ඉස්සරහට යනවා. ඔය යනකොට ඔබ හිතන්න මෙන්න මෙහෙම. ඔබ සුදු පාට ටිකක් සුදු පාට දඟලක් හදාගෙන එනවා. ඒ හදාගෙන එන එතනින් එහාට ඔබ රතුපාර දැන් වෙලා කමරනවා. ඒ ටිකක් දුර ගිහිල්ලා ඉවරලා ඔන්න ඒක ආයි ඔන්න දම්පාට දම් වෙලා කමරනවා. ඔන්න ඔයගේ තමයි ඔබගේ බව ගමන. සුදු පාට දිගේ අපි හිතමු දෙවි කෙනෙක් කියලා හිටියා. එතකොටත් ඔබ සිතුවිලි පහළ කරනවා. සිත් ඇති කරගන්නවා. ඔන්න ඔබ ඒ ආවා ආවා අර ඒකේ අවසාන සිත තියෙනවනේ. ඒ අවසාන සිතයි මනුස්ස ලෝකේ දැන් ඔබ ඊළඟට මනුස්ස ලෝකේ උපදින්න යන්නේ. අපි හිතමුකෝ එහෙම. එතකොට මේ මනුස්ස ලෝකේ පළවෙනි සිතයි එකිනෙකට සම්බන්ධයි. මෙහෙම තියෙනවා. මේකේ ලොකු බලපෑමක් මේකට තියෙනවා. ඒක නිසායි ඔබ එකපාර මිනිස්සෙක් වුණේ. හැබැයි ඒක පවත්ින්නේ එතන තව කරුණු කාරණා ගොඩක් එකතු වෙනවා. ඔබ කරගත්ත කර්මය, ඔබට තිබිච්ච ආසාවන්, ඒ හැමදේම එතනට එකතු වෙනවා. හැබැයි අර මරණාසන්න චිත්තය කියන එක හරීම බලවත්. මොකද ඒ සිතත් එක්ක චුතිසිතයි ප්‍රතිසන්දිතිතයි හරිම සම්බන්ධයි. එතකොට දැන් හිතලා බලන්න. දැන් ඔන්න ඔබ දැන් යනවා රතුපාර දිගේ. රතුපාර දිගේ ගිහිල්ලා ඔන්න රතුපාර දිගේ එන්න වෙන තැන දම්පාටක පටන් ගන්න. ඔන්න ඔබ බල්ලෙක් එන්නේ. ඒ බල්ලෙක් එන්නේ කොහොමද? පිළිතුර මෙහෙමයි. ඔබ දැනට කරගෙන තියෙන ටික සාගල බලමු අපි. බල්ලෙක් වෙන්න. ඌරෙක් වෙන්න. හරකෙක් වෙන්න. දෙවි කෙනෙක් වෙන්න. මිනිස්සෙක් වෙන්න. ගෑණියෙක් වෙන්න. නපුරුෂයෙක් වෙන්න. කූඹියෙක් වෙන්න. නිල්තල්මහෙක් වෙන්න. අලියෙක් වෙන්න. පෙරේතෙක් වෙන්න. ඔය ඔක්කොටම හරියට පාප කර්ම ඔබ කරගෙන තියෙනවා. ඔක්කොටම හරියන පාප කර්ම දැන් ඔබ කරගෙනයි තියෙන්නේ. දැන් ඔබ දන්නන පුරුක එනකොට ඔය ටිකෙන් මොකද්ද තෝරන්නේ කියන එක තමයි අර අවසාන චිත්තයේ තියෙන ප්‍රබලතාවයෙන් තේරෙන්නේ. අවසාන සිත ඔබ මහා පාප කර්ම කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි පාප කර්ම අතරේ ඔබ පිණුත් කරගෙන තියෙනවා. මේක හරියට මෙහෙම තියෙනවා. අවසාන සිතේ ඔබට එකපාරට ඔබ කරපු පිනක් මතක් වෙනවා. පිනක් මතක් කර ගමන් අර හරියට රේල් රේල් පාරවල් වල තියෙන අර මෙහෙම මෙහෙම පෝච් කියනකොට මේ පැත්තට යවන්න ඕන නම් අර එකපාරට මෙහෙම ගිහිල්ලා සෙට් කරන්න දැකලා තියෙනව නේද? අර ලංකාවේ මෙහෙම කරලා දාන්නේ නේද? ඒ දන්නේ වගේ. ඔබගේ අවසාන සිතෙන් මොකද කරන්නේ? ඔය කෝච් කියනමති ඔබගේ බව ගමන මොකද කරන්නේ අවසාන සිතෙන්? අදාළ පිළිලන දානට අග්ගා. අදාළ පිළිලන දාපු ගමන් එතනින් හැරෝව අර පාරේ තමයි යන්නේ. ලේසි නෑනේ. හැබැයි අමතක කරන්න එපා. එහෙ ගියයි කියලා අනිත් පාරවල් ටික දෙයින් නතර වෙන්නේ නැහැ. අර ගේන් එකට අර පාරවල් ටික සෙට් වෙනවා ඔබ කරගත්ත පාප කර්ම එකක්වත් ඡය වෙන්නේ නිවන් දකින්නකම්. ඒ ඔබ ගාව ගුණ අපසුපස ඇදෙන වියසක වගේ. කරත් කරෝදේ වගේ. ඔබ පිටිපස්සෙන් එනවා. ඒක නිසා ඩිසේබල් කෙනෙකුට ඇති වෙන හැඟීම් අපිට විස්තර කරන්න පුළුවන්ද? මේ ලෝකේ ඒවද ඇති ඉදෙන්නේ? ඔබ සිහිනෙන් කරන පව් පව්ද? ඔබ හීනෙන් ඇවිදලා ගිහිල්ලා ඔබ මරනවා කෙනෙක්. ඔබට ඒකෙන් වාස්තිය දෙන්න පුළුවන්ද? ඒ වෙලාවේ ඔබට ඒකට චේතනාවක් මූලික වෙලා නැහැ. ඔබ සිහිනේ. ජවන සිත් දැන් මේ තම ගැඹුරට ගියොත් එහෙම ජවන සිත් හරහා මේක යන්නේ නැහැ. ජවන සිත් හය හරහා මේක යන්නේ නැහැ. නෑ නෑ ඒ කියන්නේ අපි සිහිනේ ඇවිදිනා ඉන්නේ. දන නේද එහෙමයි. හීනෙන් ඇවිදිනා ඉන්නේ සමහර සමහර ළමයි ඉන්නවා හීනෙන් ඇවිදිනවා. හරි? දැන් සමහර වෙලාවට Taman දකින්න හීනයක්. තව හීනෙන් දකින්නවා Taman තව කෙනෙක් වෙල් පිළිකනවා. ඒ අවස්ථාවලදී නේද? ඒක බලවන අනේ ළඟ ඉන්නේ අම්මා. අනේ අම්මගේ වෙල් පිළිකනවා දාගෙන. නේද? නමුත් එතන කිසිම සිතුවිල්ලක් පහළ වෙලා නැහැ අම්මා මරනවා කියන හැඟීම. ඒකනම් අපි දකින්න සිහින බුදුහාඳුර විස්තර කරන සිහිනයක් දකිනකොට ඒ සිහිනය තුල ඇති වෙන සිතුවිල්ලේ ප්‍රබල නෑ අර ජවන සිත් හය අරහා යන්න. අපේ එක මේ සිතක් ගත්තරහස මේ සිත කියන එක බුදුහාඳුර ප්‍රභේද වලට කල්ලා තියෙනවා. අතීත භවංග, භවංග තල්න, භවංග උපච්ඡේද, පංචද්වාර ආවර්තන, චක්කු විඤ්ඤාණ, සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන, ජවන, ජවන, ජවන, ජවන, ජවන, ජවන කියලා ජවන සිත් හයක් ගිහිල්ලා තදාලම්මන සිත් දෙකක් එනවා. ඔය ටික ඔක්කොම හරහා ගියොත් තමයි සිතක් කියලා කම්ප්ලීට් වෙන්නේ. 1000 චිත්තක්ෂණ චිත් එක සිතක් 1000කට බෙදලා එකකට කියන චිත්තක්ෂණයක්. චිත්තක්ෂණයක්. ඔය චිත්තක්ෂණ 17ක් තියෙනවා එක චිත්ත වීදියකට. අපිට තියෙන එක හිතකට බුදුහාමර කියන චිත්ත වීදිය. ඔය එක චිත්ත වීදිය ඇතුලේ චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඔය චිත්තක්ෂණ 17 ප්‍රබලම තැන තමයි ජවන සිත් 6. ඔය ජවන සිත් තුලින් සිතක් ගියොත් තමයි ඒක ඇත්තටම සිතක් වෙන්නේ. නැත්නම් ඒක සිතක් ගණයට ගන්නේ නැහැ. ඒතර අපි හීනයක් දකිද්දී ඒ හීනෙන් ඇති වෙන සිතුවිල්ල ප්‍රබල නෑ අර ජවන සිත් හය හරහා ගමන් කරන්නේ. මොන explanation ඒ ගැන මම දන්නේ නැහැ. මේක යෝදලා කියලා ගිනියන් නරෝ කියලා ඔක්කොම වුණා කියලා. නේද? ගාන්ගුවේ බ්‍රවුන් කියන එක පොඩ්ඩක් කරා ආවට. බොහොමද ඒක. හරි. ඒකට ඉස්සෙල්ලාම දැන් පොඩ්ඩක් ඉවර කරපු ටික මේ කලින් බොහොම වැදගත් ප්‍රශ්නයක් අහුවා මෙතුමා මේ භාවනාව සම්බන්ධව. බුද්ධ ආගමත් භාවනාව සම්බන්ධව. කියන්නේ බුද්ධ ආගම භාවනාවට කොයිතරම් දුරට ඒක මේ සම්බන්ධතාවය දක්වනවාද කියලා. අපි කතා කරමු. ඒක කතා කරන්න ඉස්සෙල්ලා මේ චුතිසිත ගැන අපි කතා කළා. ඔය චුතිසිත යහපත් කරගන්න තියෙන විදිහ මොකක්ද? චුතිසිත කියලා කියන්නේ අවසාන සිත. අපි කරපු දෙයක් අපිට මතක් වෙනවා. එහෙනම් දැන් අපි චුතිසිත මොකක්ද කරගන්න ඕනේ? හොඳ එකක්ද නරක එකක්ද? හොඳ එකක්. ඩෙෆිනිට්ලි හොඳ එකක් නේද හැමෝටම අපකට වෙන්න ඕන කවුරු ඉන්නවද නෑ එහෙනම් ඩෙෆිනිට්ලි හොඳ එකක් එහෙනම් චුතිසිත හොඳ එකක් කරගන්න නම් චුතිසිත කියන එක අපිට ඒ වෙලාවට හිතන්න බෑ අදම වුණ මේක මම මැරෙන්න මැරෙන්න යන දැන් මම ඔන්නම හිතුවා එහෙම හිතන්න බෑ මම මැරෙනවා අපි දන්නේ මේ තප්පරේට පණ යනවා හැම මිනිස්සෙක්ම තප්පරේට පණ යනවා ඉල්ලිලා මැරෙන කෙනාගෙත් තප්පරේට පණ යනවා ඒ ඉල්ලිලා මැරෙන කෙනාට ඔන්න මන් දැන් මැරෙනවා. ඔන්න මම මැරෙනවා. එහෙම හිතන්න බෑ. ඇයි? ඉතින් සිතකින් සිතයි සිතකින් සිත තව මේ සිතයි තව සිතක් උඩ අතර තියෙන. පරදනේ. තප්පරෙන් ගෝඩියක් පංගුවක්. අපිට ගයින්න බෑ. ඉතින් බේරිල්ලක් නෑ. මොකක් හරි හිතෙන්න පුළුවන්. එහෙනම් අපි මොකද්ද කරන්නේ? probability එක හදාගමු. සම්භාවිතාව හදාගමු. වැඩි සම්භාවිතාවක් තියෙන මොකද්ද? හොඳ දෙයක් මතක් වෙන්න. හොඳ දෙයක් මතක් වෙන්න වැඩි සම්භාවිතාවක් ඉන්නේ මක්කොලොත්. වැඩිපුර හොඳ දේවල් කළා දිනුන. ඒක නිසා ඔබ කරන හොඳ දේවල් ඔක්කොම ඔබට පිටට හිතෙන අන්තිම මොහොතේ. ඒක නිසා නරක දේවල් අඩු කරලා පුළුවන් තරම් හොඳ දේවල් එකතු කරන්න. කෝසල මල්ලිකාව. කොසල රජුගේ භාර්යාව. බුදුහාඳුරන්ට බොහෝම ලෙන්ගතු හිටපු කෙනෙක්. මහා අසද්දෘස දාණය දීපු කෙනෙක්. මැරිලා 7000ක් අපාගත වුණා. ඇයි? අච්චර පින් කරපු කෙනා නිතර දෙවේලේ බුදුන් දැකපු කෙනා අන්තිම මොහොතේ අපාගත වුණා. ඇයි? කරපු මරණ මොහොතේ තමන් කරපු පාපයක් මතක් වුණා. පුංචි පාපයක්. පුංචි නෑ බලනකොට රජුරවන්න ද්‍රෝහි වෙච්ච අවස්ථාව. මතක් වුණා. තමන්ගේ ස්වාමි පුරුෂයාට ද්‍රෝහි වෙච්ච අවස්ථාව. අර අත්තර පින් කරලා දෙන හින්දා කොට ගියා. නැත්තම් තාම අපායි. හත් දවසක් අපායි කියන්නේ. මොකද අපායි ඉන්නවා කියන්නේ මේ මොකද දැන් මේ ටිකට් එක දිවලෝගෙන තියෙනවා. තව අපායේ හත් දවසක් ඉන්නේ කියන සැපකට විඳගෙන ඉන්නවා කියලා එහෙම එකක් නැහැ. අපායට ගියා නම් එයා ඒක විඳින්න ඕනේ. එතන තියෙන දුක සම්පූර්ණයෙන් විඳගෙන ඉන්න ඕනේ. ඒක නිසා ඔබ මෙතනින් ගත යුතු දේ හැමතිස්සෙම අපි කාරණාව කතා කරලා ඔබ ගත යුතු දෙයක් තියෙනවා. මොකද්ද ගත යුතු දේ? පුළුවන් තරම් පින් කරන්න. කුසල් වඩන ගමන් පුළුවන් තරම් පින් කරගන්න. පුළුවන් තරම් පින් කරගන්න. ගත කරන හැම තප්පරෙම මේ මනස මේ තමන්ගේ පපුවෙන් තමන්ගේ හදවතින් මිනිසුන්ට තෙත්පතන්න. ඇම්බියුලන්ස් එකක් කෑ ගහගෙන යනකොට ඔබට මොකද හිතෙන්න ඕනේ? සුවපත් වේවා. සුවපත් වේවා. ඇම්බියුලන්ස් එක කියන්නේ මර ලතෝනිය. කෙනෙකුගේ ජීවිතයක්. පතන්න. කවුද? දන්නේ කවුරු නම් මොකද? තිරසන් හතෙකුනම් මොකද? සුවපත් වේවා. මේ අරන් යන රෝගියා සුවපත් වේවා. නිරන්තරයෙන් කියන්න. මේ හරීම වැදගත්. නිතර නිතර නිතර නිතර කෙනෙකුට උදව් කරන්න. රුපියලක් දීලා කාල බඩ පුරව ගැනීම. මේ බඩ පිරියම් මේ කෑම. ආ කන්න. මේ හැදියම් මේක අරන් ආ. නිතරම තමන්ගේ හැඟීම, තමන්ගේ හදවතින්ම සියලු සත්ත්වෙන්න මෙත් වඩන්න. ඔය හොඳ දේවල් ඔබ කරගෙන යනකොට අවසානයේදී ඔබට ඒවෑන් තමයි එකක් ඇදිලා ඉන්න තියෙන්නේ. ඔබ අවසාන මොහොත ගත කරනකොට කල්යාණ මිත්‍රෙක් ඔබ ළඟ හිටියොත් ඔබට තව රුකුලක් එනවා හොඳ භවයක් ලබන්න. කල්යාණ මිත්‍රෙක් ළඟ ඉන්නවා කියන්නේ කල්යාණ මිත්‍රෙක් කියන්නේ කවුද? කවුද කල්යාණ මිත්‍රයා කියන්නේ? හොඳ යාළුවටද? නෑ. කල්යාණ මිත්‍රයා කියන්නේ තමන්ට ධර්ම අවබෝධ කරවන කෙනා. ධර්මය තමන්ට අවබෝධ කරලා දෙන කෙනා. කවුරු හරි කල්යාණ මිත්‍රෙක් ඔබ ගාව සිටියා නම් ඒ වෙලාවට ඔබ පොඩ්ඩක් ඉහලින් උස්සලා කියන්න පුළුවන් ඔබගේ මනස එහෙම නැත්නම් ඔබට මොනවද කන්න ඕනේ කියලා අහලා ඔබට කා ගන්න බැරි දෙයකට තණ්හාව ඇති කරවලා අපාගත කරයි මේ මරලා මේ මේ පිළිකා රෝහලේ පණ අදිනවා ඒක ලෙඩෙකුට සිහිය නැති වෙලා සිහිය නැති වෙලා මැච් එක මරවල ඉඳලා තියෙන්නේ. ඒ මරණාසන්නයි මැච් එක දාගෙන බලන මැච් එක. මෙයාට සිහිය ආවද පස්සේ ළඟින් ඉන්න කෙනා කතා කරලා හොරන මලා නම් එහෙම හිතලා බලන්න පින්වතුනි හිතලා බලන්න මේ මේ දේවල් ඒ ලෙඩා වගේම ඔබ වුණොත් එහෙම ධර්මය අහලා නැතිකම නේද ඔය අසෘතවා පුතක්ජනෝ ධර්මය අහලා නැතිකම නෙමෙයිද ඔය කෙනෙක් ඉන්න පුළුවන් කියනවා මට තියෙන ලොකුම ආශාව තාම නොගිය රටවල් දෙක තුනක් තියෙනවා මට ඔන්න රටවල් දෙක තුනක් බලන්න පුදුම ආසාවල් නේද කියලා තියෙන්නේ අපේ ගමේ ඉන්න අපේ ගෙවල් ළඟ එක අංක කෙනෙක් දැන් ගොඩාක් වයසයි අපේ අම්මත් එක්ක කියනවලු නංගියේ මට තියෙන ලොකුම ආසාව මෙතන තත්තු තුනක විල්ලිම ගණන්නේ. මං ඊළඟ පාර ලංකාවට යනකොට එතුම ඉන්න එකක් නැහැ. ගොඩක් දුරට. ලොකු මාතාව මොකක්ද? තත්තු තුනක විල්ලිම ගන්න එක. ඒගොල්ලෝගේ දරුවා එයාගේ දරුවා කවදා හරි ගැහුවා කියමුකෝ. ගැහුවා මොකද වෙන්නේ? විල්ලිම ආරක්ෂා කරගත්තා ඒක. දරුවට නේද? ඇයි? ගෙවලේ කියලා නේද? මහ බෝඩයි මේ මිනිස්සු. අස්ෘතවා පුතක් යන. පොතුමයි ජනිත කරන්නේ. ඇයි? ධර්මය අහලා නැහැ. පන්සල් යනවා. තිලුක් ගන්නවා. ධර්මය අහලා නැහැ. ජාතක කතාවක් ඇහුවට ඕවා තේරෙයිද? හොඳයි. මෙතුම හව ප්‍රශ්න මේ ඒ එතනට සම්පූර්ණයෙන් වෙන පැත්තක් නිසා මේ අතුලා මේ මොකක්ද ප්‍රශ්නයක් ඇහුවද ඒ අහන්න කියලා ඒ වෙලාවේ? ජාතක කතා නේ කාගද වරද? ඔව් ජාතක කතාවත් අහන්න එක වරදක් නෑ. තරුවක් තියෙනවා මගෙත් එහෙම ආසාවක් තියෙනවා. හරිද? මේ මනුස්සයාගේ ඒක ආසාවනේ. ඒක පන්සලුද්ද. සිලුද්ද. යාත කරත්තා. යාට. යාට මේ වගේ දෙයක් එහාට ඇහෙන්නේ නැත්නම්. මෙහෙම දෙයක් කවුරු කියන්නේ නැත්නම් මොකක්ද කියන්නේ? ඔව් ඒක තමයි. ඔතනදී බලන්න ඕනේ මෙහෙමයි. තමන්ගේ පින නැතිකම. මොකද හාමුදුරන්ට දොස් කියලා වැඩක් නැහැ. අපි ගමල්ලාගේ කෙනෙක් අපිට හම්බෙලා අත්‍තරම බුද්ධාගම වල වෙන විදිහකින් දාහන්නම් වෙන්නේ. ඉතින් මනුස්සයගේ අවසනාවද එහෙම නැත්නම් ඇත්තටම ගත්තොත් මනුස්සයගේ අවසනාව කියලා හිතා බලන්න. මනුස්සය විතරක් නෙමෙයි. මුළු රටේම අවසනාව. සාසනය අවසනාව නෙමෙයි. තථාගතයන් වහන්සේගේ සාසනයට අවසනාවක් ඉන්නේ නැහැ. ඇයි? ඇයි ඒ තථාගතයන් වහන්සේගේ ඒ තථාගතයන් වහන්සේ ප්‍රාර්ථනා කරපු ආයුෂ ප්‍රමාණය සාසනයට ඉතින කොහොමද? අපිටයි අවාසනාව තියෙන්නේ. අපේ රටේ ඒ අතිවරයෝ කතා කරන්නේ නැහැ හරි ධර්මයේ. ඇයි? මිනිස්සු ඉල්ලන්නේ පොල් කුඩු. අපේ බන්දරේ ලොකු හාමුදුරුවෝ බණට වදිනාට කැමති නැහැ. ඇයි? ගැඹුරු ධර්මයේ කතා කරන්නේ තේරෙන්නේ. පොඩි හාමුදුරුවෝ ජාතක කතාවනේ කියලා තේරෙනවද? ඔළුව වනවන අහගෙන ඉන්න ඉස්සරහට වෙලා. ලොකුමහඳුර ආවත් අර ටිකක් ගැඹුරුතර මේ කතා කරනවා. කැමති නෑ. පොඩි හාමුදුරුවෝ තමයි බණ්ඩාරන්න. ඔව්. කීයද රුපියල් 50000. රුපියල් 50000 දීලා ගෙන්නනවා ප්‍රසිද්ධ වෙච්ච හාමුදුරුව කෙනෙක් සාමාන්‍යයෙන්. ඇයි ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් ගෙන්නන්නේ? සෙනඟ ටික ගෙන්න ගන්නේ ඕගනයිසේෂන් එකනේ ඔබ සෙට් කරන්නේ. නේද? මොකක් කරේ සමිතියක්. ඒතර ඒ සමිතියේ නම ප්‍රචාරය වෙන්න ඕනේ. එහෙනම් මොන සමිතියෙන්ද මිනිසුන් නිවන් අවබෝධ කරගන්න කියලා හිතාගෙන හාමුදුරුවම කියලා බණ කිව්වේ? මොන සමිතිය? මහා සමිතියේ සභාපති වෙලා හිටිය ලංකාවේ ඉන්නකොට තරුණ සමිතිය වල මගේ තෙලිම අදහදින මොකද්ද? සමිතිය නාමතරයකට. ගෙන්නේ කාවද? කෙලිම කවිබන්න කියන පාවදරුවන් ගෙන්නේ. ඇයි? කවිබන්න. කාව්‍යමේ ධර්ම දේශනා. යුගාසන කාව්‍යමේ ධර්ම දේශනා. කියලා ගාන හැම තැනම ගාලා අපි සමිතිය නම සා යටි ලොකුවද? හරි ප්‍රසිද්ධයි. දැන් හරි හරි. අර සමිතිය මේක කරනවා නේ. ඈ? දැන් සමිතිය ගැන හැමෝම දන්නවා. හරි මොකක්ද මේ? මේක නිකන් අර සමිතිය ඇඩ්වර්ටයිස් කළා. ඉතින් ඕකට තමයි අර 25000 50000 තියලා ගෙන්නනවා. ගෙන්නලා මොකද කරන්නේ? දෙවියන්වත් කතා කරනවා. දෙවියෝ සාප කරනවා. සමන්තා චක්කවාලේසු කියලා කතා කරන අර දසතක්වල වෙදෙනා දෙවිවරුන්ට කතා කරන එන්න එන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු බණ කියනවා එන්න කියලා කතා කරලා ඉවරලා පට්ට ගොන් හැලි ටිකක් කියවනු අර මිනිසුන් හිනස්තව හිනස්තව. කාලීන බණ. ඔය ටික කියලා ඉවර වෙලා හරි සන්තෝෂයි මිනිස්සුයි තේරුණානේ කියපු ටික ඔක්කොම තේරුණා කියපු ටික ඔක්කොම තේරුණා. ඒ හාමුදුරන්ගේ බණ ටික නම් නියමයි. ලංකාවේ රහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා සූත්‍ර දේශනා කරන්න පටන් ගත්තොත් පිළිගනීද මිනිස්සු? සාසනයට ගිය කල ඒක නිසා අවාසනාව ඒ මිනිසයාගේ. මෙතන වාසනාව ඔබේ. හැබැයි අමතක කරන්න එපා. ඒ මිනිසයා F එකක් ගත්ත ළමයි. ඔබ ඒහෙක උත්තරගෙන මෙඩිකල් කොලෙජ් එකට යන්න ලකුණක් මදි වෙච්ච ළමයෙක් වෙන්න එපා. ඔබට ඒකක් ලැබිලා තියෙනවද? එතකොට වැඩිපුර අවාසනාවන්ත වෙන්නේ කවුද? අර ලකුණක් මදි වෙච්ච කෙනා. මම හොඳටම දන්නවා. ඒ මිනිස්සයා මැරිලා මල පෙරේතෙක් වෙනවාමයි. දැන් ඉන්නා වගේ මට බලාගත්ත දැන් මං ඊළඟ මාසකට කියාවම ඒක හොඳටම විශ්වාසයි. ගතිය පේනවා. පව් හරිම හොඳයි. නමුත් පේනවා යන විදිය. ප්‍රතෘප්තිකර ආසාවන් ගොඩාක් ඔළුවේ තියාගෙන යන්නේ. අයින්දනේ මිනිස්සු. හොඳයි. ඒකේ තුමගේ අභාග්‍ය සම්පන්නකම. ඔබ භාග්‍ය සම්පන්නයි හිතන්න. හිතන්න. හිතන්න. හැමතිස්සෙම ධර්මයයි මමයි. කිසිම හාමුදුරුව කෙනෙක් පස්සේ දුවන්න එපා. මාව තොස් කරන්න එපා. මම හැසිරෙන දිහා බලන්න එපා. ධර්මයයි මමයි. එක් කියන ආමුදුරුව වටේ ඉන්න සියලුම දෙනා බුද්ධාගමත් අතාරිනවා ඔය එක් කියන ආමුදුරුව සිවුරු ඇරලා ගෑණි කරන් ගියත්. ඔව්ද නැද්ද? වයි කියන හාමුදුරුව වටේම ඉන්න ටික බුද්ධඝමත් අතාරිනවා. වයි කියන හාමුදුරුව ගෑණික ගිය දවසට සිවුරු වැල්ලා. හොද නැද්ද? ඇයි? බුදුබණ නෙමෙයිනේ අදහන්නේ. බුදුබණ නෙමෙයි දැන් තියෙන්නේ. X බණ, Y බණ. පින්වතුනි පුද්ගලයෙක් මෙතනට ගාව ගන්න එපා. මං කියන්නේ මාව ගාව ගන්න එපා. මම මෙතන වැඩක් නැහැ. මම හුදෙක්ම තථාගතයන් වහන්සේගේ ධර්ම කාය දරාගෙන ඉන්න කෙනෙක් පමණයි. ඔබ ස්පර්ශ කළ යුත්තේ මොකද්ද? ධර්මය. වෙන කවුරුත් නැහැ මෙතන. බුදුහාමුදුරුවොත් නැහැ. කවුද ඉන්නේ? ධර්මයයි මමයි. හොඳයි. බොහොම ගැඹුරු ප්‍රශ්නයක් ඇහුවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්න සාගරයක්. ප්‍රශ්නයක් අහන එකෙල්ලේ උත්තර දෙන්න පුළුවන්. ප්‍රශ්න සාගරයක් ඇහුවා. භාවනාවත් බුදුදහමත් අතර තියෙන සම්බන්ධය. භාවනාවෙන් ලබන්නේ සමාධිය. මේ ලෝකේ සමාධි තියෙනවා කෝටි ගන්න. සමාධියක් කියන්නේ සිතේ එකඟ බව. සමාධි තියෙනවා කෝටි ගන්න මේ ලෝකේ. මිත්‍යා සමාධි. එනම් භාවනා ක්‍රමයක් තියෙනවා කෝටි ගන්න. තථාගතයන් වහන්සේ දේශනා කරපු භාවනා ක්‍රම වෙනයි. ඒ එතකල් මේ ලෝකේ පැවතිච්ච භාවනා ක්‍රම වෙනමයි. කසින භාවනාව. භාවනාවෙන් මොකද්ද කෙරෙන්නේ? හිත එක්තෙන් කරන. තථාගතයන් වහන්සේගේ භාවනාව වලින් තථාගතයන් වහන්සේගේ හිත එක්තෙන් කරන්න කියලා. හිත එක අංගයකට ගත්තොත් හිත එක තැනකට ගත්තොත් නිවන් දකින්න පුළුවන්. හිත එක තැනකට ගන්න. හිත එක තැනකට. ලියලා තියෙන අරලිය. ඔබ හිත ගන්න අයන්නට සම්පූර්ණයෙන්ම හිත අයන්නට යොමු කරලා තියෙන්නේ. දැන් අර ර ලි ය කියන වචන තුනවත් අපිට තේරෙයි. අකුරු තුනවත් ඒක අඩුම ගන්න. ඒක කරනවා උස්ම ගන්න. අවුලිය නැතුව ඔව් හිත එක්තැන් කරනවා හුස්ම ගනිද්දී. හුස්ම ගන්න. හුස්ම ගන්න එකට. ඔව්. එතනින් එහාට අපි මොකද්ද බලන්නේ? දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ හරි ගැඹුරුයි. ඒකයි මම කිව්වේ දැන්. මේ මේක දෙන ගැඹුරු කොච්චරද කියලා කියනවනම් මහා සාගරයට වඩා ගැඹුරු ප්‍රශ්නයක් අහුවේ. බුදුදහමත් භාවනාවත් අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඔබ මගෙන් අහනනම් භාවනාව කියන්නේ මොකක්ද කියලා භාවනාවට වෙනම උත්තරයක් තියෙනවා. නමුත් බුදුදහමත් භාවනාවත් අතර සම්බන්ධය අහපු ගමන් මෙතන ලොකු ක්ලෑෂ් වීමක් තියෙනවා. ඔබ ඔබට වැරදිච්ච දෙයක් තියෙනවා. බොහෝ දෙනෙක් වැරදියට අල්ලගත්ත දෙයක් තියෙනවා. අන්න ඒක මට විග්‍රහ කරලා දෙන්න වෙනවා මෙතනදී. ඒක හරිය ගැඹුරුයි. අපි ගමු. මෙතනට හුස්ම කියලා හිත එකතු කරනවා. ඔබ එතන එහාට මොකද්ද බලන්න. ඔය කියන්නේ පින්වත්නි ආනාපාන. ආනාපාන සතියේ ආකාර දෙකයි. එක ආකාරයක් තථාගතයන් වහන්සේ මේ ලෝකෙට දී වෙන්නේ ඉස්සෙල්ලා ඉඳලාදී. හුස්මට සිත එකඟ කරගෙන සිටි. අනිත් ආකාරය තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වුණාට පස්සේ උන්වහන්සේ ඉදිරිපත් කළා. ඒ තමයි ආස්වාස ප්‍රස්වාස. ඉවතට දැමිය යුතු දේ ඉවතට දානවා. ඇතුළට ගතිය යුතු දේ ඇතුළට ගන්නවා. ඔතන කොතනකවත් පින්වතුනි හුස්ම කියන දෙයක් ගැන කියවෙන්නේ. ආන පාන කියන්නේ ගැනීම සහ පිටකිරීම. ලෞකික අර්ථයෙන් ලෝකෙ දිහා බලන පුද්ගලයෝ ඔය ආන පාන සති එළියට ගැනීම සහ පිටකිරීම සිහියෙන් කිරීම සිහියෙන් එළියට ගැනීම දැමීමත් ඇතුළට ගැනීමත් කියන භාවනා ක්‍රමය තමයි ආනාපාන සතිය. ඕක අපේ බුදුහාඳුනන්ගෙන් නෙමෙයි. සමාජෙට. අපේ බුදුහාඳුන එනකොටත් ඕක සමාජෙ තිබ්බා. කවදින්ද? කාශ්‍යප බුදුහාඳුන. කාශ්‍යප බුදුහාඳුන දේශනා කරපු හරි ආනාපාන සතිය පහුකාලීනව මොකද උනේ? සාමාන්‍ය මිනිස්යාගේ මනසට තේරෙන විදිහට පටන් ගත්තා. පිටගිනීම ගැනීම පිටගිනීම ගැනීම මොකද්ද පිටගිනීම ගැනීම අපි කරන්නේ? ගැනීම පිටකිරීම කරන්නේ මොකද්ද අපි? ඔව් <laughs> දැන් දැන් ඒක නැතුවද සාමාන්‍ය මිනිස්සෙක් මොකද්ද ගැනීම පිටකිරීම කරන්නේ? හුස්ම. එතකොට ගැනීම පිටකිරීම ආනාපාන ආනාපාන කියපු ගමන් ඔළුවට එන්නේ මොකද්ද? ආනාපාන ආනාපාන මොකද්ද? හුස්ම. ගාලා ගත්ත හුස්ම කියලා. දැන් මොකද කරන්නේ? හුස්ම ගන්නවා පිට කරනවා. ඕක භාවනා ක්‍රමය. කාගේ? තාපසින් හින්දු භාවනා ක්‍රමයක්. ඔය ඔයකින් වෙන්නේ මෙන්න මෙතනට හුස්මට සිත එකඟ කරනවා. ඕක කසින බාන. ඕකට කියනවා වායෝ කසිනේ. හුස්ම කියන්නේ වාතයක්. ඔය වාතයට හිත එකඟ කරනවා. ඔතන තුල නිවන් දකින්න බෑ. සිත එකඟ කිරීම තුල කවදාකවත් නිවන් දකින්න බෑ. මම කියන්නම් ඔය ඔතනට එන එන විදිය. ගිරිමානන්ද සූත්‍රයේදී දස සංඥා දස සංඥා දේශනා කරන බුදුහාමුදුරුවෝ. අපි සංඥාවල් පැවතිය යුතු විදිය. අපි අඳුනා ගැනීම පැවතිය යුතු විදිය. ඒක ආනාපාන සති ගැන විග්‍රහ කරනවා. ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි ශුඤ්ඤාගාරගතෝ වා. ඒ කියන්නේ මේ යම් භික්ෂුව ආරණ්‍යකට හෝ රුක්ෂ මූලයකට හෝ ශුඤ්ඤාගාරයකට ගිහිල්ලා නිසීදති පල්ලංකං ආවදිත්වා උජුං කායම් පනිදාය පනිමුඛං සතින් උපට්ඨපෙත්වා. අන්න. මොකද වෙන්නේ? ගිහිල්ලා දැන් මම මේක දින ඔක්කොම විග්‍රහ කරන්න නැතුව මම එතනින් පොඩ්ඩක් ඉස්සරහට එන්න. නැත්නම් ඕක විග්‍රහ කළාම මට තව පැය දෙකක්. ඔය ඔය කියපු ටික. දැන් අපි හිතන් ඉන්නේ මොකද්ද? අරණ්‍යයකට ගිහිල්ලා, රුක්ෂ මූලයකට ගිහිල්ලා, ශුන්‍යාගාරයකට ගිහිල්ලා ඒක ගහක් මුලට රුක්ෂ මූලය කියන්නේ ගහක් මුල කියලා අපි හිතාගන්න. කමන්නේ අපි හිතාගමු. නමුත් ඔතන ගැඹුරු අර්ථ තියෙනවා. රුක්ෂ මූලයකට ගිහිල්ලා ආරණ්‍යයකට ගිහිල්ලා නැත්තම් මිනිස්සු නැති හිස්තැනකට ගිහිල්ලා නිසීදති පල්ලංකම් ආවදිත්වා නිසියාකාරයෙන් පළකම් බැඳගෙන උජුම් කායම් පනිදාය කුඩු කාය ඍජුව තියාගෙන පරිමුඛං සතින් උපට්ඨ මෙත්වා පරි මේ මේ මම මේ කතා කරන්නේ සාමාන්‍ය අර්ථය නම් ඊට වඩා හොඳ ගැඹුරු අර්ථයක් ඔගේ තියෙනවා පරිමුඛං සතින් උපට්ඨ මෙත්වා පරි කියන්නේ වටේ පරිදී කියන්නේ වෘත්තේ වටේටනේ පරිමුගේ පඩ වටේට දිහ පිටවගෙන සෝ සතෝ වාස්තසති සතෝ පස්සසති සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම පිට කරනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීර්ඝව හුස්ම වැටෙනකොට දීර්ඝව හුස්ම වැටෙන බව තේරුම් ගන්නවා සිහියෙන් දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති දීර්ඝ හුස්ම පිට කරද්දී දීර්ඝ හුස්ම පිට කළා කියලා හිතනවා රස්සං වාස්සසන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. කෙටියෙන් හුස්මක් වැටුනොත් මේක කෙටි කියලා මෙනෙහි ගන්නවා. රස්සං වාපස්සසන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. කෙටියෙන් හුස්මක් පිනගලොත් කෙටි හුස්ම පිනගලා කියලා පිළි. දැන් ඔන්න ඔය ටික අල්ලගෙන දැන් මොකද කරන්නේ? ගත්තා මේක හුස්මට. 탁කාලක් ලේසිනේ. සමාජයේ ඕක සිද්ධාර්ථ බෝධිසත්වයත් කරපු දෙයක්. සමාජ තියෙන දේ පිළිගත්ත එක ඩොක් කාලේ කපාරන. නේද? නැත්තම් අච්චර හරියට දුක් වෙයිද? සංකාර සමාය තියෙන කම පිළිගන්න මොකද්ද? හුස්ම ගන්න මම දවසක් ඔය කියලා මේ ආනාපාන සතිය කියන්නේ මේ මන්දනේ ඒ ආන්ටි අවුරුදු 65ක් ඉස්සර ඇති. ඒක අවුරුදු 65ම ආනාපාන සතිය කියලා හබු දෙයක් තියෙනවනේ. මම මනසේ කිව්වා ඔය ආනාපාන සතිය ඔය එක නෙමෙයි හරිය ආනාපාන සතිය බුදුහාම සතර වෙනවාද ඔය ආනාපාන සතිය ගැන නෙමෙයි දේශනා කළේ. ආ එහෙම වෙන්නේ කොහොමද? බොරු බනෝක. ඔව්. මට වෙනස් කරන්න කැමති නැහැ. ඒක තමයි හරියා ඒක තමයි. මට ඔප්පු කරන්න පුළුවන් දාලා දෙනවා දෝම නෙමෙයි කිවි කියලා. හරිද? පින්වතුනි. හුස්ම කියන්නේ වාතය. වාතය කියන්නේ සතර මහා භූතයන්ගේ එක්කෙනෙක්. නේද? පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත රූපයන්ට. කියන්නේ රූපයක්. නේද? සතර මහා භූත රූප කියන්නේ රූපයක්. ඒක රූපයකට හිත පිටවලින් නිවන් දකින්න පුළුවන්. එකම උදාහරණයක රූපයකට හිත පිටවලින් නිවන් දැකේ කවුද? අන්තිමට ඔගේ තියෙන නිරෝධානුපස්සී අස්සසිස්සාමිති සික්කති. නිරෝධය නිරෝධයට පත් වෙන කෙනේ නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙන කෙනෙක් පින්වතුනි හුස්ම ගන්නෙත් නැහැ. කෙනෙක් නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙනම රෝම කූපස්සෙන් එන ඔක්සිජන් ප්‍රමාණය ඇති ශරීරයේ ගමන් කරනවා. හුස්ම ගන්න නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙච්ච කෙනෙක්. ඉතින් නිරෝධානුපස්සී අසසිතාමිති සික්කති නිරෝධානුපස්සී පසසිතාමිති සික්කති ඒ නිරෝධයට සම්බන්ධලා හුස්ම ගන්නවා කියලා හුස්ම පිට ගන්නවා කියලා මොකක්ද මේ කතාව බොහොම පැහැදිලි ලෙස වැරදිලා තියෙන්නේ හරි ආනාපාන සතිය කියන්නේ ගැනීම සහ පිට කිරීම මොනවද හොඳ දේ ගැනීමත් නරක දේ පිට කිරීම ඒක තුන තමයි කියන්නේ සබ්බ පාපස්සා කරන සියලු පාපයන් අකර්මණ්‍ය කළා දාන අන්න පිට කළා. පිට කලිසු දේ පිට කළා දැන්. කුසලස උපසම්පදා. කුසල් කර්ම මක් කරගත්තද? වැඩි දියුණු කළා. අන්න ආස්වාස කළා. මොනවද ආස්වාස කරන්නේ? කුසල් ධර්ම ආස්වාස කරනවා. මොනවද පස්වාස කරන්නේ? සබ්බ පාපස්ස. සියලුම පාපයෝ ප්‍රස්වාස කළා දාන ඒ තුල තමන්ගේ හිත සමාධිමත් වෙනවා. අන්න ඒක සම්මා සමාධිය. කායानुපස්සනාවට එනවා. තමන්ගේ කය ගැන මෙනෙහි කරන්න පටන් ගන්නවා. ප්‍රස්වාස කරනවා. ප්‍රස්වාස කර යුතුදී. ආනාපාන සතියෙන් කෙලින් මෙන්න මොකටද? හතර සතිපට්ඨාන. ආනාපාන සතිය සතර සතිපට්ඨානෙට එන්නේ. ඒ හුස්ම අරගන්න ගම. සතර සතිපට්ඨානෙ කායානුපස්සන. වේදනානුපස්සන. නේද? එතකොට කායානුපස්සනාව නම් අර වාදයකින් ටික ගන්න පුළුවන් කිමු. කායපසෙන් ක්‍රියාත්මක වෙනකොට වේදනානුපස්සනාවට වාදය කොහොමද ගන්නේ? චිත්තානුපස්සනාවට වාදය කොහොමද ගන්නේ? ආනන්ද සූත්‍රයේදී ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ ලහනවා ස්වාමීනි එකක් වැඩුවාම දෙකක් වැඩෙන. හතරක් වැඩෙන. එකක් වැඩුවාම හතරක් වැඩෙන. හතරක් වැඩුවාම හතක් වැඩෙන. හතක් වැඩුවාම දෙකක් වැඩෙන. එකම එක සූත්‍රයක් තියෙනවා. හා තියනවද? මොකද ස්වාමී? ඒ තමයි. එකම එක භාවනා ක්‍රමයක් තියෙනවද කියලා අහන්නේ. ආනාපාන සතිය. ආනාපාන සතිය වඩන කෙනෙකුට සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සතිපට්ඨානයේ වැඩෙන කෙනෙකුට සත්ත සම්බොජ්ජංග ධර්ම වැඩෙනවා. සත්ත සම්බොජ්ජංග ධර්ම වැඩෙන කෙනෙකුට විද්‍යා විමුක්ති. විද්‍යා කියන්නේ තණ්හාව ප්‍රහාණය. විමුක්තිය කියන්නේ නිවන. එන වැඩි ඔක්කොම සපුරේන ආරාර ආනාපාන සතිය. ඒතර ඔය ආනාපාන සතිය හුස්ම වලින් කරන්න පුළුවන්. ඒක නිසා පින්වතුනි හැමතිස්සම මොකද්ද කරන්නේ? අපි මම මම කියන්නේ ආනාපාන සති භාවනා ක්‍රමය මොකද්ද? කැඩෙන දේ කැඩෙත. තන හරි සරලයි. බින්දෙන හැම දේ බින්දෙත. නැහෙන දේ නැහෙත. අතර මිදුනම නිවන් දකිද? ආනාපාන සති. කැඩෙන දේවල් කැඩෙනවා. අපිට නවත්තන්න පුළුවන්. කැඩෙන දේ ස්වභාවය මොකක්ද? කැඩීම. කැඩෙනදී කැඩෙත. බිඳෙන හැමදේ බිඳෙත. මේකේ ස්වභාවය මොකක්ද? බිඳෙන එක. ඒ දේවල් බිඳෙන්න ඕනේ. අපි කැමති වුණත් නැති වුණත් මේ දේවල් බිඳෙනවා. ඒ බිඳීම ස්වභාවය කරගෙන තමයි මෙයා හැදුනේ. නැහෙන දේ නැහෙත හොඳ කමතහනක් මේක. මතක තියාගෙන වදනවන. නැහිම උරුම කරගත්ත අපි ඔබ වගේ අය. විශේෂයෙන් ප්‍රාණීන්. නැහෙනදී නැහෙත. අපි කැමති වුණත් අකමැති වුණත් නැහෙන දේවල් නැහිලා යනවා. අතර මිදුනම නිවන් දකිත. අතහැරීම. අන්න දැන් ප්‍රස්වාස කරපු ටික ඉවරයි. දැන් ආස්වාද කරනවා. අතහැරීම. මිදීම. නිවන් දැකීම. ආස්වාස කරගත්තා. අර ටික ප්‍රස්වාස කරා. කාම ලෝක අනාතයි. ප්‍රස්වාස කළා. කාම ලෝකේ කිසිම නාතත්වයක් නැහැ. ඔයේ ඉන්නවා. මැරිලා කොහේ යයිද දන්නේ. වෙන්නේ මොනවයිද දන්නේ. ජරාවටපත් වෙනවා, මැරෙනවා, ලෙඩ වෙනවා, කුණු වෙනවා. හැමදේම වෙනවා. නේද? කාම ලෝක අනාතයි ප්‍රස්වාද කළා. රූප ලෝක අනාතයි ප්‍රස්වාද කළා. එපා කියලා අයින් කළා. අරූප ලෝක අනාතයි අයින් කළා. අන්න අයින් කරපු ටික අයින් කළා. අතහැරීම නාතයි. නොයල්ම නාතයි. ගන්න ගත ඇතුළට අතහැරීම නාතයි. නොයල්ම නාතයි. මිදීම නාතයි. නිවනම නාතයි. ඔන්න හොඳ කමටහන්. ආස්වාද ආස්වාද ප්‍රස්වාද කරන්න පුළුවන් කමටහන්. ගත යුතු දේ ගන්න, නොගත යුතු දේ ගන්න එපා පිට කරන්න. අකුසල ධර්ම දස අකුසලය පිට කරන්න, ප්‍රස්වාද කරන්න. තවත් මම මේ ගැඹුරට තමයි යන්නේ. තවත් ගැඹුරට තමයි යන්නම් මේක. ගන්න සමේ. ආර්ය අෂ්ටාංග මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය මොකටද දේශනා කරන්නේ? නිවන් දකින්න නේ? නිවන් දකින්න ඕනම කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරන්න ඕනේ. ඒකායන මග්ගෝ අරියතක මග්ගෝ. එකම මාර්ගය තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය දිගේ යන කෙනෙකුට ඔය මොන භාවනාවක මේ වැළුවක් තියෙනවද කියලා අන්තිමට ආරස්සක මාර්ගයට ගියාම ගිහිලා තියෙනවානේ. ඒක ආරස්සක මාර්ගෙන් කියන්නේ මොකද්ද? සබ්බ පාපස්ස අකරන්න. කුසලස්ස උපසම්පද. සියලු පාපයන් අකර්මන්නේ කිරීමම තමයි ඒක කියන්නේ. ආරස්සක මාර්ගය. ඔය පිට කිරීම කියන්නේ පාපෙ ටික අකර්මන්නේ. පාපය සහ අයින් කළා දානවා පාප. ඔක්කොම අයින් කරනවා. කුසලස උපසම්පදා. කුසල් කර්ම කියන්නේ පින් නෙමෙයි. මොනවද කුසල් කර්ම කියන්නේ? නෑ. නිවන පිණිස හේතු වෙන කාරණා. පින් තමයි හොඳ කියන්නේ. පින් කියන්නේ පිනවීම උදෙසා කරන දේවල්. මතු භවයන් හියෝ මේ භවයේදී පින්න පිනවීම උදෙසා අපිට පින වෙන්න. අපි මලක් පූජා කළා මේ මල වගේම ලස්සන වේවා කියලා පැතුවත් ඒ වගේම ලස්සන රූපයක් ලැබෙනවා. ඒක පින. මේ භවයේ හෝ මතු භවයේ පිනවීම උදෙසා කරන දේවල්. කුසල් කියලා කියන්නේ පෙර කරපු කුණු සලා හැරීම. පෙර කරපු කුණු සලා හරිනවා කියලා සියලු කුණු සලා හැරීම. කුසල්. ඒ කියන්නේ නිවන උදෙසා කටයුතු කරන දේවල්. එහෙනම් නිවන උදෙසා කටයුතු කරන දේවල් Tamanට ඇතුළ ඇතුළට අරගෙන නිවනට බාධා වමුණු පංච නීවරණ ධර්ම එළියට තල්ලු කළා දාලා. කටයුතු කිරීම තමයි ඔය ආනපාන කියලා කියන්නේ. එහෙමනම් ඔය භාවනා ක්‍රමය ගත්තට පස්සේ ඔය හුස්ම කියන භාවනා ක්‍රමය බෞද්ධ භාවනා ක්‍රමයක් ඒක Hinduන්ගේ භාවනා ක්‍රමයක් වායෝ කසින භාවනා ක්‍රමය. ඒකේ වඩලා එන්න එතෙන්දී ඒ වායයට හිත අරමුණු කරන්න පුළුවන්. ඒ වායෝ වායෝ ධාතුවට හිත අරමුණු කරලා ධානය ලබන්න පුළුවන්. ඒ ධාන බලයෙන් ආකාශේ ඇවිදින්න පුළුවන්. ඉරිදි වෙන්න පුළුවන්. ඒ වගේ මහා බල ලබන්න පුළුවන්. නමුත් නිවන් දකින්න බෑ හිත එක අරමුණකට අරගෙන. නිවන් දකින්නේ විග්‍රහ කරලා විදර්ශනා කරනවා. විදර්ශනා කරනවා කියන්නේ මොකක්ද? විශේෂ වූ දර්ශනයක් ලබා ගන්නවා. දර්ශන ඥානය ලබා ගන්නවා. මේ හම්බුනේ වෙනස් වීම. ඒ නිසා ඔබ බෞද්ධ භාවනා ක්‍රමයටදී භාවනා කරද්දී <laughs> සමගොඩ වෙනස්. දැන් මෛත්‍රී භාවනාව ගන්න. ඔබ ගන්න මෛත්‍රී භාවනාවයි ආර්යයන් වහන්සේ නමක් තුල තියෙන මෛත්‍රිය වෙනවා. ඔබ කියන නිදුක් වේවා. ඔබ තථාගතයන් වහන්සේ කියපු දේ අද නිදුක් වේවා කියන්නේ. ඔය මෛත්‍රී භාවනාව. ඔය මෛත්‍රී භාවනාව තථාගතයන් වහන්සේ කියපු දෙයක් නෙමෙයි. ඒකට ඉස්සර ඉඳලා තිබුණත් නිදුක් වේවා කියන්නේ. දොස්තරවල හිටියේ ඒකනේ. නේද? සුද්ධෝදන රජුලන් හිටියනම් ජීවල වෛද්‍යවරේ. හිටියද? සුද්ධෝදන රජුලන්ගේ තාත්තලා හිටියේ නැද්ද? හිටියා. ඔය දුක් වේවා නෙමෙයි බුදුහාමුදුරුවෝ මොනවාද? මොන රෝගයෙන්ද? මේ දුක් වෙන්නේ කිව්වේ? භව රෝගේ. ඒකලා ගැඹුරට අපි යන්න ඕනේ. සබාගතයන් වහන්සේ අර කිව්ව කියලා හිතාගන්න එපා කවදාවත්. සුවපත් වේවා. මොකටද? මගුල් වේදනාවකින් ඉන්න ලැබේවා. ඒවල සුවපත් වෙන්නේ. සතුටින් ඉන්න ලැබේවා. මගුල් වේදනාවක් වගේ. කාලා බීලා ජොලියෙන් ඉන්න තැසේවා. ඒකද ආරණවාන කියන සුවපත් වේවා කියන එක බලාපොරොත්තු වෙන්නේ. ඔබ හිතන්න. තම තම නැනපම නින්දන ගත යුතු. මේ සඳහන් තම තම නැනපම නින්දන ගන්නවා. ඔබගේ නර්ථ ඔබගේ ඔබගේ බුද්ධියෙන් හිතලා බලන්න මම මේ කියන ඒවා. මං කිව්වා කියලා පිළිගන්න එපා. ඔබම හිතලා බලන්න. තථාගතයන් වහන්සේ හෝ අරහතුන් වහන්සේ නමකගේ භාවනාව නැත්නම් මේ මෛත්‍රිය. ඒ මෛත්‍රිය සාමාන්‍ය මිනිස්සෙක්ගේ මෛත්‍රිය හා සමාන වෙනවද? අපි සූපත් වේවා කියනවා. සියලු සත්ත්වයන් සූපත් වේවා. අපි ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? සන්තෝෂයෙන් ඉන්න ලැබේවා කියන එක නේද? හරදර නැතුව සන්තෝෂයෙන් ඉන්න ලැබේවා. කොහොමද? මවුල් විතරක වගේ කාලා බීලා ජොලියෙන් කිසිම බක් නැතුව හොඳ ෆන් එකේ ඉන්න ලැබේවා. අපි වචන වලින් ෆන් එකේ ඉන්න ලැස්සේවා. ඉතින් ඕකද දැන් රහතන් වහන්සේ නමක් මේ අරහත් වෙනපත් වෙච්ච උත්තරනේ ඕකද තමන්ගේ හිතින් පිට කරන්නේ. ඒක නෙමෙයි පින්වල විතර කරන්නේ. අනේ පුළුවන් තරම් ඉක්මනට මේ ධර්ම අවබෝධ කරගන්න මේ ධර්ම අවබෝධ කරගෙන පුළුවන් තරම් ඉක්මන නිවන් දකින්න. ඔබ ඔබ තුල තියෙන ඔබ මේ සංසාරේ ඉන්නෙන් දැවි දැවි ඉන්නේ. ඔබ සංසාර 1000 වෙලි වෙලි ඉන්නේ. ඔබ සංසාර රෝගයෙන් පීඩාවටපත් වෙලා ඉන්නේ. එහෙනම් ඔබ සංසාර රෝගයෙන් මිදෙත්වා. ඔබ සංසාර දාහෙන් මිදෙත්වා. සංසාර බැම්මෙන් මිදෙත්වා. සංසාර ගින්නෙන් මිදෙත්වා. නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා. ඔන්න ආරයන්ගේ මෛත්‍රී භාවනාව. ඔබ ආරෙක්ද? නැත්නම් සාමාන්‍ය මිනිසෙක්ද? ඔබ සාමාන්‍ය මිනිසෙක් නම් සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා हाँ පාලි භාෂාවෙන් මේ මේ නේද දීන්නේ නේද අපේ පෙළ පෙළ දහමේ කිසි වරදක් නැහැ අටපාඩමෙන් අරගෙන ආව මුඛ පරම්පරාවෙන් අරන් ආපු ත්‍රිපිටක සද්ධර්මය පාලි භාෂාවෙන් එදා ඉඳන් අද වෙනකන් තිබ්බා එදා අනුරාධපුර යුගයේදී රහතන් වහන්සේලා හිටපු කාලේ රහතන් වහන්සේලා මේවා සිංහලට වර නැගුවා එදා පැහැදිලි ධර්මයක් තිබ්බා පින්වතුනි මේ බුදුහාමුදුරුවෝ නිගමන හිතලා බලන්න මේ මේ දේ වර්ධීක තැන. මම ඒක ඉංග්‍රීසි වචනයක් කිව්වොත් මම මේ හැමදාම මේ කියනවා මේ තේරුම් ගන්න. මම එක ඉංග්‍රීසි වචනයක් කිව්වොත් මෙතන මෙතන ඉන්න 6 දෙනෙකුට ඔබ 6 ආකාරයකට නෙමෙයි දැනෙන්නේ. තමන්ගේ ප්‍රොෆෙෂන් එකට අනුව නෙමෙයි ඔබ දැනෙන්නේ. ඒක හිතලා බලන්න. ඉංජිනේරුවෙක් ඉන්නවනම් ඒ ඉංජිනේරුවන්ට දැනෙන විදිහට ડોක්ටර් කෙනෙක් හිතුවොත් ඒ ડોක්ටර් දෙයක දැනෙන්නේ මේ වචනේ තේරුම. එහෙනම් පින්වතුනි අර ප්‍රභාස්වර හිතක් තියෙන සතාගතයන් වහන්සේ විසින් දේශනා කරපු සද්ධර්මය හද්ද පෘථග්ජන හාමුදුරුවෝ කෙනෙක් අනුගදාවේ සෝතාපන්න ඵලෙවත් ලබපු නැති හාමුදුරුවෝ මගේ හාමුදුරුවෝ දොස් කියන නෙමෙයි උන්වහන්සේ නැඩවම්නින් උන්වහන්සේ ඒක ලියුවේ අනුගදාවේ සෝතාපන්න ඵලෙවත් ලබපු නැති හාමුදුරුවෝ මහන්දේ නම ඕක පෙරනවා සිංහලට. එතකොට ඉතින් අර පාලිය උන්ව පාලිය පාලිය කියෝගෙන යද්දි උන්වහන්සේට තේරෙන දේ නෙමෙයි උන්වහන්සේ ලියන්නේ. දැන් පොතක් පරිවර්තනය කරන්න පුළුවන් මේ ඉංග්‍රීසි යන්තම් දන්න කෙනෙකුට. ඉංග්‍රීසි පොතක් සිංහලට පරිවර්තනය කරනවා කියන්නේ. ඔය යන්තම් දන්න කෙනෙකුට පුළුවන් දොක් කරන්න. වැරදි අර්ථ කරන්නේ. නේද? එතකොට යාළුවා ඩික්ෂනරි බලනවා මේ වචනේ මෙහෙමයි ඉතින් හරි ඉතින් මොකද? ඩික්ෂනරි බලනවා බදල තියෙන එක එක වචනයකට තේරුම් තියෙනවා සිංහල තියෙන 1000ක් විතර සමාන ඒවා. ඉතින් යාළුවා හිතන දේ එයා දන්නවා. ඔන්න ඔක තුල අපි වැරදි බුදුදහමට දු වෙනවා පටන් ගන්නවා. ඉතින් බුද්ධ පද අටුවාචාරින් වහන්සේගේ පටන් අද මේ වෙනකන් අපි බොහෝම වැරදි බුදුදහමක් පරිශීලනය කරගෙන යනවා. ඒ යන ගමන් කියනවා නිවන් රහතන් වහන්සේලා නැහැ මේ ලෝකේ. නිවන් දකින්න බෑ. ඒක නිසා පින්වතුනි මේ බුදුදහමයි භාවනා ක්‍රමයි ගත්තාම තථාගතයන් වහන්සේ දේශනා කරපු භාවනා ක්‍රමයයි දැන් සමාජයේ පවතින භාවනා ක්‍රමය අතර වෙනස්කම් තියෙනවා. හරි ආනාපාන සතිය ඔබ හරියට වැඩුවොත් ඔබට සතර සතිපට්ඨානෙ වැඩෙන්න ඕනේ. හතර සතිපට්ඨාන කියන්නේ බොහොම ගැඹුරු පැත්තක්. ඉතින් මම ඒ ගැන ඔබට විග්‍රහ කරන්න යන්නේ නැහැ. එක දවසක විග්‍රහ කරගමු. ඔබ මෙහෙම ඇවිල්ලා ඇවිල්ලා ඔබට මේ ධර්මය හොඳට ෆැමිලිය වෙනකොට හතර සතිපට්ඨානෙට යන්න පුළුවන්. හතර සතිපට්ඨාන කියන්නේ මැනිකක්. බුදුහාමුදුරුවෝ දාපු නිදානේ මැණික හොඳ මහා වටින මැණිකක්. ඔව් මෙහෙමයි දැන් නිවනට සහයකට වඩා ජීවිතයට සහනයක් ලබා ගන්න පුළුවන්. හිත ඒ කරමුණකට තියාගෙන ඉන්න පුළුවන් වෙනකොට අර විඥානය කියන එක දුර්වල වෙනවනේ. අර එහෙම දුවන හිත ඔබ එක දරකට නම් බැඳලා තියාගෙන ඉඳි. ඒ ඒ වෙලාව මොකද සමාධියකට යනවා. සමාධියකට ගියාම රාගේ යටපත් වෙනවා. ප්‍රහීන වෙනව නෙමෙයි. මම කියනවා යටපත් වෙනවා. සමාධිය තමන්ගේ සිත සමාධිමත් වෙනකොට රාගය යටපත් වෙනවා. හැබැයි ද්වේෂය යටපත් වෙන්නේ නැහැ. ඒක අමතක කරන්න එපා. ඒ කියන්නේ හිමාලයේ භාවනා කරන ඍජිවරු තමන්ගේ දැහැනට දැහැන දින්නට පස්සේ සාප කරන්නේ. ඔය ඔය හිමාලයේ වගේ ඔය තැන්වල භාවනා කරන ඍජිවරු ඉන්නවා. සමාධියේ ඉන්නේ. ඒ සමාධියේ ඉන්න නිසා කාමයේ කියන එක යටපත් වෙනවා. සමහරට ගෑණින් ගැන අමු හෙළුවෙන් ඒගොල්ලෝ ඉස්සර නැටුවත් උන්වහන්සේලාට ඒකට ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් කවුරු හරි කෙනෙක් දැහැන්න බාධා කළොත් එහෙම මොකද කරන්නේ? කෙලින්ම සාප කරනවානේ. කෙලින්ම සාප කරනවා. උඩට මෙහෙම වේවා, උඩට මෙහෙම වේවා. ඒ වගේ කෙනෙක් කරන සාපයක් තුංගල වදිනවා. ආයෙ කිසි කතාවක් නෑ. සමාජයේ රවරින් මේක මොකක්ද? බෞද්ධයෙක් හැටියට සමාධිය ලබා ගැනීම ඔ මෙහෙමයි. ඇත්තටම මේ නිවන් දකින්න යන කෙනෙකුට සමාධිය කියන එක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මොකද අපි වඩා ගත යුතු දෙයක් නෙමෙයි මාර්ගයේ යද්දී සමාධිය කියන එක වැඩෙනවා. සම්මා දිට්ඨිය නැතුව සම්මා සමාධිය ලබන්න පුළුවන්ද? මම මට ඒක දිගේ එන්න. සම්මා කියන්නේ from the at the top balance satya samma hari power සංයමය. නෑ නෑ තමන් තමන්ගේ තියෙන ඒ විලෝදෙන හැඟීම්. හැබැයි පින්වතුනි මෙතන බොහෝ අලුත් අයට chance එකක් තියෙනවා. මේ මේ ගෙදර ජීවත් වෙන අයට නම් මේ chance එක නෑ. මොකද මේ සම්මා කියන වචනය මම මං හිතන්නේ ඒක 20 පාරකට වඩා මේ ගෙදර විග්‍රහ කරලා තියෙනවා. මේ බිත් එක කතා කරලා අහන්න. කටක් හයි කළොත් අනිවාර්යයෙන්ම කියයි. ඒ නිසා ඔබට අද අද අදින් පස්සේ නම් මේ සම්මා මොකද මේ මේ සම්මා කියන වචනේ වටහා ගන්න බැරි කමින් දහහකගේ කෝටියකගේ නිවන වෙහිලා තියෙනවා. සම්මා කියන්නේ උතුම් කියන්නේ කියන්නේ නේද? උතුම් දැකීම නැත්නම් යහපත්. එහෙම කියනනේ. යහපත් දැකීම, හරි දැකීම. සං කියලා කියන්නේ ඉපිද ඉපිද මෙරි මෙරි යන මේ භව ගමන. සං සං කියන්නේ මොකද්ද? ඉපිද ඉපිද මෙරි මෙරි යන මේ භව ගමන. මා කියන්නේ නැති කරනවා. මා කියන්නේ මොකද්ද? නැති කරනවා. එහෙනම් ඉපිද ඉපිද මෙරි මෙරි යන මේ භව ගමන නැති කරන්න පහළ වෙන දෘෂ්ටියට තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. දැන් හිතනවාද මේ බුදුසාව සරලයි කියලා. බලන්න පොඩි තරම් සරලවද අපිට මේක දෙන්නේ කියලා. යහපත් දැකීම. හරි. ආමුදුරු කිව්වා අපි හිතුවා. දහම් පාසලේ පාලනය කරලා. ධම්මා දිට්ඨි කියලා වරහන් ඇතුලේ දාලා තියෙන මොකද? යහපත් දැකීම. හරි බනට කියන්නේත් ඔච්චරයි. ඉතින් හරි අපි අහනවා. මගේ මේ දරුවා හැමදෙස්සම අපිට අවබෝධයි නේ. ඊට අපි දන්නවනේ. ඉතින් අපි නිවන් දකින්නේ නැහනේ. අපි මොකක්ද දන්නේ? අපි දන්නේ යහපත් දැකීම. ඔක ඇත්ත දැකීම දන්නේ නැහැ අපි. මොකක්ද ඇත්ත දැකීම? සම්මා කරන දෘෂ්ටි ඇති වෙන්න ඕනේ මුලින්ම. අපි අපි එක එක දෘෂ්ටිවලින් ඉන්නේ. අපි එක එක දෘෂ්ටිවල ඉන්නේ. දෘෂ්ටියක් කියන්නේ මොකද සාමාන්‍යයෙන්? ඒක පිළිගැනීමක් වගේ නේද? දෘෂ්ටියක්. හරි? අපි එක එක දෘෂ්ටි දරාගෙන ඉන්නවා. ඒක සංමා කරන දෘෂ්ටියක් තියෙනවනේ මුලින්ම. ඉපිදි ඉපිදි මෙරි මෙරි යන මේ භව ගමන මා කළලා නැති කළලා දාන දෘෂ්ටියක්. ඔය දෘෂ්ටි ඇති වෙච්ච ගමන් ඊළඟට මොකක්ද ඇති මේක මේ මේක මාර්ගයක්. මේ මාර්ගේ මෙහෙම මෙහෙම යන එකක් නෙමෙයි. මේ මාර්ගේ මෙහෙම ඉද්ද ගැහුවා වගේ යන්නේ. සතාවතෙන් ඕන දේශනා කරපු මාර්ගයක් නේ. ඉද්ද ගැහුවා වගේ. ඒ කියන්නේ වංගුනේ මෙතනින් මෙතනට මෙතනින් මෙතනට මෙතනින් මෙතනට. උන්වහන්සේ කියන්නේ සම්මා දිට්ඨි සම්මා සමාධි සම්මා කම්මන්ත එහෙම කිව්වේ නැහැ. උන්වහන්සේ ඒක මාර්ගයක් කිව්වේ යන්න. එහෙනම් මේ බලන්න මම පෙන්නනවා ගාහන්ට මාර්ගයේ යනකොට සමාධිය වැඩෙන හැටි. බෞද්ධයාට සමාධිය වෙනම වඩන්න ඕනේ. අදාළ වෙලාවේදී සමාධිය වැඩෙනවා. සවිතක්කං සවිතාරං විවේචකං ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පජ්ජ විහෙරති අන්න ප්‍රථම ධානයේට ඇවිල්ලා වැඩ වාසය කරනවා අනිත් අයත් එනවා ඔය ප්‍රථම ඥානෙට. හැබැයි මිත්‍යා සමාධිය. ධම්ම ලෝකෙට යන්න පුළුවන්. නිවන් දකින්න. ඒක සමාධියක් ඇති වෙච්ච පරිදි නිවන් දකින්න බෑ පින්න. සමාධියක් ඇති වුණාම කාමරාගය යටපත් කරගන්න පුළුවන් එච්චරයි. කාමරාගය යටපත් වෙච්ච නිසා තමයි අර අනිත් භාවනා කරන ධානලාභියෝ කාමයේ යටපත් වුණා. කාම ගැනීමක් මරණාසන්න මොහොතේ එන්නෙම නැහැ. ඇයි? ධානයේ පිරිහිලා නෙමෙයි මැරෙන්නේ. ධානයෙන් මැරුණා. ධානයේ ඉන්නකොට මැරුණා. කාමයේ ඉඳලා හැංගීමක් නැහැනේ. ඇයි? යසපත් වෙලා. එහෙනම් ඊළඟට එන්නේ මොකද්ද? අර ඔළුවේ තියාගෙන ඉන්න එක. හුස්ම. හුස්ම කියන්නේ රූපයක්. නැත්තම් නිල, පීත, ලෝහිත. නැත්තම් මේ මේ වායෝ විතරක් නෙමෙයි පතවි. පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ. ඒ ඔක්කොම කසින භාවනා. ඒකට යාගේ රූපයකට තමයි යා හිතනෝ ඉන්නේ නේද? මොකක් කරේ රූපයකට. ඒක පඨවි. පස් වලක පස් පස් වලින් හදාගන්න මේ මේ මේ මේ නෑඹිලියක් වගේ එකක්. හදාගෙන ඒක ගහගන්නවා ඉස්සරහා. ඊට මෙතන ඉඳගෙන පඨවි පඨවි පඨවි පඨවි පඨවි පඨවි පඨවි පඨවි කියලා පටවි පටවි පටවි පටවි පටවි කියලා මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කළ අර තමයි සම්පූර්ණම සිත අර පටවි ධාතුවට එකට එක්තෙන් කරනවා. ඒ පටවි ධාතුවට සම්පූර්ණයෙන් එක්තෙන් කරාට පස්සේ ආයෙත් මොනවද? මොකද ආයි අඹුවත් එක ඊට විදිය මතක් වෙනවද? කාපු රත කෑම මතක් වෙනවද? නෑ නෑ එක්තෙන් කරලා තියෙන්නේ. එක්තෙන් කරලා එක තැන. ආයි හිත දුවන්නේ නෑ. හිත දමනය කළා වගේ තමයි. හැබැයි ඒක දමන්නක් නෙමෙයි. ඒක තැනක හිත කොල්ල බැඳලා මිනිමරුවෙක්ව. හිර කළා හිර කළා කූඩුවකට දාන එකට দমনය කළා කියන්නේ නැත්තම් ආයි නිදල් යනවා නමුත් මිනි මරන්නේ නැහැ. ඒකද দমনය කළා කියන්නේ. උත්තරය දෙන්න බෑ. මේ බං බොහොම බොහොම මේ අවබෝධ අවබෝධ ගන්න පුළුවන් දේවල්. නිදල් යනවා මිනි මරන්නේ. අන්න ඒකයි দমনය කළා කියන්නේ. දැන් ඉන්න මට කියන්න. දැන් බලන්න අන්න එන. දැන් බුදුහාමුදුරුවෝ හිත দমনය කළාද හිත එක්තන් කළා. විශ්ලේෂණය කළා. නිදැල්ල යනවා. ලස්සන රූප දකින්නවා. තණ්හාව නෑ. අන්න බන් අවබෝධ කරගන්න. මම හරිම ආසයි බන කියන්නේ. ඇයි දන්නවද? මටත් පෙර මගේ කටින් පිට නොවිච්ච වචන උදාහරණ අවබෝධයෙන් මගේ කටින් පිට වෙනවා බන කියන්නේ. අහගෙන ඉන්න අය නිවන් නොදැක්කත් ඒක මට ලොකු පිටු අහලක් වෙනවා නිවන් දැකීම. එහෙනම් ඔබත් ධර්මයේ කතා කරන්න බය නැතුව. ඔබ දන්නා ධර්මයේ කතා කරන්න. ඒක ඔබට ධර්මය අවබෝධ කරගන්න ලොකු පිටු අහලක් වෙනවා. දැන් එන හිත দমনය කරගත්ත කෙනෙක් වඩපත් වෙනවා. අපන්දි වෙන්නේ හිත හිර කරන එක දැනකට. හිත හිර කරලා ලොක් කරනවා. මොකටද පටවි ධාතුවට. දැන් පටවි පටවි පටවි පටවි පටවි පටවි පටවි පටවි පටවි පටවි පටවි පටවි පටවි කියලා අන්න දැන් පටවි ධාතුවේ හිත දමනය කරනවා. දැන් එතකොට ආයර කාබු කෑමක් නහයට දැනිච්ච සුවඳක් ගතට දැනිච්ච පහසක් ඔය කිසි දෙයක් ඔළුවට එන්නේ නැහැ. පටවිය තමයි හිත තියෙන්නේ. දැන් ඔය ධානයේ බින්දෙන් නැතුව මැරුණොත් එයාට දැන් කාම කාමක හිතුවිල්ලක් නැහැ නේ. තියෙන්නේ මොකද්ද? රූපයක්. එහෙනම් රූපයක් අරමුණු කරගෙන මැරෙන අය රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවා. අන්න අරගොල්ලෝ කියලා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මෙක් කියලා. එතනින් නිවන් දැක්කද? ඉතින් පුළුවන් නේද? ගියෝගේ නියෝගන්. ගියෝ? පින් පින් අරගෙන. හ්ම් හ්ම්. බද්ද නියෝගන්. ඒගොල්ලෝ පුළුවන් පින් ගන්න. බ්‍රහ්මයන්ටද? දෙවියෝ කිමන්? කාගේවත් පිනකින් නිවන් දකින්න බෑ. පින් කෝඩ් දෙයයන් පින් දෙන්න දෙයයන් හතුරු කරන්නේ. නැතු අපේ පින් අරන් දෙයියෝ පෝෂණය වෙන්නේ. දෙයියෝ කියන්නේ පෙරේත ජාතිය නෙමෙයි. පෙරේතයෝ විතරයි අපේ පින් අරන් පෝෂණය වෙන්නේ. දෙවියෝ කියන කට්ටිය අපේ පින් ගන්නවා. ගන්නවා කියලා කියන්නේ ඇක්සෙප්ට් කරනවා. තමන්ගේ දරුවා ඒ ස්ථා එකක් අරගෙන තාත්තට යම්මට එලා කියනවා තාත්තයා අම්මේ මම ඒ ස්ථා එකක් ගත්ත මැස්සලට. ඕගොල්ලෝ මොකද කරන්නේ? ඇක්සෙප්ට් කරනවා. අනේ කොච්චර හොඳද මගේ දරුවා. ඔයා හරිය හොඳ කොල්ලෙක්. හරිය හොඳ කෙල්ලෙක්. ඇක්සෙප්ට් කරනවා. දැන් ඒ යෝජනා තාත්තා ප්‍රොමෝෂන් එකක් හම්බුණා. අනේ වගේ පින් කළ නිවන් දකින්න බෑ පින්. පින් කිරීම නිවනට හේතු වාසනා වෙන්න පුළුවන්. ධර්ම අවබෝධයෙන් හැරෙන නිවන් දකින්න බෑ වෙන කිසිම ක්‍රමයක් නෑ. කතන්තු ලබතේ පඤ්ඤං කොහොමද ප්‍රඥාව ලබන්නේ? ධර්මය ධර්මය සමණයෙන් විතරයි ප්‍රඥාව ලැබෙන්නේ. වෙන කිසිම ක්‍රමයකින් ප්‍රඥාව ලැබෙන්නේ. දැන් අපි ආරංචිනක මාර්ගයේ පොඩ්ඩක් කියන්නකෝ. දැන් සම්මා දිට්ඨි. දැන් සම්මා කියන්නේ මොකක්ද? ඉතිරිවිලි මෙරි මෙරි යන මේ භව ගමන නැති කර නැති කිරීම පිළිබඳ ඇතිවන සිත. ඒ සිත ඇති වුණා. මේ මේ ඒ දෘෂ්ටි ඇති වුණා. ඒ දෘෂ්ටි ඇති වුණාට පස්සේ ඊළඟට මොනවද වෙන්නේ? සම්මා සංකප්ප. මොනවද? දැන් ඉපිදි ඉපිදි මෙරි මෙරි යන මේ භව ගමන නවත්වීම උදෙසා සංකල්පනා පහළ වෙනවා. සිතුවිලි පහළ වෙනවා. හරිනේ තමන් දෘෂ්ටියක් ගත්තාම ඒ පිළිබඳ හිතවිලි නේද පහළ වෙන්නේ. දැන් බලන්න මේ මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නමෝ බහලදී ලක්ෂ වාරයක්. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කියලා කියන්නේ ලක්ෂ වාරයක්. අවබෝධය නැහැ. අවබෝධ කරගන්න. එකක් අවබෝධ කරගත්තට නම් ඇති. ලක්ෂ වාරයක් කියන්න අවශ්‍ය නැහැ. බලන්න දෘෂ්ටි ඇති වුණා සංකල්පේතාව. මොනවද දැන් වෙන සංකල්ප? ආස්වාද, ප්‍රස්වාද. ආස්වාද, ප්‍රස්වාද. ඔය සංකල්පන මොනවා සංකල්පනා? මොනා සංකල්පනා ඉපිරිච්ච පාප කර්ම ප්‍රේණ කරනවා නේද ඔය වායාම කරේන්න දෙන්නේ ඕක හරිද ඒ කියන්නේ සංකල්පනා මොනවද දෙන්නේ අව්‍යාපාද සංකල්පනා එන්න පුළුවන් අවිහිංසා සංකල්පනා අව්‍යාපාද කියන්නේ මොනවද තරහ කරන්නේ ක්‍රෝධ කරන්නේ අනිත් අයට වෛර කරන්නේ අන්න අර ඉපිරිවිද මෙරි මෙරි යන භව ගමන නවත්තන සංකල්පනා පහළ වෙන්න ගන්න. අවිහිංසා සංකල්පනා මම කිසිම කෙනෙකුට අවිහිංසා හිංසාව පීඩාවක් මම කරන්නේ නැහැ. ඊළඟ නික්කම්ම සංකල්පනා, නයිස්කම්ම සංකල්පනාවක්. මිදීම පිළිබඳ. අර බලන්න එතරම් මොකද තියෙන්නේ? නයිස්කම්ම කියන්නේ මිදීම පිළිබඳ තියෙන සංකල්පනාව. එතකොට එතරම් මොකද තියෙන්නේ? ආනාපාන. නේද? අවිහිංසා සංකල්පනා. මම අහිංසා පීඩා කරන්නේ නැහැ කිසිම කෙනෙකුට. කායිකව හෝ මානසිකව මම හිංසා පීඩා කරන්නේ නැහැ කිසිම කෙනෙකුට. අව්‍යාපාද සංකල්පන. මම ක්‍රෝධ හිතන්නේ නැහැ කිසිම කෙනෙකුට. තරහා හිතන්නේ නැහැ කිසිම කෙනෙකුට. ඒගොල්ලන්ගේ දියුණුවට මම බාධා හිතන්නේ නැහැ. අන්න පිට කිරීම. ඊට පස්සේ නෙක්කම්ම සංකල්පනා පහල කරනවා. මොනවාද? මිදීම පිළිබඳ සංකල්පන. අන්න ගත්ත ඇතුළට. දැන් සම්මා සංකප්ප සම්මා සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා. දැන් සංකල්පනා පහල කරගත්තම ඊට පස්සේ මොකද කරන්නේ? සම්මා වාචා. ඉපිටි පිටි මෙරි මෙරියෙන් මේ බව ගමන නැවැත්වීම දෙසා තමයි යා කතා කරන්නේ. වචන කතා කරන්නේ. එතකොට ඉපිලි පිපිලි මෙරි මෙරි යන මේ භව ගමන නවත්තන්න බොරු කියලා හරිනවද? කේලම් කියලා හරිනවද? පරුස වචන කියලා හරිනවද? හිස් වචන කියලා හරිනවද? හිස් වචන කියන්නේ මොකද්ද? තමන්ගේ හෝ අනුන්ගේ නිවනට නොවැදගත් වචන කතා කිරීම. පරුස වචන කියන්නේ මොනවද? තව කෙනෙක්ගේ හිත රිදෙන ආකාරයෙන් කතා කරේ. පෞරුෂ වචනයෙන් ගුණවර්ප නෙමෙයි මේ. ඔබ තව කෙනෙක්ගේ හිතක් රිදෙන්න හොඳ මේ ඔබ මහා කාලකන්ණි. එහෙම කියලා හිත රිදුනොත් එහෙම මොකද වෙන්නේ? ඔබ මේ ඔබ කියන්නේ කිව්වේ තෝ කියලා කිව්වෙත් යනුව දරම නේද? ඈ එතනින් එයාගේ හිත රිදුනා. හිත රිදුනා කියන්නේ එහෙනම් ඔබ පෞරුෂ වචනයක් පාවිච්චි කළා. සද වචනය. ඒකට බොරු කියනම කේලම් කියීම පරුස වචන කියීම හිස් වචන කියීම ඉතින් ඔය ටික ඉපිටි පිටි මෙරි මෙරි යන මේ භව ගමන නවත්තන්න කරන දේවල් නැත්නම් තව අරන් යන කරන දේවල් අරන් යන ඒ නිසා ඒවෙන් වෙන් වෙනවා ඔන්න සම්මා වාචා සම්මා කම්මන්ත දැන් සිතුවා වචනයට පෙරළුවා ක්‍රියාවට බෙදෙනවා. මොනවද ක්‍රියා? මම ඉපිටි පිටි මෙරි මෙරි යන මේ භව ගමන නවත්තන ක්‍රියා බහන් සබ්බ පාපස්ස අකරණ කුසලස් උපසම්පදා. ඒ ඕකනේ සියලු බුදුරුන්ගේ අනුශාසනාව කියන්නේ ඕක නේද? සම්පපාපස අකරණ කුසලස් උපසම්පදා සතිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසන. සතිත්ත පරියෝදපණං හොඳින් සිත দমনය කර ගැනීම. හොඳින් සිත හිර කර ගැනීමද? හොඳින් සිත দমনය කර ගැනීම. ඒ තම බුද්ධ අනුශාසන ඒකයි සියලු බුදුවරුන්ගේ අනුශාසන එහෙනම් සම්මා කම්මන්තයට දෙමනා තියෙන්නේ මම ප්‍රාණඝාත කරන්නේ හොරමර වංචා කරන්නේ දුරාචාරයේ දෙන්නේ ඔය කාරණා සම්මා සම්මා කම්මන්ත සම්මා කියන්නේ ඉපිදි ඉපිදි මැරි මැරි මේ යන භව ගමන නැවැත්වීම උදෙසා කරන ක්‍රියා. එනේ කෙරේ මම ඒවා කරන්නේ නැහැ කියන එක අනිත් පැත්ත මොකද? මම හොඳ දේවල් කරනවා. මම ප්‍රාණඝාත කරන්නේ සියලුම ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පියව කටයුතු කරනවා. ඔය දෙක මෙතන කියවෙනවා මේක. මම ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා විතරක් නෙමෙයි. සම්මා කම්මන්ත. දැන් අර්ථ දැක්වීම දෙන්න මොකද? සම්මා කම්මන්ත. කිව්ව අර්ථ දැක්වීම දෙන්නේ ප්‍රාණඝාත කරන්නේ. ඒක විතරක් නෙමෙයි අපිට කියෙන්නේ. ප්‍රාණඝාත කරන්නේ නැහැ. මට කියන සත්තු මරන්නේ නැහැ කියන එකද මේ යහපත් ක්‍රියාව වෙන්නේ නැත්නම් සත්තු කෙරෙහි බොහෝම අනුකම්පාවෙන් කටයුතු කිරීම. ඔය දෙකම එකයි කියලා දැනෙන්නේ නැද්ද? අර අනුකම්පාවෙන් කටයුතු කිරීම නිසා නේද අර සත්තු මරන්නේ කියන්නේ. හිතලා බලන්න. එතකොට ඔතනින් අරගෙන විතරක් ගන්න එපා. ඒකට උඩින් තියෙන එකක් ගන්න. මොකද සියලු ප්‍රාණ භූතෙන්ගෙන ඊතානුකම්පීව කටයුතු කරනවා. ගන්න. කුසල සුභ සම්පදා වුණා. සම්බ පාපස වුණා. ඔය ටික කරගෙන දැන් ඉස්සරහට ඇදෙනවා. හොරමර වංචා කරන්නේ නැහැ. දුරාචාරයේ හැසිරෙන්නේ නැහැ. අන්න හරි. සම්මා කම්මන්ත. ඊළඟට සම්මා ආජීව. ඒ සම්මා ආජීවයට මොකද්ද තියෙන්නේ? මහා විහිළුවක් තියෙනවා. සම්මා ආජීවයට. උගන්නන. මොනවා සම්මා ආජීවයට තියෙන්නේ? මහා විහිළුවක්. බුදුහාමුදුරු නම් කියලා නෑ ඒවා. නොකළ යුතු වෙළඳාම් පාක් ගැන කතා කරන්නේ. මරණ ගාලේ විහිළුවක් ඒක. ඇයි පින්වතුනි? ඔය චතුරාර්ය සත්‍ය හතරවෙනි මේ මේ මාර්ග සත්‍යන දුක ගාමිනී දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ඔය කියෝය කියන්නේ මේ. අය මේවා හරිය අට්ටංගිකව මග්ගෝ සෙය්‍යති ඉඳන් කියන බුදුහාමුදුරුවෝ ඔය අට කියන්නේ. ඉතින් ඔයාට ඔයාට කිව්වේ පස්වක මහලුන්ට. සහ මේ භික්ෂුන් වහන්සේලාට ප්‍රධාන වශයෙන් ඕක දේශනා කරේ. ඒ භික්ෂුන් වහන්සේලා එතකොට මේ මේ. ඔය වෙනදාම් පහ ගන්නවද? භික්ෂුන් වහන්සේලා වෙනදාම් කරනවද? ඔබ කිසිම වෙල ඔබ විශ්වාස නෙමෙයි ඔබ මේ කොහේ දැනක වැඩ කරනවා. ජොබ් එකක් කරන කෙනෙක්. ඔබට කියනවා මේ මස් මාංශ වෙනදාම් කරන්න එපා. හරයක් තියෙනවා. ඒ ඕකයි පසුකාලීන හදාගත්ත දේවල්. සත්‍ය විභංග සූත්‍රයේදී සත්‍ය විභංග සූත්‍රයේ සරියුත් මහ රහතන් වහන්සේ ওই කාරණා ටික විග්‍රහ කරන තැනවත් ඕක නැහැ. ඔය නොකල යුතු වෙනදාම් පහක් ගැන කතා කරලා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. සම්මා ආජීවයට තියෙන්නේ මොකද්ද? අර මෙතර වෙලා ආපු ටික සම්මා ආජීව. ඒ කියන්නේ මොකද්ද? නිවන කෙරෙහි හිත පිහිටුවගෙන නිවනට අවශ්‍ය කරුණු කාරණා කර ගැනීම. දැන් එතන වෙන්න ඕනේ. සම්මා ජීවිතය. අන්න එතනද කියලා මදිරන සම්මා වායාම එනවා. සම්මා වායාම කියන්නේ මොකද්ද? ඉපදිලා තියෙන පාප කර්ම නැති කරන්න උත්සාහ කරනවා. ඉපදෙන්න තියෙන පාප කර්ම ඉපදෙන්න නැතුව ඉන්න උත්සාහ කරනවා. ඉපදෙන්න තියෙන කුසල කර්ම උපද්ද ගන්න උත්සාහ කරනවා. කුසල කර්ම කුසල පින් නෙමෙයි. ඉපදිලා තියෙන කුසල කර්ම උපසම්පදා කරන්න ගන්නවා. වැඩි දියුණු කරන්න පටන් ගන්නවා. උත්සාහ කරනවා. අන්න සම්මා වායාම. ඉපිරි ඉපිරි මෙරි මෙරි යන මේ භව ගමන නවත්තන්න වෑයම් කරනවා. සම්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා. අන්න සම්මා වායාම ඊළඟට සම්මා සති. අන්න දැන් ඔන්න එනවා මොකද්ද? සම්මා සතිය. ඔන්න අර ඊළඟ ස්ටේජ් එකට ආවා. මේ මේ ස්ටේජ් ටික ඔක්කොම ගොඩාක් දුර තියෙනවා. ඔබ ඉස්සර සෝවාන් වෙන්න ඕන සම්මා දිට්ඨියෙන්. සෝවාන් වෙච්ච පුද්ගලයෙකුට හැරෙන්න සම්මා දිට්ඨියක් ඇති වෙන්නේ නැහැ නිකන් වචන මාත්‍රෙන් විතරයි ඔබට සම්මා දිට්ඨිය කියන එක ඇති වෙන්නේ. නමුත් ඔබ අවබෝධ කරගන්න. අවබෝධය හරි මම හොඳටම දන්නවා මේ ධර්මය ඔබට අහන්න හම් වෙන්නේ බොහෝම කලාතුරකින් තථාගතයන් වහන්සේගේ සත්‍ය වූ ධර්මය අවබෝධයෙන් නෙමෙයි කතා කරන්නේ ගිරව්වකින් ගුරු හාමුදුරුව මට උගන්න උදේ මං කතා කරන්න වේතාවකින් තමයි අමාරුගෙන මේ කතා කරන්නේ. අවබෝධකින් නෙමෙයි. ඒක නිසා නේනම් එදා අර ආවව හඳේ තිබ්බ කතාව අදත් හාමුදුරුවෝ කියන්නේ හඳේ ආවව හඳේ තිබ්බ කියලා. නිකන් හිතලා බලන්න. සම්මා සතියට ආවා. අන්න සතිය පිහිටව ගන්නවා දැන් මොනවාටද සතිය පිහිටව ගන්න සම්මා කරන සතිය හුස්මටද නෑ සම්මා කරන සතියට හිත පිහිටව ගන්න ඉපිදි පිට මෙරි මෙරි යන මේ භව ගමන නැති කිරීම උදෙසා සිත පිහිටව ගන්න අන්නේ තුල තමන්ට සමාධිය ලැබෙනවා එහෙනම් දැන් අර ආපු ප්‍රශ්නෙට උත්තරේ සමාධිය. සමාධිය කියන එක අපි ලබා ගන්න ඕන දෙයක්ද? මාර්ගය යනකොට අපිට ලැබෙන දෙයක්. මාර්ගය යනකොට අපිට ලැබෙනවා. ඒක නිසා ඔබ උත්සාහ කරනවා නම් සම්මා සමාධියක් ලබන්න ඔබට ඒක ලබන්න බෑ. ඔබට මිත්‍යා සමාධිය නම් ඕන තරමක් ලබා ගන්න පුළුවන්. ඔබට මිත්‍යා සමාධිය ඕන තරමක් ලබන්න පුළුවන්. සම්මා සමාධියක් ලබන්න නම් සෝතාපන්න වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇවිල්ලා කාරණාවෙන් කාරණාව පරිපලෙන් පරිපලට නැගලා නැගලා ගිහිලා අන්තිමකට එනකොට ඔබට ආයි සමාධියක් ලබන්න දෙයක් නැහැ. ඔබට ඉබේ මේ සමාධිය ලැබෙනවා. අන්න ඔබ සම්මා සමාධිය ආවා. එතනින් එහාට ඔබට සම්මා ඥාන සම්මා විමුක්තිය වලට යන්න ඔන්න භාවනාවයි බුදුදහමයි සමාධි අතර තියෙන සංකල්පය. ඔව් භාවනා කිරීම හොඳයි. නමුත් මං කිව්වේ නිවන නිවනත් එක්ක සංසන්දනය කළා. නමුත් භාවනා කරන්න ඒක කිසිම ගැටලුවක් නෑ. හිත එකඟ කරගන්න ඒකත් ගැටලුවක් නෑ. නමුත් හිත එකඟ කර ගැනීමත් හිත හිත එකඟ කර ගැනීම කියන්නේ හිත හිර කර ගැනීමත් හිත දමනය කර ගැනීමක් නෙවෙයි. මම හුංචි දෙයයි අහන්නේ. එහෙන් මම මම ඉතින් මහේශයවත් මේ මේ මේ අද මේ කතා කරපු මේ ටික අහලා නැහැ මේ දිස්සන. මම මම කියන නැහැ මේ දිස්සන. ඒක මම කියන්නේ. මම දන්න ධර්මයේ කොච්චරද කියලා මම දන්නේ නැහැ. මම නිරුත්තරයි. කෙනෙක් මගෙන් අහනවා බොහෝ පිරිසක් මගෙන් අහනවා ඔබ කොච්චර මේ කොච්චර කොහොමද ධර්මයේ දන්නේ ඔච්චර පොඩි වයසකදී. මට දෙන්න උත්තරයක් නැහැ. මොකද මම දන්නේ නැහැ මම කොච්චර ධර්මයේ දන්නවද කියලා. ඉතින් මම මේ මේ කවදදක්වත් මේක දෙර කියපු නැති ධර්මයන්නේ අද මේ කතා කරන්නේ. එහෙනම් මම පොත් බලලා ඉන්න මේ. උදේ හැට ගෙදරින් ගිහලා අවුරුද්දකට ගෙදර ඇයදුරකට ගෙදර යන්න මම. ආන්න. ඔබ අහන තරමට ධර්මයේ මාතුලින් ඉයි. මං කිව්වේ ඒක තථාගතයන් වහන්සේගේ ධර්මකාය දරාගෙන ඉන්න තරම් මහා වාසනාවන්තයෙක් කියලා තියෙනවා මම. ඔබ අහන්න ඕනේ ප්‍රශ්නයක්. සමහරලාට ගැඹුරු උත්තර ලැබෙයි. ඉතින් මොකද ගැඹුරු ප්‍රශ්න අහුවාම ටිකක් ගැඹුරු උත්තර දුන්නේ නැත්නම් ඒක ඒ ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි වෙනවා ඒක. මම ඔය කතා කරපු ටික විස්තර වශයෙන් කතා කළොත් දවස් ගාණක් කතා කළ හැකියි. හොඳ සංකල්පයක් ඉදිරිපත් වුණා මේ හිත দমনය කර ගැනීමයි හිත එකඟ කර ගැනීමයි කියන්නේ හරියට අර හිර මේ හිර කූඩුවක දාලා හිර කරපු මිනිමරුවෙකුයි සමාජයට රිලීස් කරලා ආයි මිනිමර නැති මට්ටමකට හදපු කෙනෙකුයි අතර තියෙන ඒ උදාහරණේ හරිම වැදගත්. සමාධිය ලබා ගත්ත කෙනෙක්ට වෙන ලෝකෝට යන්න පුළුවන් ජීවිතම අපිට ඉන්නේ කෙනෙක්. දිව්‍ය ලෝකෙකට වගේ යන්න පුළුවන්. මනසේ. ශරීරය තරගෙන ගිය හැකි. පොළවේ කිමු දෙන්න පුළුවන්. මෙතනින් මතුවෙලා ඕස්ට්‍රේලියාවෙන් උඩට එන්න පුළුවන්. එහෙම පුළුවන්. පටවි පටවි කටිනය තුල හිත සමාධිමත් කරගත්ත කෙනෙකුට පොළවේ හිම දෙන්න පුළුවන්. ජලය උදෙසා හිත සමාධිමත් කරගත්ත කෙනෙකුට දිය මත පිට ඇවිදින්න දිය දිය තුලින් යන්න ඒ දේවල් කරන්න. මේ අග්නි ගින්දර තේජෝ කසිරේන හිත සමාධිමත් කරගත්ත කෙනෙකුට හැඟින් ගිනි ජාලා පිට කරන්න පුළුවන්. තේජෝ සමාපත්තියට සම්බන්ධයි. ඒ දේවල් පුළුවන්. 이르දි බල ලබන්න පුළුවන් සමාධිය තුළ. සොටිලේ ඔක්කොම වැඩ කරටි ඒව නෙමෙයි. අවුරුදු ගානක් මහන්සියලා නේද? ඉතින් තියලා වෙනවා. එක මොහොතකදී ඔක්කොම අයින් වෙලා ගිහිල්ලා ආය අපාගත වෙන්න පුළුවන් නේද? ආයෙත් වෙන්න පුළුවන්. සමාධිය ලඟුණා. සමාධිය ඉන්නකන් දැන් මනුස්සකය දරාගෙන ඉන්නකන් කොහෙවත් යන්න බෑ. මනුස්සකය දරාගෙන ඉන්නකන් සමාධිය තියෙනවා කියලා හිතන්න. ඕන දැන් මැරෙන මොහොත. ඒ සමාධිය තියෙනවා. ඔන්න සමාධියේම ඉඳලා මලා. එතකොට එයා ආයි කාම ලෝකේ උපදින්න බෑ. එයාට ඊළඟාත්මෙ. එයා ගෙනෙම යන්නේ බ්‍රහ්ම ලෝකෙට. බ්‍රහ්ම ලෝකෙට ගිහදී ඔන්න දීර්ඝාසන දින බ්‍රහ්මෙක් වෙනවා. ඉතින් අවුරුද්දක් කෝටි ගාණක් එයා බ්‍රහ්ම ලෝකෙ. එයාගේ ආයස ඉවර වෙන දවසක් තියෙනවා. එයා ඉවර වෙච්ච ගමන් කොහෙද උපදින්නේ? ඊළඟට තියෙන දැන උපදිනවා. සමහරට අපාය වෙන්නත් පුළුවන්. ඉතින් අවුරුදු 80ක් තිස්සේ භාවනා කළා. අර බුදුහාමරෙන් ගාන ඕන හැමෝම අහලදී කතා බුදුහාමරෙන් ගාන එක තාපතික කරන අවුරුදු 80ක් කැලේ භාවනා කරලා ඉවරලා ලබාගත්ත මේ ආපෝ ආපෝ කසිනේ කියන්නේ ජලයේ පිළිබඳ කසිනේ මේක කරලා සමාධියක් ලබාගත්ත දිය මත පිටින් ඇවිදින්න පුළුවන්. මේ බමුණට මේ තාපතයට. ඉතින් දවසක් මේ බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා පිරිසක් දැන් ගන්තීරේ වැඩ ඉන්නවා. මොකද මේ ගඟෙන් එහා පැත්තට යන්න ඕනේ. තොටියා එහා යුරේට ගිහිල්ලා එක්කෙනෙක් අරගෙන. දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා ඒ යුරේ. තොටියා එන. තව මේස පිරිසකුත් ඉන්නවා එතන. මේ තාපසයා මොකද කරන්නේ? තාපසයාට ඔතනින් යන්න ඕන වෙලා තාපසයා එතනට ආවා. ඇයිලා බුදුහාමුදුරු දිහා බලලා අර නිකන් සමච්චාසහගත hinaව බුද්දාලා. දියමතු පිටින් ඇවිදගෙන ගියා. දැන් ඉතින් ඒ වෙලාවේ අතන ඉතින් මේ රාමාන්‍ය හාමුදුරුවෝ හිටියනේ. ඉතින් ඒ හාමුදුරුවෝ ඉදාර මිනිස්සු කතා වෙනවා. දැන් මේ හානිය බලන්නකෝ මේ බුදුහාමුදුරුවෝ මේ බුදුහාමුදුරුවෝ මෙතන බලන් ඉන්නවා. ඈ මෙයා කියන්නේ දීමත් පිට දැන් හරි ලොකු දෙයක් නේ. ඈ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කරා හරි. ඔය තාපසයා අවුරුදු 80ක් තිස්සේ භාවනා කළා. තමයි ඔය ධ්‍යාන බලය ලබාගත්තේ. මම ඔය ධ්‍යාන බලයේ වටිනකම ඕගොල්ලන්ට පෙන්වන්නම් තව ටිකකින් පොඩ්ඩක් කියන්න. තොටිය ආවා මේ උරට. ආවට පස්සේ ඇවවලු තොටියගෙන් භාග්‍යතුන් වහන්සේ තොටිය ඔබ මේ මෙහි උර ඉඳලා එහා උරට කෙනෙක් අපිව අරගෙන යන්න ඔබ කීයක් ගන්නවා? අනේ ස්වාමීන් ඔබ වහන්සේගෙන් සල්ලි එපා මට. නෑ නෑ නෑ සල්ලි මං සල්ලි දෙන්නේ නෙමෙයි මං අහන්නේ ඔබ කීයක් ගන්නවා? ඒගොල්ලෝ පණම ගන්නවා කියන. ඔබට ඇහුණාද? අවුරුදු 80ක් තිස්සේ තමන්ගේ මුළු ජීවිතේම කැප කරලා භාවනා කරලා ලබාගත්ත අර ඉර්ධි බලයේ වටනගම කොච්චරද? පනමයි. හවුද නේද? වෙන මොකක්ද යට ඒක කරන්න පුළුවන්? එයාට දිය මත පිටින් යන්න පුළුවන්. වෙන මොකක්ද යට පුළුවන් මේ ඉර්ධියෙන් කරන්න? ඉතින් ඔරුවක නැගලා අපි එහා පැත්තට ගියාම ඔරුවට සතක් රතයක් දෙනවනේ. එතකොට අර අවුරුදු 80ක් තිස්සේ කැප කරලා ලබාගත්තේ අර සත්‍යයක වටන ගමන්නේ. සමාධියේ ඉඳලා මලොත් අන්න එතන තියෙනවා මේ එක. සමාධිය පිරිහිලා මරුණොත්. එතකොට කාමයා හිතට ඇවිල්ලානේ. ඔය සමාධිය කියන එකේ අවබෝධ කරගන්න සමාධියකට එනකොට කාමයට පත් වෙනවා. හරිම සරලයි. සමාධියට එනකොට කාමයේ යටපත් වෙලා රූපයකට හිත ඇදෙනවා. හිත එක දැනක රූපයක් අස්සේ හිර කරලා තියෙන හිත. එතකොට අර දැන් අර දන්වැලේ පුරුගේ අන්තිම හරියේ කාම සිතුවිලි නෑ මොකද? ඔක්කොම තියෙන රූපේ. හරිද? දැන් ආවා. ඇහැ කිනෙව්වා, කය කිනෙව්වා, නහය කිනෙව්වා, ඇහැ කිනෙව්වා, ගත කිනෙව්වා, ඔපිනෙව්වා, පිනෙව්වා, පිනෙව්වා. ඔන්න දැන් සමාධිය වඩන්න පටන් ගත්තා. සමාධිය ලැබුවා. දැන් කය පිනවිල්ල මොකුත් නෑ. ඉතින් එහාට යන සිතුවිලි මොකක්ද තියෙන්නේ? பதவி පටවි පටවි පටවි පටවි පටවි මේව යනවා ගංගල බුරුක ඒ ගිහිල්ලා දැන් එතකොට කාම කාමෝහිතවිලි නැහැ එතකොට චුතිසිත වෙන්නේ මොකද්ද පටවි එතකොට ප්‍රතිසංගසිත වෙන්නේ මොකද්ද පටවි එතකොට භවයේ සකස් වෙන්නේ කොහෙද රූපේකම අදාළ රූපේට අදාළ භවයේ සකස් වෙන්නේ කොහෙද රූපාවචර සම්මත හරිම සරලව තේරුම් ගත්තා මේ භව ගමන කලියුතු වැඩ පිළිවෙල හරි සංකීර්ණ ඇහුවා පමණක් මදි. ඒක විනාඩියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් දවසකට ඔබට ලොකු දිනුමක් තියෙනවා. ලොකු දිනුමක්. අමතක කරන්න එපා ඔබ කරදුනොත් තරදුනාමයි. මේ අතරතුර පුළුවන් තරම් ඔබ පුළුවන් නම් රහතන් වහන්සේලා ගැන ලියවිච්ච පොත් අරගෙන කියවන්න. ඒක ඔබට ශ්‍රද්ධාව ජනිත කරගන්න ලොකු උරුකුලක්. අර ගායන් චාලක විදානපතිරණ කියලා තරුණ මහත්මයෙක් ලියනවා පොත් රහතන් වහන්සේලාගේ චරිත කතා ගැන. ඔතේ පිටක පරිචින්නේ කරන ආමුරු උදව් ඇතුව ඔව් ඒ ඔව් ඒ ඒක ඒක තියෙනවා අර ඒ ඒ තරුණ අර තරුණ මහත්මයා ලියනවා සම්පූර්ණ එක පොතක් එක රහතන් වහන්සේගෙන්. මේකේ ගොඩාක් විස්තර හොයාගන්න පුළුවන් රහතන් වහන්සේලා කියන රහතන් වහන්සේලාගේ ඒ චරිතය ගැන එතකොට ඔබ දන්නවා. ඒක අද ඔබ විවිධාකාර චරිත ගැන අධ්‍යයනය කරන මේ මේ රටේ ලෝකේ ඉන්න නේද? දැන් ඔබ අනිවාර්යයෙන්ම දන්නවා ඇති Apple කම්පැනි අයිතිකාරය ගැන. අපි හොයනවා. ජනිත කතාව කියවනවා. පොත් අරගෙන ඒවත් කියවනවා. නමුත් ඒ අපි හිතනවා ඒගොල්ලෝ මේ ජීවිතේ සක්සස්ෆුල් මිනිස්සු කියලා. ඉතින් දවසක් නිර්මාණය කරගෙන බැලුවොත් අනිවාර්යයෙන්ම අපාගත වෙලා ඇති. අනිවාර්යයෙන්ම අපාගත වෙලා මන්ද දුවක් දැන් ඉන්නේ මොකද ඉතින් මේ සමහර විට මම දන්නේ නැහැ ඒක නිත්‍ය වශයෙන්ම කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරිද මොකද ඉතින් මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ඉතින් සාමාන්‍යයෙන් පින් කරනවට වඩා නැත්නම් අනිත් දහමක් ලොකුට අසුරු කරන මිනිස්සු නෙමෙයි වෙන්නේ නැති නේද නේද එතකොට ඉතින් වෙන්නත් පුළුවන් වෙන්න සමහර දිව්‍ය ලෝකෙ ඉන්නත් පුළුවන් නමුත් මම කියන්නේ වැඩි සම්භාවිතාවක් ආ ඔය එහෙම මොකක් හරි බෑග්ග්‍රවුන්ඩ් එකක ඉන්නවා නම් මොනවා හරි වෙයි එහෙම නැත්තම් ඉතින් අර කොච්චර සක්සස් කියලා හිතන් හිටියට ඉතින් ඒක ඇත්තටම අන්තිමට වෙන දෙයක් හිතන්න තියෙන්නේ. ඒක නිසා සක්සස් වෙච්ච මිනිස්සු ගැන කියවන්න පුළුවන් අර මුර්තයා ගත්තා. ඒගොල්ලෝ ඒකාන්තයෙන් සක්සස්. ඉතින් ඔබ ලංකාවට මේ ලංකාවෙන් එක එක දේවල් ගෙන්න ගන්න අතරින් ඔය පොදකුත් දෙහෙකුත් ගෙන්නගෙන නිකන් ඉන්න වෙලාවට කියවන්න. දිව්‍ය ලෝකයට වඩා උඩින් නම් බ්‍රහ්ම ලෝකෙදී. දිව්‍ය ලෝකෙට වඩා උසස් බ්‍රහ්ම ලෝක. දිව්‍ය ලෝක කාමාවචර ලෝක වලටයි තියෙන්නේ. කාම ලෝක වල. ඒකත් උඩින් තමයි රූප ලෝක තියෙන්නේ. ඒකත් උඩින් අරූප ලෝක තියෙන්නේ. ඔය ලෝක තුන තමයි මේ ලෝක ධාතුවේ තියෙන්නේ. රූප එයා තිලෝට තිලක වූ කියන්නේ ඒකයි. තුන් ලෝකාග්‍ර දකින්නයෝ කියලා කියන්නේ ඒකයි. බුදුහාමුදුරන්. තුන් ලෝකාග්‍ර තුමේ තුන් ලෝකෙනම ගුරුවරයා වුණා කියන්නේ ඒකයි. තුන් ලෝකේ කියලා කියන්නේ යක්ෂ ලෝකේ, නාග ලෝකේ, මනුස්ස ලෝකේ ඒව නෙමෙයි. මොනවාද? රූප ලෝකේ, අරූප ලෝකේ, කාම ලෝකේ, රූප ලෝකේ සහ අරූප ලෝකේ. අරූප ලෝක හතරක් තියෙනවා. ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා, නා සංඥායතනෙ. අරූප අරූපාවචර බ්‍රහ්ම ලෝක. මෙහෙමයි. ඔව් රූපයක් රූපයක් නැති කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝක වල තමයි. නමුත් ඉතින් ඔතන මේ ඕකලම විග්‍රහ කරන්න ඕනේ නෑ මෙතන අපි. මොකද හරීම ගැඹුරුයි. මොකද මේ රූපයක් නැති දැන විඥානයක් පවතින විදිහක් නැහැ. ඒක නිසා ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝකුවට බොහෝම සියුම් වූ කයක් ඒගොල්ලන්ටත් තියෙනවා. බොහොම සියුම් වූ කයක්. මොන රූපයක් නෙවෙයි දැන විඥානයක පැවැත්මක් අද මම ඉතින් බොහොම මේ සාර්ථක ධර්ම දේශනාවක් කතා ගියා මෙතන. චන්ද මාත්මෙත් බොහොම සන්තෝෂ වෙයි කියලා මම හිතනවා මේක කලියලා මොකද සහ බොහොම දුක් වෙයි කියලා හිතනවා මොකද මේ යන අතරතුර යාට මම හිතන්නේ ගොඩාක් ප්‍රශ්න එන්න තිබ්බා හිටියනම් ඒක ඇත්තට ඔබගේ පින. මම කියන්නේ ඒක ඒක ඔබගේ පින. සද්ධර්මයේ දවණේ කරලා බීම කියන්නේ ඔබගේ පින ඒකාන්තයි. අද ඔබ මෙතන හඳුනව පඩම ගත්තා. ඔබට ওই ටික අහගන්න නම් පින් නැහැ කියලා මට විශ්වාසයක් තියෙනවා. මම දන්නේ ඇයි කියලා. ඔබට තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔව්. එහෙනම් සාරාංශ වශයෙන් ගත්තහම අත්තාන උපමං කත්වා. Tamanට උපමා කරගෙන මේ හැම කාරණාවක් ගැනම හිතන්න. සසක්ක සූත්‍රය අපි කතා කළා. බොහොම වැදගත් සූත්‍රයක්. ඔබගේ ඇහෙන් දකින රූපේ ඔබ සංසාරේ අරගෙන යන හැටි. කනට ඇහෙන ශබ්දයෙන් ඔබ සංසාරේ යන හැටි. මේවා හිතන්න, මේවා හිතලා උඩම දැල්ල කන්නලා දාන්න හැමතිස්සෙම. තණ්හාව ඇති වෙච්ච ගමන් තණ්හාව නැති කරගන්න ඒ වෙලාවෙම උපාදාන වෙලා ඒකත් එක්ක බැඳිලා යන්න දෙන්න එපා. නිවන් දැක ගන්නකම් තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගන්න ගහ උදුරලා දාගන්න හරි අමාරුයි එකපාර. ඒ උදුරලා දාගන්නකම් ගහ වැඩෙන එකවත් අඩුම තරමේ නවත්ත. ඊළඟට ආස්වාස ප්‍රස්වාස කරන්න පටන් ගන්න. ඔබ මෙච්චර කාල ආස්වාස ප්‍රස්වාස කළේ නැත්නම් අද ඉඳලා ආස්වාස ප්‍රස්වාස කරන්න පටන් ගන්න. සබ්බපාපස කරන කුසලස උපසම්පදා ආස්වාස ප්‍රස්වාස. පහකලිතුනේ පහකල දාන්න. අතුරු කරගන්න යතුරු කරා. සියලු පාපයන් ප්‍රහකල දාන්න. සියලු කුසල ධර්මයන් ආස්වාස කරගන්න. තුල තමන් ස්ටෙප් බයි ස්ටෙප් නිවන කරා බයි යනවා. ඔබ නිවනට යන්න දෙයක් නැහැ. ඔබ මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. ඔබ මාර්ගය දිගේ යද්දී මාර්ගය යන්නේ නිවනට. ඒක ඔබ බොහොමත් නිවනට යනවා. මේකයි වෙන්නේ. ඒ නිසා මේ අපි අද කතා කරපු ධර්මයේ බොහෝම වැදගත්. දේව ප්‍රසාදයට ලක් වෙන ධර්ම කාරණා අපි ගොඩාක් කතා කළා. ඒක නිසා අද මේ ධර්මයේ ශ්‍රවණය කරමු ඔබට. මේ ධර්ම දේශනාව සූදානම් කළා වූ ඒ පිරිසට දෙවියන්ගේ ආශිර්වාදයේ ඒකාන්තයෙන්ම හිමි වෙනවා. ඔබ මේ වගේ ධර්ම දේශනාවක් ප්ලෑස්ටි කළා. අනික් අයට ධර්මයේ ශ්‍රවණය කරන සලස්වාදී පොඩි තරම් පිනක් කියලා හිතන්න එපා. මේ පිනේ ඒකාන්තයෙන්ම අපිට නිවන් දකින්න පුළුවන්. මේ පිනෙන් ශක්තිදි රජ পদවිය 100 වතාවක් ලබන්න පුළුවන්. සිය වතාවක් සත්ව දේවේන්ද්‍රය වෙන්න පුළුවන් දීවලෝ. ඒ තරම් මහා පිනක් කරගන්න. ඔබට ඒ කාන්තෙම දේව ප්‍රසාදය ලැබෙනවා. මොකද දෙවිවරුයිලා මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ යම් තැනක දේශනා නම් දෙවිවරුන්ට ආරාධනා කරන්න දෙයක් නැහැ. දෙවිවරු එතන වඩිනවා. මොකද මේ කියන්නේ භූමාඩු දෙවිවරුන්ගේ. පොළොවාසිත ඉන්න දෙවිවරු කියනවා අන්න තථාගතයන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනවා. තප්පර ගානකදී මොකද වෙන්නේ? අකලිතා බ්‍රහ්ම ලෝකේ යනවා කියනවා. අන්තිම සමූහයා වඩිනවා. දිව්‍ය සමූහයා ගෙවල් අසරට වැඩලා මේ වහගෙන ඉන්නවා. එතකොට ඒ දිව්‍ය සමූහයාගේ ගෙවල් වලට එනකොට ඒ දිව්‍ය සමූහයාගේ කිරණ වලින් ගෙවල් ආලෝකමත් වෙනවා. අවලෝක කරදර හලි හුලියන් ආදී දේවල් තියෙනවනම් ඒවා සියල්ල පලා යනවා. ඉතින් ගෙදරක ධර්ම දේශනාවක් ක්ලාස්ටි කරගන්නවා කියන එක මහා කුසලයක් වගේම Tamanට දියුණුවට හේතුකාරකයක් වෙනවා. ඒක නිසා ඊළඟට ධර්මයේ ශ්‍රවණය කරන අයට ආහාර සැපීම, දාන වේලක් සැපීම, මම හිතනවා මෙතන ධර්මයේ ශ්‍රවණය කරන අයට ආහාර වේලක් සපයන එක සිල්ගත් උපාසකම්මල 100 දෙනෙකුට උපාසකම්මල උපාසක මහත්තුරු 100 දෙනෙකුට දෙන දානකට වඩා වටිනවා කියලා. මොකද මෙතන ඇවිල්ලා ධර්මය ධර්මය කතා කරන්නේ නිවන් අවබෝධ කරගන්න. ඒ නිවන් අවබෝධ කරගන්න ධර්මයක් නිවන් අවබෝධ කරගන්නවා කියන පරමාර්ථයෙන් ඉන්න ආර්ය වූ පිරිසකට තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ නිසා ඒ අයර දෙන දානීය මහත්ඵලයි මහානිසංසයි. ඒක නිසා අපි ධර්ම ශ්‍රවණය කළා, දන් දීලා, ධර්ම ශ්‍රවණය කරන්න වැඩපිළිවෙල සකස් කළා. මේ සියලු විදියට ආකාරයෙන් ධර්මයේ දේශනා කළා. අපි ලබාගත් සියලුම පින් මේ බුද්ධ ශාසනයත් අපවත් ශ්‍රී ලංකාද්වීපයත් ආරක්ෂා කරන්නා වූ මේ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සීලම දිවරාජෝත්තමයන් වහන්සේලාට අනුමෝදන් කරමු. ඒ අනුමෝදන් සතුරු වන්නා වූ දෙවියෝ අපවත් රටත් බුද්ධ ශාසනයත් ආරක්ෂා කරත්වා කියලා සාදු කියලා දෙවියන්ට කිව්වා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරන්නක්කන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරන්නක්කන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා නිරන්දක්කන්තු මං පරන්ති ඒ වගේම තම තමන් නම් ධම්මාන්තරගතවන්ට ඉදුණා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේට 91 කල්පයකට මෙහා ඉන්න අපි අතින් අවඩක් වුණා වූ අපි අතින් වැඩක් වුණා වූ කිසියම් වූ වර්ධනුවක් වුණා වූ ඒ සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ අපි විසින් මේ අනුමෝදන් කරන්නා වූ සියලුම බින් අනුමෝදන් වේවා ඒ අනුමෝදන් සතුරු වන්නා වූ අය යම් කිසි <coughs> දුක්ඛිත ස්ථානයක පසු වෙනවා නම් මේ පින් අනුමෝදනාවෙන් සතුරු වෙලා සුවපත් ස්ථානයක ඉපද මේ උතුම් වූ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා මලගේ ඥාතිද පින්දෙන ධම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම අපි විසින් කරගත්තා මේ සියලුම පින්වල මහිමේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළ මේ අමෘතමහා නිර්වාණය සාක්ෂාත් වේවා